එකක්ද එහෙම නැත්නම් සිත කියන එක යම් කිසි සාධක කීපයක් එකතුවෙන් නිර්මාණය වෙන එකක්ද හ්ම් ආධක කීපයක් එකතුවෙන් නිර්මාණය වෙනවා හරි එහෙනම් දැන් එහෙම කියනවා නම් එව්ව මොනවාද කියලා වෙන වෙනම බලන්න වෙනවා ඒක පරීක්ෂා කරනකොට තේරෙයි හරි එහෙනම් බලමු දැන් එක සිතක් පෙනීම කියන සිත හරිද පෙනීම කියන සිත හැදෙන්න හේතු වෙන ඒවා එහෙම නැත්නම් එකතු වෙන ඒවා මොනවද කොහොමද පෙනීම සිත ඇදෙන්නේ? ඇහැ ඕනෙමයි. හරි. ඇහැ නැතුව පෙනීම හදන්න බෑ. හා. හරි. බාහිර රූපය ඕනේ. ඔව්. බාහිර රූපය නැතුව පෙනීම හදෙන්නෙත් නෑ. ඇහැ තියෙන්නත් ඕනේ. බාහිර රූපය තියෙන්නත් ඕනේ. ඊට පස්සේ මොලේ මොලේ මොලේ නැතුව මොලේ ඕනේ නෑ පේන්න. මොලෙන් නෑ පේන්නේ. පේන්නේ කොහෙන්ද? ස්පර්ශය. ඒ දෙකේ ස්පර්ශය. ඇහැ තියෙනවා ස්පයින්නේ. රූපය දෙන ඒක ස්පර්ශ වෙලා පේනවා. ඔව් පේන්නේ ඉතින් වර්ණ තමයි. මම කියන්නේ ඒක ඒක දැන් ඊයේ කියලා දීලා තියෙන්නේ. රූප වලින් Tamanට ආයේ පෙනීම හටගන්නේ වර්ණය විතරයි. වර්ණය රෙන්න මොකක් අපේ නෑනේ අපිට. ඒ වර්ණයක් තමයි දැක්කේ. හරි. එතකොට ඇහෙන්නේ ඇහිම කියන සිත හැදෙන්න මොනවද උනේ? කනවන සත්‍ය වන. හ්ම්. එතකොට මේ දෙක තිබ්බම ඇද? සිත දැන් සිත කියලා තරගක් තිබ්බා? ඈ? සිත කිව්වේ මොකටද? ඈ? ඒ මොකක්ද? දැන් මොකටද හිත කිව්වේ? දැන් කීව භාවනා කර කර හිටියද මෙතර වෙලා? හ්ම් ඉතින් දැන් දැනීම ඇති වෙන්නේ කොහොමද කියලා දැන් මේ අහුවේ. දැනීම ඇති වෙන තව දැනීමකුත් ඕනද? දැනීම ඇති වෙන සිතකුත් ඕනද? දැනීමටයි හිත කිව්වේ. එහෙනම් ඇහිීම කියන එක ඇති වෙන්නේ කොහොමද එතකොට? ඇහිම කියන එක තමයි දැනීම. කනයි කන කියන්නේ මම ළඟ තියෙන එක සද්දේ කියන එක කොහෙද තියෙන්නේ? බාහිරින්. ඒ දෙක මොකද වෙන්න ඕනේ? ස්පර්ශ වීම. කනයි සද්දේ ස්පර්ශ වීමෙන් මොකක්ද ඇති වෙන්නේ? ඇසීම. ගඳ දැනෙන්නේ කොහොමද එතකොට? නායයි. ගඳ සුවඳයි. ස්පර්ශයයි. ඒ කියන්නේ මොකක්ද ඇති වෙන්නේ? ගඳ දැනීම. රස දැනෙන්නේ කොහොමද? දිවයි. රසයි. ස්පර්ශ වීමෙන් රස දැනෙනවා. ඒකට මතක් වෙන්නේ? මොලේ. ආයේ රූපයක් රූපෙදි මතක් වෙන්නේ. රූප මතක් වුණොත් තියෙනවා. මොලේයි මතකය මතකය ඇති වෙන්නේ කොහොමද කියලා ඇහුවේ? මොලේ සිතවිලි. මොලේයි සිතවිලි ස්පර්ශ වෙනවා නැත්නම් එකතු වෙනවා ගැටෙනවා විදිහට වචන කරන ගැටෙනවා එකතු වෙනවා ස්පර්ශ වෙනවා ඒ වචන ඔක්කොම එකයි එකතු වෙලා මතක් වෙනවා ඒතකොට ස්පර්ශය දැනෙන්නේ කයයි හා ස්පර්ශයයි ගැටීමෙන් කයගේ ස්පර්ශයයි ස්පර්ශ වෙනකොත් කයයි ස්පර්ශයයි ගැටීමෙන් එකතු වීමෙන් එකතු වෙනවා කියලා මතක තියාගන්න විතරයි එහෙනම් ඇහැයි රූපෙයි එකතු වෙනවා එහින්ද මොකක්ද වෙන්නේ පේනවා කනයි සද්දේ එකතු වෙනවා ඒ හින්දා ඇහෙනවා කියනවා. ගනායයි ගඳයි එකතු වෙලා ගඳ සුවඳ දැනෙනවා. දිවයි රසයි එකතු වෙලා රස දැනෙනවා. කයයි ස්පර්ශයයි එකතු වෙලා ස්පර්ශය දැනෙනවා. මොළයේ සිතුවිල්ලයි එකතු වෙලා මතක් වෙනවා. එහෙම වුණාද? ඈ? Tamanට එහෙම වුණාද කියලා හැවේ. වෙන කරත් එච්චව නෙවෙයි කිව්වේ. එහෙම වුණාද? ඈ? නෑ. ඇයි වෙන විදිහකට වෙන්නේ? ඈ? මොකද කියන්නේ? එහෙම වුණා. එහෙම වෙනවද? හ්ම්. එහෙම වෙනවා නම් මං අහන ප්‍රශ්න වලට දැන් උත්තර දෙන්න වෙනවා. එහෙම වෙන්නේ නැහැ. හරි. සල් ඒක කියනවා එහෙම වෙන්න විදිහක් නැහැ ඔක. දැන් මලමිනියට දැනීම එහෙම නැත්නම් සිත කියන එක ඇති වෙනවද? නෑ කියලා ඔයා කිව්වනේ. දැන් මලමිනියට කන කියන එක නැද්ද? බාහිරේ සද්ද නැද්ද මලමිනියක් තියෙන දැන? ආ දැන් ඒ සද්ද ගිහිල්ලා අර කනමිනි කනේ මලමිනියේ තියෙන කනේ වැදෙන්නේ නැද්ද? කනත් එක්ක එකතු වෙන්නේ නැද්ද? ආයතර කනයි සද්දේ එකතු වීමෙන් ඔයා කිව්වා ඇහෙනවා කියලා. එහෙනම් මලමිනියටත් ඇහි. බැරිමක් නෑ. මාත් කිව්ව එක තමයි. දැන් මං ඇහුවේ Tamanට දැනීම ඇති වෙච්ච විදිහ කියන්න කියලා. දැන් ඔය අය කිව්වා කනයි සද්දේ එකතු වීමෙන් ඇහෙනවා. හිත ආ හිත හිත කියව දැනෙනවද? අය පරිහිත ඈ මනෝ ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද? මොකක්? රෝතපසාද කියන්නේ කනේ තියෙන එකක්. ප්‍රසාද ගැන මම කියලා දෙන්නේ තමන්ට ඔය කණි ගාව ඔක්කොම ප්‍රසාද කියන්නේ සතර මා ධාතුන් හැදෙන ඒවා. ඒව ඉතින් කණේ දෙනවා. ඒ දැන් ඔයා කිව්ව විදිහේ නම් කණයි සද්දේ එකතු වෙලා ඇහෙනවා නම් මලමිනියටත් ඇහි. ප්‍රතික්‍රියා කරන්නේ දැනුණාට පස්සේ. මලමිනියට දැනීමක් නැහැ. නේද? හරි නැද? පණ නැහැ. පණ නැහැ. ඒ කියන්නේ පණ කියන්නේ මොකද? ක්‍රියාතාවය. ඒ හදාගෙන ඒ කොහෙද? ඒ කොහෙද දෙන්නේ? ඇයි ඇති වෙන්නේ නැත්තේ? හේතුව කියන්නේ දැන් ඔයා කිව්වනේ දැන් නහයයි ගඳයි එක තෙල ගඳ දැනෙනවා. ඒකේ මලමිනියටත් නහය දින ඕන තරම් ගඳ ගිහලා නහය වැදිච්චම ගඳ දැනෙන්නේ. ප්‍රතික්‍රියා කරන්නේ දැනුණාට පස්සේ දැනුන් නැත්තම් ප්‍රතික්‍රියා කරන්න බෑ. මොකද්ද පණ කිව්වේ? පණ තේනවා කොහමද? මොකද්ද පණ කියන්නේ? පණ තේනවා? මොකටද? <laughs> තමට දෙමු. තමට දෙමු. කො මොකද්ද පණ කිව්වේ? ඈ? එහෙම එකක්? ඒ කියන්නේ කොහොමද දැන් පණ සම්බන්ධන්නේ ඔකට? ඒ දැන් එහෙම එකක් කිව්වේ නැහැ දැන් ඉස්සලා අහනකොට නෑ. ඇහැයි රූපේ එක අහුවෙලාම පේනවා කිව්වා. කණයි සද්දේ ගැටීමෙන් ඇහෙනවා කිව්වා. මේ කණයි සද්දේ පණකුත් උනද එතකොට? කණයි සද්දේ පණයි. එහෙමද? නිස්පාර්ශය තමයි නිස්පාර්ශ වෙනවා කියන්නේ ගෑවෙන්න ගන්න. ඉතින් මලමිනිය කොහමද අර පෙට්ටිය දාලා තිබ්බම පෙට්ටිය ගෑවි ගෑවි ඉන්නේ. එතකොට ස්පර්ශ දැනේ ඒක. ආ දැන් ඔක තව ටිකක් එහෙම ප්‍රශ්නේ වැඩි කරන්නම්කෝ. දැන් දැන් මලමිනියට දැනෙන්නේ නැත්තේ පහ නැති හින්දා කියන්නේ. දැන් නිින්ද ගියා ඉන්නවනේ. මැරිලාද? ආ නිින්ද ගියාට ඇහෙනවද? ඈ නිින්දදී ඇහෙනවද? නිින්ද නැගිට්ටහම ඇහි වෙන කතාවක්. නේද? ඈ? එලාම් එකට නැගිටින්න තියාගෙන එහෙනම් නැගිටින්. නැත්තම් එලාම් නේ කනුවට බෙර ගහලා ගියක් දන්නේ ඔය නිින්ද ගියාට පස්සේ. ඈ? නිින්ද ගියාට පස්සේ දැන් කවුරු හරි ඇවිල්ලා අත ගාලා ගියා කියලා දන්නවද? නිින්ද ගියාට පස්සේ Tamanට ඇවිල්ලා කවුරු හරි රෙද්දක් දාලා පොරවලා ගියා කියලා දන්නවද? නැගිටට පස්සේ දන්නවා ඈ මේක කොහෙන්ද ආවේ කියලා බලන්න. එතකොට නිින්ද ගියාම ඔන්නේ මැරිලා නැහැ. ඒ වෙලාවටත් ඉතින් කන දෙනවා. සද්ද ඇහෙනවද එතකොට? සද්ද වුණ තරම් පිට දෙනවා. ඇවිල්ලා ඔගේ සද්ද වැදෙනවා. ඉතින් ඇහෙනවා. ඈ? ඈ මොකද කල්පනා කරන්නේ? ඈ? විඥානය. විඥානය. ඒ මොකද්ද? කොහෙද ඒක තියෙන්නේ? ඒකත් අවශ්‍යයි. මොකද්ද ඒක? ඒක මොකද්ද? සත්‍ය. කොහෙද තියෙන්නේ? ඔය දෙන්නේ එක පණට එනවා? පණ කියන්නේ ඒකට. මම දන්නේ දැන් මම ඇකිය දැන් ඔය අම්මනේ කිව්වේ මම කොහොමද දන්නේ ඒක? තමයි යවා කියනකොට තමයි දැනගෙන කියන්නේ මම කොහොමද දන්නේ ඒවා? පණ කියන්නේ ඒකටද? හ්ම්? පණ කියන්නේ ඒකද? මල් කියන්නේ මොකක්ද නැත්තේ? පානේ විඥානේ විඥානේ ගියා කියලා ඒ නිසා මලමිනියක් වෙනවා මලමිනියක් වෙනවා හ්ම් දැන් මොකද විඥානේ කියන්නේ හා එහෙනම් එකක් කොහොමද ඈ ඒක හරි පාන කිව්වා විඥාන කියලා එකක් Taman කිව්වට ඒක හරි දෙකක් තියෙනවා දෙකක් නෙවෙයි එකයි විඥානය කියලා වෙනම ක්‍රියාකාරීත්වයක් එහෙම නැත්නම් ධාතුවක් තවත් ශක්ති ස්වභාවයක් ඕක තුල දෙනවා ක්‍රියාකාරීත්වයක් ඒකයි හරිද එහෙම නැත්නම් පණ කියලා සාමාන්‍ය ලෝකයේ කියනවා බුදුහාමරෝකට විඥානය කියලා නමක් වෙනවා මරුණාම විඥානය අයින් වෙනවා කියලා ධර්මයේ තුල කියනවා චුද්ධෝ අපේත විඥානා විඥානයයි කියන්නේ. එහෙනම් ඔය දැනීම හදන්න බැරි. ඇයි විඥානේ නැහැ. එතකොට නිින්ද ගියාම විඥානේ නැද්ද? එහෙනම් ඒතකොට දැනෙන්නේ නැත්තේ. නේද හින්දා? විඥානේ ක්‍රියා කිරීමට සම්බන්ධ නැති වෙනවා. ඒකයි හැම වෙන්නේ. තව හේතු ගොඩක් තියෙනවා ඒවා අපි දැන් දැනගමු. ඒතර විඥාණය කියලා ක්‍රියාකාරීත්වයක් වෙන මිදිව තමයි දැනට ඒක අඳුර ගන්නු ගමු මම මතක තියාගන්නකෝ. දැන් පරීක්ෂා කරන්න ඕනේ. ඔක් කිව්වට කවුද දන්නේ? ඔබ තියෙනවද දන්නෙත් නැහනේ. හ්ම්. එහෙනම් මලමිනියට පෙනීම ඇසීම ඇති වෙන්නේ නැත්තේ එතන ඔන්න ඔය ක්‍රියාකාරීත්වය ඉවත් වෙනවා. හරිද? ඒතර මැරෙන්න කලින් පෙනීම ඇහිම නැති වෙන අවස්ථාත්, නිින්ද ගිය අවස්ථාවේ නැති වෙන අවස්ථාත් අපි දන්නවා. ඇයි කියලා ඒක පරීක්ෂා කරමු. දැන් තමයි මූලිකව තේරෙන්න ඕනේ ඇහැ තිබ්බ පමණින් රූප තිබ්බ පමණින් පෙනීම හැදෙන්න බෑ. එහෙනම් මොකක්ද ඕන? විඥානිකුත් ඕන. ඒතර ඇහැයි රූපෙයි විඥානයයි කියලා තුනක් එකතු වෙලා තමයි මොකද්ද වෙන්නේ? පෙනීම හටගන්නේ. නිසා පෙනීම කියන්නේ සිතක්. ඒක හදන්න අවශ්‍ය ඒවා තමයි ඇස රූපය. ඒ දෙක තිබුණාට බෑ. දැන් ඒක තමයි තමන්ට පැහැදිලි කරේ තවත් යමක් ඕන. තේරුණාද? ඒතර විඥානය කියන්නේ ඕම් ඔය ක්‍රියාකාරීත්වයට පෙනීම ඇති කරන්න අවශ්‍ය ස්වභාවය. එහෙම නැත්නම් හැකියාව. එතකොට කන තිබුණාට බෑ, සද්දේ තිබුණාට බෑ. එතකොට ඒකට මොකද වෙන්න ඕනේ? <clears throat> විඥාන එකතු වෙන්න ඕනේ. ආන් එතකොට ඇසීම කියන සිත. නාහය තිබුණාට බෑ. ගන්ධය නාහයට ආවට බෑ. විඥාන එකතු වුණොත් ගඳ දැනෙනවා. දිව රස තිබුණාට රස දැනෙන්නේ නැහැ. ඒකට විඥානයත් එකතු වෙන්න ඕනේ. කාය තිබුණාට බෑ ස්පර්ශය තිබුණාට බෑ විඥාන එකතු වෙනවත් ස්පර්ශය දැනෙනවා. මොලේ තිබුණාට සිතුවිලි තිබුණාට මතක් වෙන්නේ නැහැ විඥාන එකතු වෙනවා. හරිද? රාග එහෙම විඥාන කියන ස්වභාවයක් ගැන කියනවා. ඒකට සාමාන්‍ය ලෝකයේ කියනවා පණ. ඒතර පණයි විඥානයේ දෙක දෙකද? ඒකයි. හ්ම්. නේද මතක තියෙන්න ඕනේ පණ කියන්නේ ඔය කියන ක්‍රියාකාරීත්වයක් හැබැයි අතට අහුවෙන්නේ නැති, පේන්නේ නැති. නමුත් එහෙම ක්‍රියාකාරීත්වයක් තියෙනවා. දැන් එතකොට ඔය විඥානය ගැන අපිට දැන් හොයන්න සිද්ධ වෙනවා. ඒතර ඔන්න දැන් තමන් දැනට කියනවා විඥානය එහෙනම් මැරිච්චාම යනවාද? හරිද? දැන් මං අහන්නේ විඥානේ කීයක් තියෙනවද? හයක්. කොහෙද තියෙන්නේ හය එතකොට? ඇහි තියෙනවා. ඇහි තියෙන එක මොකද්ද කියන්නේ? චක්ක විඥානය. කායි? කනේ. ඒකට මොකද්ද කියන්නේ? ශෝත විඥානය. ආයේ? ගාහන විඥානය. කොහෙද තියෙන්නේ? ආයේ. ආයේ? ජීව විඥානය. කොහෙද තියෙන්නේ? දිවේ. ආය කාය විඥාන. ඒකයි තියෙන්නේ. හරිරි. ආය මනෝ විඥාන. ඒකයි තියෙන්නේ. වලේ. එතකොට චක්ක විඥානේ ඇහ පිළිනවා සෝත විඥානේ කනේ ගාන විඥානේ නායේ ජීවා විඥානේ දිවේ කාය විඥානේ ශරීරේ මනෝ විඥානේ මොලේ. එතකොට හරි. දැන් එතකොට මට කියන්න එතකොට මේ විදිහට විඥාන හයක් තියෙනවා කියලා දැන් තමන් කියනකොට ඔය කියන ආකාරයෙන් මැරිච්චාම කොයි විඥානද යන්නේ? හය. ඈ? ඉතින් අර්ථා විඥාන ඔක්කොම යනවා. හරියට නෑ කියලා තමයි කිව්වේ. දැන් නැති ඔක්කොම නැති වෙනවා. දැන් තව එකක් ඉතිරි වෙලා තව ටිකක් කිචිපයක් යනවාද කියලා මම මේ අහන්නේ. ඔක්කොම. ඈ? ඔක්කොම. ඔක්කොම යනවා. හරි. එතකොට දැන් එන මම මේ අහනේකට උත්තර දෙන්න. ඔක්කොම ගියහම ඉතින් මට කවන්නේ. දැනගන්න ඕනේ මම තමයි. ඔය නිකන් භාගයට කිව්වේදී හරියන්නේ නැහැ. දැන් ඔන්න කෙනෙක් හිටියා. එයාට ওই ටික ඔක්කොම තියෙනවා. පේනවා, ඇහෙනවා, ගන්ධ යනවා. ඒ කියන්නේ විඥාන ඔක්කොම තියෙන්න ඕන. හරිද? දැන් ඕන් එයාට ටික කාලයකදී පෙනීම නැති වෙනවා. හරිද? ඉතින් කලින් පෙනීම තිබ්බා කියන්නේ ඇහැ තිබුණා රූපයේ ඒක කොමත් දින රූපේ දෙනවා විඥානෙ තිබ්බා. දැන් ඕම් බේන්නේ නැතුව ගියා. එතකොට ඇහැ නැතුව ගියාද? රූප නැතුව ගියාද? එහෙනම් දැන් මොකද නැති වෙන්න ඕන? හා අන්න ඒකට වෙච්ච දේ මට කියන්න බෑ. දැන් ඔය අය කියවනේ හයම එකට යන්නේ කියලා. ඈ? දැන් ඕම් පේන්නේ නැහැ. මැරිලා නැහැ තාම ඈ. දැන් මැරිච්චාම විඤ්ඤාණය යනවා කිව්වේ. චක්කු විඤ්ඤාණයට වෙච්ච දේ කියන්නේ. චක්කු විඤ්ඤාණය හටගන්න කියන්නේ ඒ ප්‍රසාර මේ දැන් ඒක එකක් තියෙනවා කිව්වේ. දැන් කලින් හටගත්තා. කලින් හටගත්තා මොකද්ද ලෝකේ? දැන් විඥානයයි ප්‍රසාදයයි වෙන එකක්. ප්‍රසාදය කියන්නේ විඥානයටයි දෙකයි ඇහි තියෙන එකක්. එද? විඥානය කියන්නේ වෙන එකක් නේද? මොකද ප්‍රසාදය කියන්නේ? ඒ කියන්නේ මේ රූපේ පත්‍යවන් තැන. එද? එතනින් ඒක දුර්වල වෙනකොට ඒකට රූප ගන්න බැරි වෙනවා. ඉතින් ඒකට ඒක පත් වෙන එක වෙනම කතාවක්. ඒතර මට කියන්නේ ඒතර අර චක්ක විඥාණය වෙච්ච දේ මොකද? දැන් ඇහි විඥානයක් තියෙනවා කියන්නේ. තුනක එකතුව තමයි හැම වෙලෙම මේ රූපය අපිට පේන්නේ. මොකමද? මේ චක්කු විඤ්ඤාණය රූපයයි රසයි මේ තුනම ඕනේ. ඉතින් ඒ තුනම ඕන තමයි. දැන් ඒකෙන් දැන් Tamanට දැන් නැති වෙලා තියෙන්නේ විඤ්ඤාණය. ඒක නැති උනේ ඇයි කියලා මං අහන්නේ ඒකට වෙච්ච දේ. විඤ්ඤාණය නැති වෙන්නේ අර චක්කුසාදී රූපපත් වෙනකොට අපිට ඒක ඒක ඒක ඒ දැනීම ඇති වෙන්නේ මේ ක්‍රමයක්. දැනීම ඇති වෙන්නේ ඇහැයි රූපයයි විඤ්ඤාණයයි එකතු වෙලා. ඉතින් දැන් පෙනීම නැත්තේ ඇයි? මොකක්ද හේතුව? චක්කු චක්කු ප්‍රසාදිය මේ ඒක අනිත්‍ය වෙලා ඉතින්ද ඒකට ආයතන විඥානේ තියෙනවා. විඥානය එතන හට ගන්න විදියක් නැහැ ඒ නිසා. දැන් ඉස්සලා කියනකොට මොකද්ද ඇහි විඥානය තියෙනවා කියලාද කිව්වේ නැහැ කියලාද කිව්වේ? නෑ ඇහි විඥානය. නැහැ කොහෙද? ඒක ඒක ඒ වෙලාවට හට දැන් කොහෙද ඒක තියෙන්නේ එතකොට? ඒක ඒ වෙලාවට හට ගන්න කොහෙන්ද? ඒක දිය ලෝකේ ඉඳන් එනවද ඒක? ඒ දැන් එහෙනම් කිව්වේ දැන් චක්කු විඥාන කිව්වේ මොකද්ද එතකොට? ඒක කොහෙද තියන්නේ නේද? ඒකට මම මේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි හරි තියෙන තැනක් තියෙන්න ඉපැයි දැන් කොහෙද තියෙනවා? තියෙන තැනක් කියන්නවා. තැනක් කියන්න අමාරු කියලා හරියන්නේ. දැන් චක්කු විඥාන කිව්වේ මොකටද තමන් එහෙනම්? ඒ ඒ ඇහැ රූපයයි ඉක්ුතු වෙනා ඒකම වෙලාවට හදගන්න. සිතක් නෙවෙයි විඥාන කියන්නේ ඒක වෙනම එකක්. දැන් ඔය සිතයි විඥානේ බටලගෙන හරියන්නේ නැහැ. විඥානේ කියන්නේ එන එකක්, සිත කියන්නේ වෙන එකක්. හිත කියන්නේ හැදෙන එකක්. විඥානය කියන්නේ හදන්න අවශ්‍ය එකක්. දැන් මං අහන්නේ ඒක ගැන තමයි අපිට තෝරගන්න තියෙන්නේ. මේ සිතයි විඥානය කියන්නේ දෙකක්. ඒක හරියට උදාහරණයක් වුණ ඕන දැන් රොටියක් තියෙන හදාගන්න ඕන නම් පිටිගුලිය තිබ්බට තැටිය තිබ්බට රොටි හැදෙන්නේ නැහැ. ඒකට හදන කෙනෙක් ඕන. රාන්ගෙම පිටිගුලියයි තැටියයි හදන කෙනා අපි කියමුකෝ අම්මා කියලා. ආන් එතකොට මේ අම්මා කියන ක්‍රියාව නිසා රොටිය රොටිය වෙන එකක් පිටිගුලිය වෙන එකක් තැටිය වෙන එකක් අම්මා වෙන එකක්. දැන් අහන්නේ ආන් එහෙම ප්‍රශ්නයක් මේ ඇහුවේ. දැන් ඔයා කිව්වා විඥාන හයක් තියෙනවා කියලා. ඒ විඥාන හයක් තියෙනවා නම් ඔය කියන ආකාරයෙන් පෙනීම නැති වෙනකොට විඥාණය වෙච්ච දෙයක් මට කියන්න ඕනේ. එක්ක ඔය කැහේ තියෙනවද නැත්නම් වෙන කොහෙද ගියාද? ඒ ක්‍රියාව නැතුනේ හේතුව ඇයි? ඒකේ ක්‍රියාවක් තිබ්බනම්. ක්‍රියාවක් ඒ ඒ වෙලාවෙද හට ගන්න පුළුවන්. වෙන වෙලාව හට ගන්නෑ. ආ එතන තමයි සෝත විඥාන කියන්නේ. සෝත විඥාන තේරියම. ඒ කියන්නේ ඒ කියන්නේ මේ කණයි, ශබ්දයයි මේ මේ ස්පර්ශය කවුන ගමන් ඒ තුනේ. ආ හරි. දැන් නිින්ද ගියාම කො විඥාන? නිින්ද ගියාම ඒ ඒ ආයතන මේ වලට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කො ඒකද? ඒ ඒක කය ආශ්‍රය කරන තියෙනවා. ඒ තියෙන දැන මට කියන්න. නැතිනවා. මොකක්ද තියෙන්නේ? කොහමද අපි තියෙනවා කියලා පිළිගන්නේ? ආකාණු කියලා වань තමයි තේරෙන්න බෑ. දැන් එහෙම එකක් තියෙනවා. දැන් ඒක ඒ වෙලේ හට ගන්නවා නම් හට ගන්න විදිහක් නැහැ නේ. දැනීම එකක්වත් නැහැ. දැනීමක් හිතෙන වෙලාවට නම් හට ගන්නෙ නිින්දගේ වෙලාවට දැනෙන්නේ නැහැ. සිහි නැති කරපු වෙලාවට දැනෙන්නේ නැහැ. එහෙනම් හට ගන්න ක්‍රම වේදයක් පැහැදිලි කරන්න ඕනේ. නේ? දැන් ප්‍රශ්නයක් වෙනවා. ඒ පාර එකයිලු තියෙන්නේ. කීයයි? දැන් ඉතලා කීයද කිව්වේ? ඉතින් නනුත් කිව්වා දැන් හයක් තියෙනවනේ ඇහි එකයි කන එකයි නාය එකයි දිව එකයි මල එකයි කියලා හයකුත් තියෙනවා දැන් ඊපාර එකයි තියෙන්නේ හය එකම ආය හය එකම ආය හය යනවා දැන් එකම හය යනවා ඈ දැන් කෝකද හරියන්නේ විඥාන එකද තියෙන්නේ හයද තියෙන්නේ නැත්නම් විඥාන එක එකක් නැද්ද ඒක ඒ වෙලට එනවද ප්‍රශ්නයේ උත්තරය ඕන විඥාන එකද හයද එහෙම නැත්නම් ඒ වෙලට ඇති වෙන වෙන මොකක් හරි කොහේ හරි තිබිලා එනවා හටගන්න ඉතින් විඥානයේ ප්‍රශ්නයට උත්තරේ යෝනි. 1ද 6ද විතරයි මට උත්තරේ එන්නේ. ඒකට හට ගන්නවද කොහේ හට ගන්නවද මට වැඩක් නැහැ. ඈ ඔය මොකද? 6ක් තියෙනවා ඇක්ටිවේට් වෙන්නේ. ඇටයට එන්නේ. ඇටයට එන්නේ එකයි. පාට එක. ඒක තමයි. 6ම තියෙනවා කනෙක්ෂන්ස්. කනෙක්ෂන් තිබල කනෙක්ට් වෙන්න බුණා ඒක වෙන කතාවක්. ඈ ඒකයි. ඈ මොනවද කියන්නේ? කීයද එන්නේ? ඒ පාර එකයි දැන් හිතලා හය කිව්වා. <laughs> තමන් කියන්නේ. ආ එයා එකයි කියන්නේ. මම පාවා දෙන්න. ඒකව පාවා දෙන්න බෑ එයා කියන්නේ එකයි කියලා. තමන් කියන්නේ හය කියලා. මොනවා කියලා දුන්නේ? දැන් තමාගේ තීරණය මට වනේ. එයාගේ තීරණය පොරු කියන උන් කියනවා අහලා හරියන්නේ නැහැ. තමාගේ තීරණය මට කියන්න ඕනේ විඥාන තියෙන එකද හයද? මම මොකක් කිව්වේ නේද? හැම විඥාන හයක් තිබ්බේ නම් මං ඇහුවෙත් ඒ ප්‍රශ්නේ හින්දාමයි. එතකොට පෙනීම නැති වෙනකොට ඒ ඇහි තිබුණ විඥාණයට වෙන දේ මට කියන්න. එක්ක විඥානේ වෙන තැනකට යන්න ඕන. එහෙම නැත්නම් විඥානේ අයින් වෙන්න ඕන. දැන් ඉස්සල්ලා අහනකොට ඔයා කිව්වා මැරුණාමයි විඥානේ අයින් වෙන්නේ. මැරලා නැති නම් විඥාන අයින් වෙන්න බෑ. එහෙනම් පෙනීම නැති වෙනකොට චක්කු විඥාණයට වෙච්ච දෙයක් කියන්න ඕන. ඇහි ඉන්ද්‍රිය දුර්වලතාවයක් නිසා පෙනෙනවා. ඈ? ඇහි ඉන්ද්‍රිය දුර්වලතාවයක් නිසා පෙනෙනවා. දැන් ආවේ ප්‍රශ්නේ විඥාන හය කිව්වාගෙන එකයි කිව්වෙම කටම වහගෙන ඉන්නවකෝ මම එයාගේ වෙන එකක් අහන්න. දැන් හයයි කිව්වාගෙන් එයාට අදාළ ප්‍රශ්නයක් ඇවිද. දැන් ඇහෙනවා කියන තැනදී සෝත විඥානයක් තියෙනවා කියලා නම් තමන් හිතාගෙන ඉන්නේ. හරිද? හයක් තියෙනවා කියන්නේ. ඇහිම නැති වෙච්ච අවස්ථාවල් එනවා ආය ඇහෙන්නෙම නැහැ පස්සේ. හරිද? එතකොට එහෙනම් සෝත විඥාණයට වෙච්ච දේ කියන්න ඕනේ. මොකද වෙන්නේ? කනෙක්ටර් විතරයි තියෙන්නේ. ඒ විඤ්ඤාණය වෙච්ච දේ කියන්නේ. කලින් තිබ්බනේ. උපතේදීම ඇහුණා නැත්තම් ප්‍රශ්නයක් නැහැ. දැන් ඇහෙනවා. පස්සේ ඇහෙන්නේ නැතු යනවා. මැරෙන්නේ මැරිලා නැහැ තාම. මතකේ තියෙනවා. මතකේ දිනට ඇහෙන්නේ. ඇහිච්ච දේවල් මතකේ තියෙනවා. ඒක හරි ඒ මතකේ කරන්නේ මොලෙන්නේ. ඇහිම හදන්නේ කනේ. දැන් ඇහෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. ඇහෙන්නේ නැති වෙන්නේ කන නැති වෙලා නෙවෙයි සද්ද නැති වෙලා නෙවෙයි එහෙනම් විඥාණයට වෙච්ච දෙයක් කියන්න වෙත් ඉද්ද වෙනවා ඇයි අක්‍රිය වෙන්නේ හේතු හේතුව කියන්නේ අක්‍රිය සම්බන්ධතාවය සම්පූර්ණ නැති නිසා හරි සම්පූර්ණ නැත්තම් ඒ විඥාණය කනේ විඥාණය කියලා එකක් තියෙනවා කියලා කියනවා නම් ඒට සිදුවෙන දෙයක් මට කියන්න වෙනවා එක්ක ඒක අයින් වෙන්න ඕනේ එක්ක නැත්තම් කනේ තියෙන විඥානේ නැහැටවත් යන්න ඕනේ නැත්නම් කනේ එක ඔගනක් කොහේ හරි යන්න වෙයි ඈ එනවා හ්ම් මොකද ඔලු ඔලු ලයින් දැන් කියන්න බෑ නේද ඒ මොකද කියන්න බෑ ඒ හරියන එද විනාඩි එකක් නැද්ද මොකද කියන්න බෑනේ ආද විඥාන එකයි කිව්වනේ ආ විඥාන එකයි කිව්වාගේ මම දැන් හයයි කිව්වා ඉතින් ඒ ප්‍රශ්නේ උත්තරයක් ඕන මට එකයි කිව්ව අයගෙන් අහන ප්‍රශ්නයට උත්තරයක් ඕන මට. එකයි කියන අයගෙන් අහන ප්‍රශ්නේ තමයි එතකොට යම් ආකාරයකින් එසේ එකක් තිබේ නම් පෙනෙන විටදී Tamanට ඇහෙන ස්වභාවයක් එන එක ඇති වෙනවද නැද්ද? නෑ. එතන ඇතිවන්නේ නැද්ද? වෙනවා. වෙනවා. එහෙනම් එකක් තියෙනකොට එහෙම වෙන්න පුළුවන්. දැන් විඥානය එකයි නම් තියෙන්නේ. පෙනීම හදන්න විඥානය කොහෙද දෙන්න ඕනේ? ඇහැට දෙන්න ඕනේ. ඒතර ඇහෙන්න? ඒතර ඇහි කනයි දෙකේම එකපාර විඥානය තියෙන්න පුළුවන්ද? එකයි නම් තියෙන්නේ. මෙහෙක් මෙහෙක් කරන්න ගියා. මෙහෙක් මෙහෙක් කරන්න. තමන් දැන් රොටි හදන ගමන් රෙදි හොදන්න පුළුවන්ද? මෙහෙක් මෙහෙක් කරවට හරියන්නේ. විඥානය එකයි නම් තියෙන්නේ. ඒක ඒක නම් තියෙන්නේ. එහෙනම් ඉස්සලා වෙන්නේ කන ඇහි උදා ඉස්සලා වෙන්නේ. ඇහි ඉස්සලා වෙන්නේ. කොහොමද තින්නේ? මොකක් හරි වේගයක් කියලා හරියන්නේ නැහැ. දැන් තමයි පිළිගන්නවා ඉස්සෙල්ලාම දැනීම හටගන්න එහෙම මොකක් හරි එකක් ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒවා කීයක් තියෙනවද කියන එක නේ. දැන් පෙනීම හදන්න නම් ඇහැ තිබිලා විතරක් බෑ, රූපේ විතරක් තිබිලා බෑ, විඥානයකුත් ඕනේ. හරිද? එහෙනම් තමන් දන්නවා එහෙනම් පෙනීම හටගන්නකොට විඥානය කොහෙද තියෙන්න ඕනේ? මොක හරි වේවා ඇහි තියෙනවා. මොකද පෙනීම හැදෙන්නේ කොහෙද? ඇහි. ඇහැ නැත්තම් පේන්නේ නැහැ. එතකොට අනිවාර්යයෙන් පෙනීම හැදෙන වෙලාවට ඇහි පවතින්න ඕන. හරි. එතකොට ඇහෙනවා නම් අනිවාර්යෙන් තමයි දන්නවා කණයි සද්දේ තිබිලා ඇහෙන්න විදිහක් නැහැ. අනිවාර්යෙන් විඥානය මොකද වෙන්න ඕනේ? කනේ තියෙන්න වෙනවා. හරිද? හරි කොහේ තිබිලාවද මොකක් වුණාද කියලා පස්සේ බලාගන්න. දැන් තමයි අවබෝධය සඳහා කියන්නේ තේරෙන්නේ. දැනෙනවා නම් දැනෙන තැන ඒ ක්‍රියාකාරීත්වය වෙන්න ඕනේ. එහෙනම් ගඳක් දැනෙනවා නම් අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? නහය තුළ විඥාන කියන මොකක් හරි එකක් තියෙන්න ඕනේ. රස දැනෙනවා නම් දිවේ තියෙන්න ඕනේ. ස්පර්ශය දැනෙනකොට කය තියෙනවා මතක් වෙන වෙලාවට මොලේ. හරිනේ? දැන් කාටද ඔක වෙන්නේ? තමන්. එහෙනම් දැන් විඥාන කීයක් තියෙනවද කියලා කවුද දැනගන්න එන්නේ? තමන්ම. එහෙනම් ඉතින් පරීක්ෂා කරලා බලන්න වෙනවා තමන්ට. හරිද? ආ දැන් පරිේෂණයක් කරනවා. පරිේෂණය අනුව තමන් තියෙන එක. මොකක්ද දැන් තියෙන්නේ කරන්න යන්නේ? විඥාන කීයද කියලා. හරිද? හ්ම්. දැන් මම කියන්නේ වැඩේ කරලා තමන්ට මොකද වෙන්නේ කියලා තමන්ම පරීක්ෂා කරගන්න ඈ. මම නෙවෙයි දන්නේ. තමන්ම දැනගන්න. දැන් තමන්ගේ අවබෝධය මොකද්ද? දැනෙනවා නම් දැනෙන තැන විඥානය පිහිටිය යුතුයි කියන එක පදනම් කරගෙන පරිේශණය කරන්න. දැන් ඇස් පියාගෙන. කියාගෙන පියාගෙන මම කියන වැඩේ කරන්න. කරලා දැන් මොකද්ද පරීක්ෂා කරන්නේ? විඥානය හරිද? තියෙනව නැද්ද කියලා බලාගන්න. 10ක් තියෙනවා 10ක් හරි කමන්නේ තියෙනවද කියලා බලාගන්න. දැන් ඇස් පියාගෙන මම කියන වැඩේ කරන්න ඕනේ. කනට යොමු වෙලා ඇහෙනවද බලන්න ඕනේ. රැහෙනවා කියලා බලනවා කියන්නේ මොකද්ද එතන තියෙන්න ඕනේ? විඥානය තියෙනවා කියන අවබෝධයෙන් දැන් අඳුර ගන්න ඕනේ ඈ. කනට යොමු වෙලා ඇහෙනවද බලන්න. හ්ම්. දැන් නහයට යොමු වෙලා ගඳක් තියෙනවද බලන්න. ඒක තමයි තේරෙන්න ඕනේ විඥානය එහෙ තියෙනවා කියලා ඈ. ඊළඟට දිවට යොමු වෙලා බලන රසක් තියෙනවද? කයට යොමු වෙනවා. ඒ කියන්නේ ශරීරයට. කයට යොමු වෙලා ස්පර්ශයක් දැනෙනවා බලන්න. මනසට යොමු වෙනවා. ඒ කියන්නේ මොළයට ඈ මනට යොමු වෙලා බලනවා මතක් වෙනවා. දැන් මම ඔය කියන කියන තැන් වලට යොමු වෙමින් තමයි පරීක්ෂණය කරන්න ඕනේ විඥානයේ ක්‍රියා ස්වභාවය ඈ කනට යොමු වෙන්න. නායට කයට කියන තැනට යන්න ඕනේ මනට මනට කිව්වේ මොලේ නෑ මනස. කනට කයට මනට කනට කයට මනට කනට කයට මනට කනට කයට මනට කනට කයට මනට කනට කයට මනට කනට කයට මනට කනට කයට මනට දැන් ඇස් අරින්න දැන් Tamanට මොනවද දැනුනේ? ඔය කියන වෙලාවේ ගඳ දැනුණා. ඈ ගඳ එහෙම දැනුණාද කියලා අහන්නේ නැහැ. කාන්ට කයින් මණ්ඩ කියලා. රස දැනුණා? නෑ. ඇයි? ඈ ආදා ඒ දින මම වේගෙන් කියනකොට කාණ්ඩ කයට මණ්ඩ කාණ්ඩ කයට මණ්ඩ කියලා තමන්ට මේ මොන හරි මතක් වුණාද? ඒ දැන් මරණට ගියාම දැන් මරණට ගියාම මම මතක් කරන්න බෑ මතක් කරන්න මම. ආ මරණට ගියාම මරණට ගියාම මම කියන්නේ මොලේ. මරණට ගියාම මතක් කරන්න එපා මොනවා. මම මතක් කරා. ආ දැන් කයට ගියාම මොනවද දැන්? මම ඇල්ලුවා. ඇල්ලුවා. ඒසානම් දැන්. හා. එතන ඒකට ගඳ දැම්මද? නෑ. ගඳ ගැන මේකත් තිබුණේ නෑ. හා එහෙනම් ඇයි ඒ? ඒ තරම් දෙකින් අහ හිතාගන්න. ඒ කියන්නේ මොකද උනේ? Tamanට ඔය කියන විඥාන එකයි තියෙන්නේ. හයක් තිබ්බනම් Tamanට කනට යනකොටත් නහයත් ගෝනම් ගඳ දැනේ. හරිද? මනට යනකොටත් නෑයි. එතද යමන්ට කිව්වේ ඕන් ඔය විඥානය තමයි පාලනය කරන්න කියලා. විඥානය වේගයේ යන නිසා Tamanට ඊට වඩා වේගෙන් මට කියන්න පුළුවන් නම් ඊට වඩා වේගෙන් විඥානය යනවා. ඊට වඩා කියන්න බෑ. ඒතර ඊට වඩා වේගයයි ඔය විඥානය ඒක තමයි කිව්වේ විඥානයේ වේගයයි වෙයි තියෙන්නේ. ඒතර විඥානයේ වේගය නිසා තමයි වේගෙන් සිත් හැදෙන්නේ. විඥානයේ වේගයෙන් ගිහිලා සිත් හදන. හරිද? සිතේ වේගය කියලා තමයි යෝග කියන්නේ. නමුත් සිතේ වේගය නෙවෙයි විඥානෙටයි කියන්නේ. හා සාමාන්‍යයෙන් කියනකොට අපි පහගෙන යනවනේ. අහගෙන ඉන්නකොට මේක වේගයෙන් යනකොට හ්ම්. දැන් අපි හිතන්නේ මේක මොලේ යන්නේ මොලේටත් යනවා. ඔය ඔක්කොම ආසෙ මොලේට යනවා. ඒකෙන් යන්නේ මොලේට ගිහිල්ලා තමයි යන්නේ. ඒක පියා දෙන්නම්. දැන් කොහොමද වෙන්නේ කියලා. ඔම් හිතන තරම් ස්වභාවයෙන් ලේසියෙන් වෙන එකක් නෙවෙයි ඕක. ක්‍රියාකාරීත්ව රාශියක් ඕක. හ්ම්. එතකොට ඒ ඒ ආයතනෙට ගිහිල්ලා ඒ විඥානය දැනගන්න. හරිද? අර විඥාන කීයේ තියෙන්නේ. ඒකයි. ඉතින් මුලින්ම මම කීවද කියන්න කලින්ම කිව්වා ඒත් ඔක තේරෙන්නේ නැහැ. මම කිව්වා විඥානය කියන්නේ පණට කියලා. පණ කීයක් තියෙනවද? මේ මම දන්නේ නැහැ මෙන්නට පණ හයක් විතර තියෙනවට කොහෙද? අප්පණ? අප්පණ තියෙනවා. අප්පණ ගාව. නේ? දැන් ඔයායම කිව්වා මැරිච්චාම පණ යන්නේ කියලා. පණ හයක් ගියාද? ආයේ. ඈ? 56ක් විතර ගියා. පණ කීයද ඒ? ඒ වෙලාවට තේරුණා. ඒ වෙලාවට ඒ වෙලාවට ෂුවර් නෑ නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. නේද? පණ කීයක් දෙනවද? පණ එකයි ඇති අන්ත 150ක්වත් තියෙනවා. නේ? ආ දැන් කොහෙද මේ පණ තියෙන්නේ? දැන් කොහෙද තියෙන්නේ පණ? දැන් කොහෙද තියෙන්නේ මට පණ තියෙන ශක්තියක් තමයි. ආය හැමතැනම තියෙනවා මේ පාර පණ. කාය තුළ තමයි දැන් කොතන තියෙන කියලා හරියට මට දැනගන්න ඕනේ. දැන් ඒක තමයි පැහැදිලි කරේ. දැන් කොහෙද තියෙන්නේ? ආ යතියන්ත. කණේ ඇහෙනවා නම් ඇහෙන්නේ පණ කොහෙද තිබ්බද? කණේ නැත්තම් ඇහෙනවද? ආන්න එක තමයි යෝනිසෝ මානසිකාරය කියන්නේ යොමු කරගන්න පුළුවන් ඕක ඕන දැනට. හරිද? ආන් ඒක යොමු කරන්න කියලා කියනවා කනට බණ අහන්න ඕන. මොකද ඇහෙන්නේ කොහෙන්ද? නහයෙන්ද? අතෙන්ද? එහෙනම් ඇහෙන වෙලාවට කන කොහෙද තියෙන්නේ? කනේ. හ්ම්. කන දැනෙනකොට? නාසය. මතක් වෙනකොට? මොලේ. රස දැනෙනකොට? දී. ස්පර්ශ දැනෙනකොට? කයි. හරිද? එහෙනම් පන තියෙන තැන දන්න පන ඇඟ පුරාම නැහැ. පන තියෙන එක තැන විතරයි. දැනෙන වෙලාවට දැනෙන තැන. එතරම් ඇඟ පුරාම පන තියෙනවලු. ඇඟ පුරා කොහෙද තියෙන්නේ? ඇඟ පුරා ඇඟ එක කැලකටත් පන දෙනවා. ආනේ. ඒක ඔය තැන් වලට යනවා. හරිද? පැහැදිලිද? තියෙන දන නෑ කියන්න බෑ. තියෙන දන අඳුර ගන්න. ඒක Tamanටයි තේරෙන්නේ. මන් දන්නේ නැහැ කොහෙද තියෙනවද කියලා. පේනවා නම් ඇහි, ඇහෙනවා නම් කනින්, මතක් වෙනවා නම් මොලේ. Taman අඳුර ගන්න. මොකද නැත්තම් දැනීම හදන්න බෑ. දැනීම හැදෙනවා නම් අනිවාර්යෙන් එතන තියෙනවා. හරිද? එතකොට දැන් එහෙනම් ඔන්න තව ප්‍රශ්නයක් දැන් Tamanගෙන් අහනවා. දැන් ඔන්න මරුණාම එතකොට මොකක්ද අයින් වෙන්නේ? පණ. පණ. හරි. විඥානය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුහාමුදුරුවෝ දෙන්නමයි විඥානය. විඥානය පණ කියන්නේ දෙකක් නෙවෙයි එකයි ඈ. එතකොට ඔන්න මැරිලා විඥානය අපි යනවා කියලා අපි දැන් සාම සාධකයක් තියෙනවනේ. ඒ විඥානය කොහෙටද යන්නේ ආයි? තවත් කයකට. හරි. දැන් මේ කයේ මොනවාද මොකෙන්ද හැදිලා තියෙන්නේ? සුද්දාෂ්ටක වලින්. හරි. මම දැන් අහන එකට හොඳට අහගෙන උත්තර දෙන්න ඈ. දැන් මේ මේසේ හැදිලා තියෙන්නේ මොකෙන්ද? සුද්දාෂ්ටක දැන් ඔන්න හිතමු මෙතන ඉන්න කෙනෙක් කවුරු හරි මැරෙනවා. ඔන්න මැරෙනකොට එයාගේ පණ ආයි වෙන. දැන් ඒ පණ මේ මේ මේසෙට රිංග ගන්න. හරිද? ඈ? අය මොකද හරි? දැන් ඕක ක්‍රියා කරේ මොකෙද? අය වර්ගය ගැලපෙන්නේ වර්ගය එකයි. ඉතින් වර්ගය එකයිනේ. වර්ගය 2000ට මේක 2000ට. සුද්දාස්ත්‍ර වල වර්ග තියෙනවා. මොනවා වර්ගද? සුද්දාස්ත්‍රක. ඈ? එක එක සුද්දාස්ත්‍ර ගණන් දී. ඔය එක එක සුද්දාස්ත්‍ර දෙන්නේ. ඉතින් මොකද? මොකක්ද නැත්? ඔව් හරියන්නේ නැහැ තමයි. හරි කියොත් හරි කෙලියක් ගේ තමයි. මිත්‍යයේ තියෙන සුද්දාස්ත්‍රක නම් තමයි මේසේ තියෙන සුද්දාස්ත්‍රක ඇඟේ තියෙන සුද්දාස්ත්‍රක. හැබැයි විඥානේ ඔකට එන්නේ නැහැ. ඇයි? ගැලපෙන සුද්දාස්ත්‍රක. මාර ගැලපෙන සුද්දාස්ත්‍රක කියන්නේ මොනවද? ඒක ඒක නම් ගන්න. <laughs> ආ එහෙම කිව්වා එහෙම දැනගත්තාම ඇති. ගැළපෙන සුද්ධාර්ථ ගැතින විඥාණයට වැඩ කරන්න වෙනම ගැළපෙන ඒකට සුදුසු වෙනම සුද්ධාෂ්ටක ටිකක් තියෙනවා. එහෙම තිබ්බොත් විතරයි යන්නේ. ඒතර ඒවා මේකේ නැත්තම් විඥාණය මේකෙන් අයින් වෙනවා. තේරෙනවද? ඒවට තමයි ඔය කියන්නේ ධර්මයේ ප්‍රසාද රූප කියලා. ප්‍රසාද රූප සකස් කරන්න පුළුවන් තැනකට විතරයි යන්නේ. ප්‍රසාදය කියන්නේ රූපයක්. රූපය කියන්නේ සුද්ධාෂ්ටක හැදෙන අර කියන ඒවා. සුද්ධාෂ්ටකයෙන් හැදෙන විශේෂ ස්වභාවයන් තත්වයන් ටිකක් තියෙනවා. ආන් එහෙම තියෙන තැනකට විතරයි විඥානය. ඒතර ඒක තමයි ඔය පෙනීම නැති වෙනකොට මොකද වෙන්නේ? විඥානය නැති වෙනවා නෙවෙයි. ප්‍රසාදේ නැතුව යනවා. එතකොට පේන්නේ ඇහැ නැතිලා පේන්නේ නැති මොකක් හින්දාද ප්‍රසාදය කියලා එකක් ඇහි තියෙනවා ඊතාවන සියුම්ම ඒ විඥාන ක්‍රියා කරන්න සුදුසු තැනක් ආන් ඒකට කියනවා චක්කු ප්‍රසාදය අනෙත් තියෙනවා එම එකක් ශෝත ප්‍රසාදය කියනවා නාහේ තියෙනවා එකක් ගාහන ප්‍රසාදය කියන එක. දිවේ තියෙන ඒවට කියනවා ජීවහා ප්‍රසාදය. කයේ තියෙනවා කාය ප්‍රසාදය. මොළයේදී කියනවා මන ප්‍රසාදය කියලා. අපි මන ප්‍රසාදය කියලා ධර්මයේ තුලෝක කියන්නේ. ඒකට කියන්නේ වස්තු ප්‍රසාදය කියලා. <clears throat> තේරෙනවද? ඔන්න ඔය ප්‍රසාද මේ මේසේ පුටුවේ පිටියේ නැති හින්දා එහෙම තැනකට ඒක එකතු වෙන්න බෑ. හරිද? නැත්නම් කාටද කියන්න බැරි. ආයෙ නම් පිටියටත් ඇයිලෝ. ඒක එහෙනම් සාමාන්‍යයි එහෙම කිව්වනම්. එදයි අතර මම භූතිය. හරි? ආ? ඒක ප්‍රසාද කියන්නේ පට ව්‍යාප පට ව්‍යාපෝ තේජ වලින් හැදෙන එක. ඔව්. හරි. මම පිළිගන්නේ. හදවත නැතුව මිනිස්සු ඉන්නව වටන. හදවත උන ගලවලා අයින් කළා අලුතින් හදවතක් දාන්න පුළුවන්ද? හරිද? දැන් හදවත අයින් කරාට පස්සේ ලේ කොහෙද තියෙන්නේ? කය කොහෙද තියෙන්නේ? ඒක. හරි පොම්පයක් හරි දාන වෙලාවට එතකොට. දාන වෙලාවේ කොතන තියෙන්නේ එතකොට? ලේ ධාතුවනේ ආශ්‍රය දානකොට ලේ අයින් කරනවා. හදවතේ තියෙනවත් අයින් කරනවා. දැන් ඒ වෙලාවට තියෙනවා කියන්නේ. ඉතින් ඔය කියන එක සාධකේ වැරදිනේ එතකොට. දැන් කියන්නේ හදවත එතන තියෙනවා නම් ඒක තියෙන්නේ කොයි වෙලේටද එතන තියෙන්නේ? ඒක තමයි මාත් අහන්නේ. ඒ තර්කයේ වැරදි සහ ඒකම පිළිගන්නේ නැහැ කියලා මම කියන්නේ ඒක. එතන තියෙනවා නම් තියෙන්නේ. දැන් පෙනීම ඇති වෙනකොට කොතන තියෙන්න ඕන? එතකොට දැන් ලේ දාතිය තියෙන්න පුළුවන් දෙයක. ඒක තමයි පිළිගන්නේ. එතකොට ඇහෙනවා නම් කොහෙද තියෙන්නේ? කනේ. ගඳ දැනෙනකොට නායි. එහෙනම් ඔතන තියෙන්න පුළුවන් කොයි වෙලාවකද? දැනීම සිදු වෙන වෙලාවට ආයතනිය තියෙන්න ඕන. දැනීම නැති වෙලාවට විතරයි එතන තියෙන්නේ කියන්නේ නිින්දගේ වෙලාවට එහෙම නැත්නම් සිහිය නැති වෙච්ච වෙලාවට. හරිද? එතකොට දැන් ඔපරේෂන් එක කරන්නේ කොයි වෙලේද? ආ සිහිය නැති වෙලාවට. එහෙනම් ඒක ඇත්තට තියෙන තියදී ඔපරේෂන් එක කළාම හෘද වස්තුව අයින් කරලා අලුත් එකක් බද්ධ කරාට පස්සේ එහෙනම් ඒකත් අයින් වෙන්න ඕනේ. හරිද? දැන් තේරෙනවද මම කියන්නේ? එද තියෙන්නේ නැහැ එතන. හරිද? නැහැ කියලා මම පහදේ ගන්න පස්සේ ගියා දැන් තාටිකි. තේරෙනවා කිව්වේ ඒක? ඒ ඉඳා නිින්දගේ වෙලාව කියලා එකක් තියෙනවා. ඒ වෙලාවට විඥානේ අයින් වෙලා නැහැ. පණ ගිහින් නැහැ. සිහිය නැති වෙච්ච වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට පණ ගිහින් නැහැ. විඥානේ තියෙනවා. ඒ තියෙන අවස්ථාව තමයි භවාංගය කියලා කිව්වේ. ඒතර භවාංගේ පිටන්නේ වස්තු ප්‍රසාදේ. භවාංගය තුල සිත් හැදෙනවා. ඒක මම මුල් දාසෙත් කිව්වා. Tamanට නිින්ද යනකොට එහෙම නැත්නම් සිහිය නැති වෙනකොට ඊට පෙර ආතු ඇති වෙච්ච දැනීමට අනුව සිතක් හදනවා. ඒක තමයි භවාංග සිත කියලා කියන්නේ. භවාංග සිත. ඒක හදන්නේ වස්තු ප්‍රසාදේ. හරි? දැන් තමයි උදේට පැහැදිලි වෙන්න ඕනේ ප්‍රසාදේ කියලා එකක් තියෙනවා. ඒකත් තියෙන එකක් නෙවෙයි. දැන් අපි දන්නවා රූපකේනේ මම කොහොමද හැදෙන්නේ? සුද්ධාෂ්ටකේ. උදේට කොච්චරද ඒකට ආවිෂ තියෙන්නේ? චේතාක්ෂණ 17යි. ඊට වඩා තියෙන්න බෑ. ඒතර මේ ප්‍රසාදයටත් එච්චරයි. හැබැයි ඔන්න ඔය ප්‍රසාද කියන ඒවා මොනවද? කර්මජ රූප. ඒවා ආහාරයෙන් හැදෙන්නේ නැහැ. ඍතුයෙන් හදන්න බෑ ඒවා. හරිද? ඒවා හැදෙන්නේ කර්මයට අනුව. Tamanට බලන්න ඕනා කියලා හිතන එක හින්දාමයි ඒක හැදෙන්නේ. ආන්න ඕන කියලා හිතෙනවා. හරිද? ආන්ගේම කර්මයෙන් සකස් වෙන රූප ටිකක් තමයි ප්‍රසාද රූප. ඒවා තිබ්බොත් විඥාණයතන සම්බන්ධ වෙනවා. එතකොට බාහිරින් අරමුණ ලැබුණොත් ඒ අනුව දැන් ප්‍රසාදේ තිබුණා කියලා විඥානේ තිබුණා කියලා දැනෙන්නේ නැහැ. මොකද දැන් ඇහැ තියෙනවා, පන තියෙනවා, දැන් පේනවද? නැහැ. ඇයි? රූපයත් එකතු වෙන්න ඕන. දැන් කන තිබුණා කියලා විඥානේ තිබුණා කියලා ඇහෙන්න බෑ. කණයි සද්දේ තියෙන්න ඕනේ. සද්දේ දැන්ට ආවොත් තමයි කණයි විඥානයේ තියෙනකොට සද්දේ ආවොත් ඕක නැහැ. තේරුණාද? එන තුනක් තියෙනවා දැන්. ප්‍රසාදය ගැන අපි වැඩි කතා කරන්නේ නැති වුණාට ඒක මතක තියාගන්න ඕනේ. මොකද ප්‍රසාදේ නැති වුණොත් විඥානය එතනට එන්නේ නැහැ. විඥාන දෙකකට දෙකට නෑ බුද්ධ දෙන්නේ කියන්නේ ඔව් එකම බාහිර රූපයක් පේනවා නම් ඒ පෙනීමේ ස්වභාවය එක්සැක්ට් සෙම් නෑ කවුද දන්නේ? යාර වෙන්නේ වෙනස් වෙන්න පුළුවන්. දැන් දැකලා නැද්ද? චිත්‍ර උගන්වනකොට කරන වැඩ. මෙතන මොකක් හරි තියලා 10 දෙනෙක් 10 පොලකින් තියලා අඳින්න කිව්වම අඳින්නේ කොහොමද? චිත්‍ර 10 විදියක්. ඒ 10 දෙනාට පේන්නේ 10 ආකාරයකට. හරිද? අනිවාර්යෙන් වෙනස වෙනවා. අපිට කියන්න බෑ යාට ඒ විදිහෙන් පේනවාට. එහෙම කියන්නේ. තම තමන්ගේ දැනීම තම තමන් අඳුරගන්න. රූපයත් කලස්. ඔව්. වර්ණ අන්ධයත් ඉන්නේ. පාට පේන්නේ නැති අය ඉන්නවා තමයි. රතු පාට, නිල් පාට, කොළ පාට අඳුරන්න බැරි අය ඉන්නවා. ඒකත් කර්මයෙන්මද? ඔව් කර්මයට එන්නේ. ඒක වෙන්නේ අප්‍රසාදයේ ප්‍රශ්නයක්. ප්‍රසාදයේ හරියට හැදිලා නැහැ. ඒක වෙන්නේ කර්මයට. අනිවාර්යෙන් ඒක මොන හරි වෙනවා නම් කර්මයට වෙන්නේ. හරි. එතකොට ඔන්න ප්‍රසාදයේ තියෙන ප්‍රසාදේ සකස් කරගන්න පුළුවන් ආයතනය තියෙන්න ඕනේ. එතකොට ප්‍රසාදයට බාහිරින් අරමුණ ලැබෙන්න ඕන. ඊට පස්සේ විඥාන එකතු වෙලා තමයි මොකද වෙන්නේ? දැනීම හැදෙන්නේ. දැන් සිත කියන්නේ එතකොට කොහොම එකක්ද? තුම් පංගුවක එකතුවක්. අභ්‍යන්තරය ආයතනය දෙනවා බාහිරේ අරමුණ විඥාණය. ඒතර විඥාන කීයක් දෙන්නේ? එකයි. ඒතර ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? භවාංගය කියලා කියනවා. භවාංගය කියන්නේ ඒක මොලේමයි මන ආශ්‍රිතව තියෙන්නේ. මන ආයතනයකද මතක් වෙනවා කියන්නේ කොහෙන්ද කරන්නේ? මොලේ. ඒතර ප්‍රසාද ගති කීයක්ද කතා කරන්නේ? 6යි. හරිද? දැන් එතකොට චක්ක ප්‍රසාදය ඇහි තියෙනවා කියලා දන්නවා. සෝත ප්‍රසාදයේ කනේ, ගාන ප්‍රසාදයේ නහයේ, ජීවා ප්‍රසාදයේ දිවේ, කාය ප්‍රසාදයේ ශරීරයේ හැමතැනම තියෙනවා. එතකොට දැන් ඔය කියන ආකාරයෙන් වස්තු ප්‍රසාදය ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද පිටන්නේ කියලා. කෙනෙක් කියන්නේ ඔක හෘද වස්තුවේ ලේ ධාතුවේ තියෙනවා කියලා. එතකොට මතක් කරන වෙලාවට වස්තු ප්‍රසාදයක් තමට තියෙන්න ඕනේද නැද්ද? මතක් කරන්නේ චක්කු ප්‍රසාදයෙන්ද? සෝත ප්‍රසාදයෙන්ද? එහෙනම් ගාන, ජීවා කාය ප්‍රසාද වලින්ද? නෑ. එහෙනම් ඒකට සඳහා වෙනම ප්‍රසාදයක් මොලේ තියෙන්න ඕනේද නැද්ද? එහෙනම් අතර ප්‍රසාද ගති හතක් නෑ. එතකොට යමෙක් කියනවා නම් හෘද වස්තුවේ තියෙනවා කියලා වස්තු ප්‍රසාදය. එහෙනම් එතන තව ක්‍රියාකාරීත්වයක් සහ මෙතන තව ක්‍රියාකාරීත්වයක් දෙකක් වෙන්න ඕනේ. එන්න දෙකක් නේ. හරිද? එන්න හදවතේ තියෙන බෑ හේතු තව බොහෝ තියෙනවා. හදවත් නැතිව උපදින සත්වයෝ ලෝකේ ඉන්නවා. හරිද? පණුවෝ මැස්සන්ට හෘද වස්තු නැහැ. කුඹින්ටක් නැහැ. හැබැයි උන්ට විඥාන පිටනවා. කොහෙද පිටන්නේ? වාස්තු ප්‍රසාද කිව්වෝක. දැන් මේ වෙලා තියෙන්නේ ඕමකයි මිනිස්සයාට විතරක් මේක කොටු කරලා Taman හිතුවාම ඒක පටු වෙනවා මේ ආකල්පේ බුදුහාමුදුරු පටු කතාවක් නෙවෙයි මේක මුළු විශ්වයට සාධාරණ එකක් කිව්වා. තේරෙනවද? එනින්දා එහෙම නෑ මන ප්‍රසාදය කියලා ඉතින් නැත්තම් මම මන ප්‍රසාදය කියලා කිව්වට ඒක ධර්මයේ තුල කියන්නේ වාස්තු ප්‍රසාදය. ඒක මොලේ පිහිටන්න ඕන. තේරෙනවද? ඒකයි වෙන්නේ. ඒතකොට ඒකයි හේතුව යම් ආස්ථාවක මොලේ ක්‍රියාකාරීත්වය අවහිර වෙච්ච ගමන් මේ සියලුම ක්‍රියාකාරීත්වයන් අක්‍රිය වෙනවා. ඇයි මොලේ හරහා තමයි වෙන්නේ. කොහොමද ඕක වෙන්නේ? Taman කොහොම හිතුවට දැන් මට කියන්න මෙන්න මේ සිද්ධිය. දැන් ඔන්න Tamanට දලව තේරෙන්න ඕනේ දේ තමයි නිින්දගේ වෙලාවක් සහ සිහි නැති වෙච්ච වෙලාව කියලා එකක් තියෙනවා සත්‍යයට. ඒ අවස්ථා දෙකේ ආයතනෙ කොහෙවත් තියෙන්න බෑ. ඒ කියන්නේ ඇහි කනේ කොහෙවත් තියෙන විදියක් නැහැ. මොකද එහෙම වුණා නම් දැනෙන්න ඕනේ. නිින්ද ගිය වෙලාවට දැනෙන්නේ නැහැ. සී නැතුණාම දැනෙන්නේ නැහැ. එතකොට ඔක භවාංගයේ තියෙනවා. හරිද? දැන් හිතන්න ඔන්න අපි නිදාගෙන ඉඳලා කෙනෙක් නැගිටිනවා. එහෙම නැත්නම් සිහි නැති වෙලා ඉඳලා සිහිය එනවා. එතකොට ඔන්න එයාට පේන්න පටන් ගත්තා නම් විඥානය කොහෙටද යන්න ඕනේ? ඇහැට යනවා. හරි. ඔන්න පෙනිලා ඉවර වෙලා එයාට ඇහෙනවා කියලා අපි හිතමුකෝ. පෙනුනට පස්සේ ඇහෙනවා. දැන් එතකොට විඥානය කොහෙටද යන්නේ? ඇහි ඉඳලා. ඇහි ඉඳලා කනට යන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕකේ. ඇහෙන් කනට යන්න විඥාණයට වෙන පාරක් නැහැ. විඥානයේ හැම අවස්ථාවකදීම ආයතනයේ සිට නැවත භවාංගයට ඇවිල්ලා තමයි යන්නේ. ඒ නිසා ඇහෙන් කනට යන්නවත් කනින් නහයට එන්නවත් නහයෙන් ඇහැට යන්නවත් බෑ. ඒකට අනිවාර්යයෙන් ඒක ප්‍රසාද ගතිය තියෙන තැනට යනවා. නැවත ප්‍රසාදයකට එන්න ඕනි භවාංගයටයි එන්නේ. හරිද? එතකොට ඇහෙන් පෙනීම ඉවර වෙනකොට නැවත භවාංග වෙනවා භවාංගයේ සිට ආය කනට යනවා එතකොට ආ මෙහෙම භවාංගේ හරහා මේක යනවා මිස මොකක්වත් වෙන මාර්ගයක් නෑ ඒ නිසා තමයි මම කිව්වේ යම් අවස්ථාවක භවාංග කියන එක පැහැදිලිව මොලේ තියෙනවා කියලා මම කියන්නේ ඒ හිඳයි එතකොට ඒ අවස්ථාවේදී මොලේට ලේ යන්නේක නතර වෙලා මොකක් හරි අවහිරයක් වෙච්ච ගමම්ම හරි මොකද වෙන්නේ ඒකට අවශ්‍ය ලේ සපයනකම් සම්පූර්ණයෙන් අනිත් ඔක්කොම නතර කරනවා ඒ කියන්නේ ඔය දිගටම අවුවේ හිටගෙන ඉන්නකොට එකපාර කලන්තය අල්ලන්නේ මොලේට ලේ යන එක අඩු වෙච්ච ගමන් භවාංගයට නිවැරදිව ක්‍රියාකාරීත්වය කරගන්න බෑ. භවාංගේ ක්‍රියා කරන්න බැරි වෙච්ච ගමන් විඥාණයට අර යන එකක් ඔක්කොම කරන්න බෑ. ඒත් ඒක හරහා යන්නේ. ඒක හරහා යනවා එකක් ඔක්කොම කරන්න බෑ. ඒතර මොකද කරන්නේ? ඔක්කොම පද්ධති කපා හැරලා භවාංගයට වෙලා නිකන්. කලන්තැල්ල වෙනවා. ඊට පස්සේ ආයෙ ඔය මොලේට ලේ යන්න පටන් ගත්තාම ආයෙ වැඩ කරනවා. ඉතින් අරක අරහෙ තියෙනවා නම් හරිද? හදවත දෙන ප්‍රශ්නයක් අඩු දැනන්නේ ලේ තියෙනව නෝද? වෙයි එහෙනම්. වෙන්නේ නැහැ. තේරෙනවද? ඒ ඔපරේෂන් කරන හැම වෙලාවකදීම ඒක බවාංගගත වෙන සිහි නැති කරන වෙලාවට යන්නේ මොලේට. ඒ සිහි නැති කරන්න බෙහෙත් දාන්නේ කොහටද? හ්ම් හරිනේ දොස්තරලා ඈ සිහි නැති කරන්න ඉන්ජෙක්ෂන් ගහුවාම ඒක ප්‍රතික්‍රියා කරන්නේ කොහෙ ගිහිල්ලාද? මොලේ ප්‍රතික්‍රියා කරන්නේ. වැදගත් තියෙන්නේ. එහෙනම් එතකොට අර කලින් නම් හිතේ නැති කරේ පොමලින් අල්ලලානේ. පොමලින් අල්ලුවාම මොකද වෙන්නේ? ඔය මොලේ රසායනික ක්‍රියාවලිය විකෘති වෙනවා. එතකොට විඥාණයට ගමන් කරන මාර්ගය අවේ ඒක හොද නැති හින්දා අවහිර වෙනකොට විඥානේ බවම් වෙනවා. තේද? ඔකයි වෙන්නේ. එන්න විඥානේ තියෙන්නේ ඕංගයේ මොලේ හරියටම මැද්දේ තියෙනවා වෙනම ඔය කියන තරල ස්වභාවයක් ආන්ගේ තරලයේ තුලයි තියෙන්නේ. ලේ ධාතුව නෙවෙයි ලේ ධාතුවක් එතන තියෙනවා. ඒ ලේ ධාතුව ඇතුළු කරගෙන හැබැයි හදවතේ නෙමෙයි තියෙන්නේ මොලේ. ඒ ඉඳ තමයි මොන වෛද්‍යවරයෙක් මොච්චර දක්ෂයි කියලා මොනවා කිව්වත් ඔය කියන තැන කිසිම ඔපරේෂන් එකක් කරන්නේ නැහැ. දැන් මොලේ මැදේ පිහිටන්නා වූ තරලයක් තියෙනවා. ඒ තරලයට කිසිම හානියක් සිදු වෙන්න බෑ. යම් කිසි හානියක් වුණොත් විඥානය පිහිටන්නේ අයින් වෙනවා. හරිද? හදවත කපලා අයින් කළා තිබ්බ හැකි. හැබැයි ස්පොට් එක දන්නවා. දන්නවා. හරියට මොලේ මැදේ තියෙනවා. තරලයක් තියෙනවා කියලා ඔය කියන්නේ ඔක මස්තිෂ්ක තරලය කියලා මේකට ඈ ඔය දෙක අතර තියෙනවා මොලේ මෙහෙම පළු දෙකක් තියෙන පළු දෙක අතරේ මැද තියෙනවා තරලයක්. ආන් ඒක හරියට මැද්දෙම තියෙනවා. හැබැයි ඔකට කිසිම කෙනෙක් අත තියන්නේ. මොලේට මොන ආප්‍රේෂණයක් කරාද ඉස්සලා ආස්තම් ගන්නවා. ලෙඩා මලොත් වගේ කියන්නේ නැහැ කියලා. දන්නවා ෂුවර් එකට මැරෙනවා කියලා. කවුරුද මේ විඥානේ තවත් බොඩි එකට වෙන් කරනවා කියන්නේ. වෙන්නවා. ඉතින් ඒක අයින් වෙනවා යනවා. ආන් එහෙම වෙන්නේ ওই අවස්ථාවේ. දැන් ඔයා ප්‍රශ්නයක් ඇහුවේ මගෙන් එදා. හරිද? ඒ වෙන්නේ නිින්දගේ වෙලාවේ නැත්තම් ඔය සිහි නැතිච්ච වෙලාවක. එයා ඔය භූතය ඇවිල්ලා හරි ප්‍රේතය ඇවිල්ලා හරි මේ විඤ්ඤාණයට වැඩ කරන්න දෙන්නේ නැතුව ඒ විඤ්ඤාණය බලවත් වෙලා මේකේ වහිනවා. තේරෙනවද? එතකොට ඒ වැඩ කරන්නේ මේ විඤ්ඤාණය නෙවෙයි අර විඤ්ඤාණය. හරිද? සුකම කයක් සහිත විඤ්ඤාණ තේනා ඉන්නවා ප්‍රේතයෝ. හරිද? දෙවියෝ යක්ෂයෝ. එයාට පුළුවන්. ඒ එයාගේ කය මේ වගේ දැඩි නෑ. තේරෙනවද? අපේ වගේ කය දැඩි නෑ. එයාගේ කය සියුම්. ඒතර අපි හිතමු එයාට මේක උස්සන්න ඕනේ දැන්. මෙයාට උස්සන්න ඕනට එයාට උස්සන්න බෑ. ඇයි? මේක ඝනයි එයාගේ ඇඟ සියුම්. ඒතර මෙයා මේක අල්ලනකොට එයාගේ ඇඟ මේක හරහා යනවා. ඉතින් එයාට මේක කරගන්න මොකද කරන්නේ? මෙහෙම ඝන කයක් තියෙන කෙනෙකුට එකතු වෙනවා. එකතු වෙන්න බෑ හැබැයි විඥානයේ සක්‍රිය තියෙද්දි. ඒක කරන්නේ කොයි වෙලේද? එක්ක නිින්ද ගිය වෙලාවක නැත්තම් සීනතේ වෙලාවක ඔකට එකතු වෙලා ඊට පස්සේ අරකට එන්න දෙන්න දැන් මේක වැඩ කරනවා. දෙකක් නෙවෙයි හතරක් පහක් දෙන්න පුළුවන්. තේනවා දෙකක්. ඒතර අරක වැඩ කරන්නේ නැහැ. එකයි වැඩ කරන්නේ කොහොම හරි. අනිත් ඒවා සක්‍රිය වෙන්නේ නැහැ. එතකොට ඔය ඔය භූතය පෙරේත වගේ ඔය කාලාරම මේ අකානටලා ඔක්කොම කරලා හරිද? එයාට හොඳ වෙච්චාම පස්සේ එයා දන්නේ නැහැ මොකද්ද කරේ කියලා. ඇයි? එයාගේ විඥානය වැඩ කරේ. දැන් ඔය ගොඩක් ඔය හොයල් බලන්න හොඳට ඒ විඥානය වැඩ කළා නැහැ. ඒ විඥානය වැඩ කරන්න බෑ කියලා. ඒයි අර එයාට හරියට විඥාන ක්‍රියාත්මක වෙන තත්ත්වයට යන්නේ නැහැ ඔකම කරනවා මතක නැහැ කියන්නේ මොලාද කරන්නේ බීවට පස්සේ ඔය කියන ආකාරයෙන් මේ මොලේ තියෙන රසායනික සංයුති වෙනස් කරනවා ඒ මතකයේ සඳහා මොලේ කියන වෙනම ඔය කියන නියුරෝන පද්ධතියේ කම්පන ඇති කරන්න ඕනේ ඒවා කම්පණය වෙන්නේ නැහැ ඒ වෙලාවට කම්පණය විදිය වෙන්න විදියක් නැහැ ආය අර රක්තය රුධිරයේ තියෙන ඔය කියන විදියට ඇල්කොහොල් ප්‍රමාණය අඩු වෙනකොට ආය ප්‍රකෘති තත්ත්වයට එනවා. එච්චරයි. ද මන්ද බුද්ධිකව උපදිනවා ආය. හරිද? එයාට මොකද වෙන්නේ? මොලේ ඒවා සමහරට පිහිටලාම නැහැ. සමහර වෙලාවට ඔය කෙන ආකාරයෙන් හදිසි අනතුරක් වෙලා මොලේ මොන හරි තුවාල වෙලා මොලේ ස්වභාවයක් අයින් කරනවා. එතකොට එයාට යම් කිසි ස්වභාවයක් මතකේ නැවත ගන්න බෑ. හරි? අර මොලේ ටික අයින් කරලා පස්සේ විඤ්ඤාණයට අදාළ වැඩේ කරන්නේ එතනට යන්න බෑ. එතරම් හරිද? මොලේ එක තැනක් නෙවෙයි මොලේ විශාල ප්‍රදේශයක් තියෙනවා. ඒකට අදාළව එක එක ආයතනයට සම්බන්ධ වෙලා වෙන වෙනම ඒකට අදාළව ඒ මොලේ ක්‍රියා කරන්න වෙනම තැන් තියෙනවා. පෙනීමට අදාළව යමක් සිද්ධ වෙනවා නම් පෙනීමට අදාළව මොලේ වෙනම ක්‍රියාත්මක වෙන තැනක් තියෙනවා. ඇහිීමට අදාළව වෙන තැනක්. ඒතර ඒ තැන හානි වුණොත් මේ පෙනීමට අදාළව මතක් වෙනීම මතක් වෙන්නේ නැහැ. හරි. ඇහෙනේවට අදාළව මතක් වෙන වෙනම තැනක් තියෙනවා. ඒකයි හානි වුණොත් ඇහෙනේ ආයෙ මතක් වෙන්නේ. ඇහෙන්න පුළුවන් ඒකට. මතක් කරන්න. අඳුරනවා ඔයාට ඒ පිළිබඳව මතකේ නෑ. අඳුරනවා කෙනෙක් වෙනවා. පේනවා, ඇහෙනවා. ඒ පිළිබඳව නැවත මොකද්ද ඒ කියලා මතක් කරන්න බෑ. ඒකට ආයෙ මුලින් ඉඳන් කියන්න ඕනේ. දැන් වෙලා නේද? ඔය හදිසි අඳුර වෙලා සමහරට අම්මා දැක්කම අම්මා මතකයි. ඒතර ආයෙ මුලින් ඉඳන් කියන්න ඕනේ යාට. ඇයි? අර හදන්න ඕනේ අම්පුනේ. තේරෙනවද? ඉතින් විඥානයේදට ඔහොම මතක තියාගන්න හැම වෙලේම භවාංගයේ තමයි විඥානය තියෙන්නේ. භවාංගයේ තිබිලා හැම අවස්ථාවකදීම ආයතනෙට ගිහිල්ලා ආපහු භවාංගට එනවා. යනවා එනවා. ඒතර වේගයෙන් ඔහොමම වෙන්නේ අපි මේ ආයතන හයේ යනවා කියවට ආයතන හයේ නෙවෙයි යන්නේ කොහමද භවංගේ වෙලා. ඒක තමයි මනෝ පුබ්බංගමා ධම්මා කියලා බුදුහාමුදුරුවෝ මන මුල් වෙලා මේ ධර්මතාවය ක්‍රියාත්මක මොලේ මූලික වෙලා මේ ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට අධික වේගයකින් ওই වැඩේ සිද්ධ වෙනවා. ඒ වේගය තමයි මම කිව්වේ අර අසුරසනකදී විඥාන හැකියාව දෙනවා සිත් කෝටි ලක්ෂයක් නිර්මාණය කරනවා. සමහරවිට පාරේ මේකෙන් මගේ වාහනයක් කොහොමද යනකොට ඔව් ලේන්ස් පිටක් තිනකොට බලාපොරොත්තු ගහිත වෙලාවට වෙන පැත්තකින් කවුරු හරි පාට ඉස්සරහට දැම්මොත් එහෙම දැන් අපි පාට්නර් එකට කටි ගැනීමක් තියෙනවා ඒ වෙලාවට මට නම් දැනෙලා තියෙනවා දැන් හදවත ආසිකරන තාපයක් වගේ යනවා නිරක්ෂණය කරනවා හැබැයි එතකොට ඒක නොදෙහි යනවා. ඒ එහෙම වෙන්නේ අර විදිහට මොලේට ලේ මොලේට ලේ යවන එක විතරක් නෙවෙයි තමන් කයේ සියලු ක්‍රියාකාරකම් සිද්ධ කරන්න රුධිරය වල. දැන් තමන්ට බය වෙච්ච ගමන්ම අදාළ ක්‍රියාකාරීත්වය කරන්න වේගෙන් මේ රුධිරය යවන්න මොකද කරන්නේ වැඩියෙන් රුධිරය පොම්ප කරන්න යනවා. ඒ හින්දාම ඔය ගොඩක් අය හිතාගෙන දුක දැනෙච්චාම තමන්ට ශෝකයක් ආවම මේ හදවතට හදවතට දෙනවා කියලා. හදවතට දෙන වෙන හේතුවක් ඉඳ ඒ මොකක්ද තමන් ඒ වෙලට කරන ක්‍රියාකාරකම් වැඩි වෙනවා ක්‍රියාකාරකම් වැඩි වෙච්ච ගමන් වැඩියෙන් රුධිරය යපයන්න ඕනේ ඔච්චරයි බස් ඒ හින්දා ඔය බය ආපුහම දුක ආවම ඔය heart attack එන්නේ ඒ හින්දා හරිද මං කිව්වේ දුක ආවම මොකද්ද හිතන හින්දා ඔය ප්‍රශ්නේ වෙන්නේ කියලා හිතුවේ නැත්නම් ඔය ප්‍රශ්නේ වෙනවා ඈ අඩු කරන්න හිතන්නේ නැතුව නිකන් ඉන්න අපිට ඒවා නුන් කන්න. අනුන්ගේ ඒවාට අපිට මොකක් කරන්න බෑ. තමන්ගේ වැඩේ තමන් කරගන්න. ඒ කිව්ව පොඩි ළමයින් අනන්තේ මොකක් කර දුන්නා උන්ගේ අයිතිය නෑ. හරි ඒක තමයි. ආයෙක තමයි කරන්න කිව්වේ. බුදුහාම කරන්න කිව්වෙත් ඒකමයි. පොඩි එකා අනන්නේයි. එයාට ඒ කියන ආකාරයෙන් ඒ කියන ස්වභාවයෙන් එයාගේ අරමුණ වෙනස් කරපු ගමන් ඒ තිබිච්ච අරමුණ නැති කරපු ගමන් අර දුක නැහැ. ඔයාට කරන්න දෙන්නේ එතරයි ඔය කියන ආකාරයෙන් දුක හිතේ තිතා ඉන්න හිතේ ඉන්න අරමුණේ අයින් කරලා ඒ අරමුණේ අනිත්‍යතාව දුක්ඛතාවය ඒ අනිත් අරමුණේ ස්වභාවය තමයි මෙනෙහි කරන්න එහෙම නැත්නම් ඒ ගැන හිතන්න නැතුව නිකයි. ඒකට වෙන්නේ තමයි බුදුආර් කිව්වේ අසුබේ හිතන්න ඒ පිළිබඳව අනිත්‍ය දුක අනාත්ම කියන තිලක්ෂණ හිතන්න එතකොට දුක නැති වෙයි. මතයි වනේ. එතකොට එක එක එක එක පුද්ගලයාට ඒ හිතන චිත්ත මාලාවේ කොච්චර දුරට කාලයක් හිතනවා කියන එකත් වෙනස් නේ සායනස්. ඔයද යා හිතන විතර ආරේ ගන්න එක වෙනස් වෙනවා එච්චරයි. නැවත නැවත හිතන් හිතන් හිතන් හිතන් ඒ විදිහට තමයි නැවත නැවත චිත් ගොඩක් හැදෙනවා. ඒතර ඒක තමයි කර්මය වෙන්නේ. ඒ තමයි බුදුආර්ගු හිතන්නේ නැතුව ඉන්න පුරුදු කරන්න. එතකොට වැඩ ඉවරයි. නෑ ඒ විඥානේ යනවා කියලා හිතාගෙන හිටියාම තාම මිත්‍යා දෘෂ්ටිකයි විඥානේ යන්නේ නෑ. හිතාගෙන ඇති විඥානේ යනවා කියලා. එහෙම විඥානය යනවා කියලා දැන් ඔයා දන්නවා කියලා මම දන්නවා. දැන් මටත් ඔය කියා දෙන්න විදියක් නැහැ නේ. බුදුහාමරත් කිව්වේ විඥානය චුත වෙනවා කියලා. දැන් ඔයා හිතාගෙන ඉන්නේ විඥාන කියලා එකක් තියෙනවා. ඒක යනවා කියලානේ. එහෙම වුණොත් ඔයාගේ තාම මිත්‍යා දෘෂ්ටිකය කියලා මතක තියාගන්න. ඒතර එහෙම වුණොත් එහෙම විඥාන කියලා එකක් තියෙනවා. ඒක යනවා කියලා ගත්ත ගමන් ඒක නිට්ටය වෙනවා ආත්ම වෙනවා. එහෙනම් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් තව ටිකක් ඉස්සරහට ඒක ගැඹුරින් දැනගත්තේ නැත්තම් තාම මිත්‍යා දෘෂ්ටිකයි. හරිද? පණ තියෙනවා පණ යනවා කියලා හිතාගන්නේ. එහෙම යන පණක් ඕකේ නැහැ. යන පණක් නැහැ. එච්චරයි දැන්ට කියන්නේ. ඊට පස්සේ කියා දෙන්න. එතකොට තාම හිතාගෙන ඉන්නේ එහෙමනම් ඒක වැරදි. හින්දා යන්නේ නැහැ. කොහොමද වෙන්නේ කියන එක සංකීර්ණ ක්‍රියාවලියක්. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. සියලු දේ හරි හැටි දැන තමන් අඩක් දැනගෙන ප්‍රකාශ කිරීමෙන් තමන්ගේ දෘෂ්ටිය වර්ධිනවා. යන ඔය වෙලා තියෙන එක භාගයට දැනගෙන හරියෙන් මෙහෙන් දැනගෙන තමන් පරිේශණය කරන්නේ නැතුව Taman තීරණය ගත්තාම ඔය කියන තැන තමයි ඉන්නේ. හරිද? මේක කියන්න බෑ. මොකද ඒකයි මේ කියන්නේ අපිට උනත් කියන්න බෑ විඥානය යනවා කියලා තමයි කියන්න වෙන්නේ. මොකක් යනවා කියලා කියන්නේ නැත්තම්. නමක් කියන්නේ. මොකද විඥානය යන්නේ කොහොමද කියන එක වෙනම විස්තරයක් තියෙනවා. ඒක දන්නේ නැත්නම් තමයි විඥානය යනවා කියලා තේරෙනගෙන නතර වෙච්චාම ඉන්නේ මිත්‍යා දෘෂ්ටි. තේරෙනවද? හරිද? නේද? ඔන්න ඔහම මතක තියාගන්න දැනට විඥානය කියන්නේ එතන ක්‍රියාකාරීත්වයක් බලයක්. එතන ඒක පිහිටන්නේ භවාංගයේ. එතන ඒක භවාංගයේ සිට තමයි හැම අවස්ථාවෙම ආයතනයට යන්නේ. ආයතන සිට නැවත භවංග වෙනවා. ඒතර ආයතනට යනකොට භව ප්‍රසාදයේ තියෙන්න ඕනි. බාහිරින් අරමුණ තියෙන්න ඕනි. එහෙම නොත් තමයි විඥාණය සිතක් හදන්නේ. තේරෙනවද? ඒතර චක්ක විඥාණය කියලා කිව්වේ ඇහැට සම්බන්ධ වෙන අවස්ථාවේ ඇහි පවතින භව තේරුම් කරගන්න චක්ක විඥාණය කිව්වා මිස ඇහි වෙන විඥානයක් නැහැ. හරිද? ඒක කොහෙවත් තිබිලා පහළ වෙන්නේ නැහැ. ඒතර භවංගයේ තිබිලා තමයි විඥාණය සම්බන්ධ වෙන්නේ. එතන නහයට එනකොට ගාහන විඥානය කිව්වා. කනට යනකොට සෝත විඥානය, දිවට එනකොට ජීවා විඥානය, කයට එනකොට කාය විඥානය, මොළයට එනකොට මනෝ විඥානය. හරිද? ඒක මනෝ විඥානය කියනවා. හරි? ඒතර ඇත්තටම මනෝ විඥානය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ අවස්ථාවේ භවංගෙ තුලත් මනෝ විඥානයම ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒක එහෙම කියන්නේ නැත්තේ ඒක වෙනම ක්‍රියාකාරීත්වයක් නිසා. භවංගෙ සිටේනකොට ආවරණේ මේ ඒකට මොකද අරමුණ? මං කියේද? Tamanට හැම අවස්ථාවකදීම ගන්න අරමුණ අනුව භවංගෙ සිතක් හදනවා. දැන් පේනවා පේනීමට අනුව භවංගය හදනවා. එතකොට ආයෙ පේනකොට ඒක භවංගය ඇතුළේ ආයෙ පේනවා. එතකොට ආයෙ පේනීමට අනුව ආයෙ භවංගයක් හදනවා. දැන් ඇහෙනවා නම් ඇහිීමට අනුව බලනවා. දැන් නිින්ද යනකොට අවසානයේ තමයි ඇතිවෙච්ච දැනීමට අනුව භවංගේ ඒ දැනීම පාවිච්චි කරලා ඒ අරමුණට අනුව භවංගය හදනවා. භවංගේ වෙන අරමුණක් නෑ මූලික අරමුණක් නෑ නේද? භවංගෙට? ඒ කියන්නේ උප්පත්තියේදී පෙර භවයේ ගත්ත අරමුණ අරගෙන භවංගේ හදනවා. ඒකේ ඉඳලා ආයත් මේ ආත්මය දැනීමක් හදනකොට ආය භවංග වෙනස් කරගන්න. ආය දැනීමට අනුව වෙනස් වෙනවා. ඒක තමයි මම කිව්වේ එකක්වත් නිට්ටියව නැහැ කියලා. ඉතින් ඒකම තියෙනවානේ. ඒක ඒක ආය ගන්න අරමුණත් එක වෙනස් වෙනවා. ඒක අරමුණත් එක වෙනස් වෙනවා. හැම වෙලෙම ඒක නිට්ටියව. එහෙම නම් නිට්ටි එකක් තියෙන්න බෑ. ඒක තමයි අපි ආදි වෙලෙදී කොහොමද එහෙම තියෙන්නේ? එහෙම එකක් නැහැ. ඒ ගන්න අරමුණත් එක හැම වෙලෙම භවංගේ තියෙන ස්වභාවය තමයි. මොකද භවංගේ කියන්නේ මොකද්ද? ඒකත් ඒකත් ප්‍රසාදයක්. සතර මහා භූතයන් ඇතිච. ඒකටත් තියෙන ආයෝ චිත්තක්ෂණ 17ක්. ඊට වඩා තියෙන්න බෑ ඒකට. තියෙන්නේ නැහැ. ඒකත් ඇති නැති ඇති නැති යනවා. ඒකට මොකද වෙන්නේ? එතකොට අර කියන අනිත් ප්‍රසාදයට ගිහිල්ලා එතනින් ගන්න අරමුණට අනුව ආයත් මේ භවංගේ වෙනස් වෙනවා. ඒක තමයි වෙන්නේ. හරි. බර භවංගයක් රහතන් වහන්සේට භවංගේ තියෙනවා. වෙලා තියෙන රහතන් වහන්සේගේ භවංගය තුල නැවත උප්පත්තිය සඳහා සුදුසු ජනක කර්ම සකස් වීම වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ හැර අනිත් හැම කෙනාගේම ඔය කියන ආකාරයෙන් භවංගය තුල කර්ම සකස් වෙනවා භවයේ නැවත භවයේ සඳහා. ජන කර්ම ඇති. ඒක තමයි සීන ඇති වෙලා ඉඳලා කෙනෙක් මරනොත් ආයෙ උපදින්නේ. තේරෙනවද? සීන ඇති වෙලා නින්දෙදි මරනොත් කෙනෙක් ඒත් උපදිනවා. ඇයි? භවංගය තුල ජන කර්ම තියෙනවා. රහතන් වහන්සේ විතරයි ඒක නැත්තේ. හරි. රාන්හිම වේගයෙන් ඔබ ක්‍රියාත්මක වෙන එකක් තමයි විඥාන ස්වභාවය. හරිද? ඕක මව කුසින් තමයි දැන් දැන් ඔයාම කිව්ව මව කුසින් තමයි කතා කරනවා කියලා. ඔව් ඒක හරි. ඉතින් මව කුසින් තමයි මෙයාට වැඩ ඕක. කොච්චර කාලෙද කියලා කියන්න බෑ. සමහර වෙලාවට මව කුසේ ඉඳලා ඔය කෙන ආකාර එක විඥානයක් තිබිලා ඔන්න අපි තුන් මාස තුනක් විතර තිබිලා ඒ විඥානය ඔකෙන් අයින් වෙලා වෙන විඥානයක් එන්නත් පුළුවන්. එහෙම වෙනවා. ධර්මයේ තුල එහෙම කියනවා. ඇයිද? විඥානයංගල මේකට මේක තාම සක්‍රියයිනේ. කය කය කය කයේ විඥාන ක්‍රියා කරන සුදුසු බලය තියෙනවා. හැබැයි අර විඥානේ මොකක් හරි කර්ම ස්වභාවයකින්ද ඒක ඉන්න බෑ. ඒතර ඒ විඥානේ අයිමුණාම තාම මේකට අර අම්මා කන කෑම හින්දා මේක ක්‍රියාත්මක මේකේ කය මේ කය කය විඥාන ක්‍රියා කරන සුදුසු තත්ත්වයේ දෙන ඒක තව වෙන විඥානයක් එනවා. ඔව් දුර්වලකම ඉඳලා තමයි වෙන්නේ. එයා ගාව සීලේ බලය නැහැ, සමාධි බලය නැහැ, ප්‍රඥා බලය නැහැ. ඒ හින්දා තමයි එකතු වෙන්නේ. ඔය හැම වෙලාවකම වෙලා තියෙන හැම කෙනෙකුට විතරයි ඔය. ඔය භූතය ඇහෙනවා, පෙරේතය ඇහෙනවා, යක්කු ඇහෙනවා කියන්නේ අනිවාර්යයෙන් වැහෙනවා. ඒ වෙන්නේ ඔය කියන ආකාරයේ අවුල් වෙච්ච අය. අනිවාර්යෙන් දුර්වලයි. එයාගේ මොනවාර සීල සමාධි ප්‍රඥා දුර්වලයි. එහෙම කෙනෙකුට එන්නේ. ඔයාගේ පන්සල් පැත්ත බලද්දී ගෙන්නන්න බෑ. පන්සල් එන්නට හුකේනවා. ඇයි? එන්න බෑ. එහෙම සීලේ බලවත් වෙන එකට එකතු වෙන්නේ නැහැ. එහෙම නැති එකක් ආවට තමයි වායක තියෙන්නේ හැම වෙලේම. දැන් එතකොට ඒ විඥානයකින් එහෙම දැන් වෙලා තියෙන්නේ මෙන්න විඥානය කියලා කියන එක තියෙන හොඳ සාක්ෂි වසන. ඈ? එහෙම දෙයක් වෙලා තියෙන්නේ කියලා දැනගන්න සියලු කොහොමද? එයා සාමාන්‍ය විදිහට නෙවෙයි කියලා ගන්න. එයාගේ අර්ථ බුද්ධත්වය නෙවෙයි. කියන්න බෑ තමයි අපිට හරියට හොයාගන්න බෑ ඒක. එහෙම කියන්න සාධාරණ අපිට හොයන්න බෑ. ඉතින් එහෙම ඔය කියන විදිහට එයාගේ ඇතිරීමේ ස්වභාව වෙනසක් තිබ්බොත් අපිට කිව්ව හැකි. නැත්නම් සමහරවල් සාමාන්‍ය විදිහට එයා ඉන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙනසක් වෙනවා. හරි. එහෙනම් තමන් සීල සමාධි ප්‍රඥාව වඩනවා නම් ওই විඥාන වලට එහෙම ආ වෙන එකකට සම්බන්ධ වෙන්න විදියක් නැහැ. එහෙනම් තමන්ට තියෙන්නේ ආන් එක එහෙම කර කර හිටියොත් ඔක්කොම වෙන්නේ නැහැ. එයින්ද දැන් තමන් දැනගත්තේ මොකද්ද මේ සිත කියන එක හැදෙන ක්‍රමවේදය මොකද්ද කියලා. ඒක තමන් දැන් තේරුම් කරගන්න ඕනේ. ඒතර සරලව ඔය කරුණු ඔක්කොම දැනගත්ත නැතුවට කමන්නේ. තමන්ට විඥානය භවාංගය තුල එහෙම නැත්නම් වස්තු ප්‍රසාදය තුල ක්‍රියාත්මක වෙනවා නිින්දගේ වෙලාවේ සහ සීනති වෙච්ච වෙලාවේ ඒ හැර අනි අවස්ථාවවලදී අදාළ ආයතනයත් එක්ක බාහිර අරමුණක් අරගෙන දැනීමක් සකස් කරනවා. ඒක පේනවා නම් ඇහැට එනවා බාහිර රූපය අරගෙන පෙනීම හදන්න. ඇහෙන අවස්ථාවේදී කනට ඇවිල්ලා තියෙන විඥානේ බාහිර සද්දයක් තිබිලා තමයි ඇහෙන්නේ. නිකන් වෙන්නේ. ඒතර ඒ විදිහට හැම වෙලෙම භවාංගයේ සිට තමයි විඥාණය වෙන ආයතනයකට යන්නේ. හරි. ඒතර භවාංගයට යම් කිසි හානියක් වුණොත් විඥාණය ඉවත් වෙලා යනවා. එතකොට වාස්තු ප්‍රසාදයේ කිව්වේ ඒකටයි. ඒතර විඥාණය මුලින්ම යම් අවස්ථාවකදී ඔය කියන විදිහට නැවත උප්පත්තියක් ඇති වෙනවා කියන අවස්ථාව වෙනකොට ඒක මුලින්ම එකතු වෙන්නේ වාස්තු ප්‍රසාදයට එක්ක. මොකද ඒ වෙලාවට ඇහැ කනක් ඇහැ කන නහය කියන ඒවා හැම හැදිලා නැහැ. හරිද? ඒ තියෙන්නේ වාස්තු ප්‍රසාදය සහ කාය ප්‍රසාදය විතරයි. එතන තමයි ඒක තියෙන්නේ විඥාණය මුලින්ම. ඒ තමයි විඥාණයට වස්තු ප්‍රසාද. ඒක තමයි ඒක මන ප්‍රසාදය කියන්නේ නැතු වස්තු ප්‍රසාදය කියන්නේ. ඒකයි විඥාණය මුලින්ම එකතු වෙන්නේ එතනට. වස්තුව කියලා කතා කරේ ඒකයි. ඒ තමයි ඔය හෘද වස්තුවේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා වස්තු ප්‍රසාදය කියනවා. ඒක තියෙන්න ඕනේ මොලේ. හරි? අනිත් තමයි තියෙන තැන වැද ගන්න නැහැ වෙන දේ මතක තියාගත්ත නේ ඉවරයි. ඔක මොලේ හරි නැහැ හරි නැහැ හරි ඔය කොයි හරි ඇඟිල්ල හරි තිබ්බට මට කමක් නැහැ. වෙන දේ මතක තියාගන්න එතකොට ඉවරයි. ක්‍රියාකාරී දැනගත්තාම ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. ඒ ක්‍රියාකාරීත්වය දන්නේ නැතුව එක එක බහුගත කියවන්න ගියාම ඔක තමයි වෙන්නේ. නේද දැනනාද? හ්ම්. හ්ම්. විඤ්ඤාණයට මොකුත් කරන්න බෑ. ওই ප්‍රසාද වලටත් අපිට මොකුත් කරන්න බෑ. හැබැයි ප්‍රසාද අවහිර කිරීමක් විතරක් අපිට ඕන නම් කළ හැකියි. දැන් ඔපරේෂන් කරන වෙලාවට හිරිවට වෙනවා කියලා මොකද කරන්නේ? විඤ්ඤාණයට ගමන් කරන්න තියෙන ශක්තිය විඤ්ඤාණය ගමන් කරන මාර්ගය අවහිර කරනවා විතරයි. විඤ්ඤාණයට කිසිම දෙයක් කිසිම කෙනෙකුට කරන්න බෑ. ඒක තනි තනියෙන් ඒ කියන්නේ තමා තමාම ඒ විඤ්ඤාණය නිරෝධය දක්වා යන්න ඕනේ. දැන් හරිද? එහෙනම් ආන් එහෙමයි වෙන්නේ. එතකොට දැන් කීයක් ඕනද සිතක් හැදෙන්න? හ්ම්. එකයි? සිතක් හැදෙන්න කීයක් જાති ඕනද කියලා හිතුවද? විඥාන විඥාන එකයි හරි. දැන් අහන්නේ සිතක් හැදෙන්න අංග කීයක් සම්බන්ධ වෙන්න ඕනද? ඔව්. දල වශයෙන් කිව්වොත් තුනයි. මොනවාද? පොදුවේ පොදුවේ කිව්වොත් ආයතනය එක අභ්‍යන්තරය ආදී තමයි ළඟ තියෙන එක ඕනේ. එතකොට ඒක ප්‍රසාදයෙන් යුක්ත වෙන්න ඕනේ ඈ. පොදුවේ එතකොට ආයතනය කියලා කියනවා. බාහිරයෙන් අරමුණ ලැබෙන්න ඕන. ඊළඟට විඥානය කියන එක එකතු වෙන්න ඕනේ. ආන් ඒ තුන එකතු වුණාම දැනීම සකස් වෙනවා. හරිද? හැමෝමම කන නම් කන තියෙන්න ඕන. බාහිරෙන් එතකොට කනට අදාළව සද්ද එකතු වෙන්න ඕනේ. ඒතර සද්ද කනට එන්න ඕනේ. කන මේ වෙන කොහෙවත් ගිලා ඇහිම හදන්නේ නැහැ. කනට සද්ද ආවොත් විඥානය කනට සම්බන්ධ වෙලා ඇහිම හදනවා. හරිද? තුනයි. රබ්බ්‍යන්තර ආයතනේ බාහිර ආයතනෙ විඥාන තුනක් එකතු වෙනවා. පැහැදිලි? දැන් ඕක තමන් භාවිතාවේ යොදා ගන්න ඕනේ. දැන් අර කලින් කරපු භාවනාවම තමන් දැන් වැඩි දුරට පුහුණු කරනවා. කොහොමද කරන්නේ? දැන් පෙනීම හට ගන්නකොට මොකක්ද ඒක? පෙනීම හට ගන්නකොට ඒක මොකද්ද? සේතක්. දැන් ඔය ඉස්සලා කියපු දින භාවනාව කරලා නැහැ. ඒක මෙන්න දකලා නැගලා ඉන්න. ඒක වෙලා තියෙන්නේ. පේනකොට මොකද්ද හිතන්නේ කිව්වේ? සේතක් ඇති වෙනවා කියලා. ඇහෙනකොට සිතක්. දැන් ආන් එක ඒ විදිහටම කරන්න ඕනේ. පේනකොට සිතක් ඇති වෙනවා. දැන් ඒකත් එක මොකද කරන්න ඕනේ? ඔය ටිකත් හිතන්න ඕනේ. පේනකොටම සිතක් කියලා අඳුර ගන්නවා. දැන් තමන් විදර්ශනයක් කරනවා කොහොමද? ඒ කියන්නේ විශේෂයෙන් දකින්න. කොහොමද මේක උනේ? ඇහැට රූපය එකතු වෙලා විඥානය ඇහි ක්‍රියාත්මක වීම නිසා පෙනීමේ සිත ඇති වෙනවා. එතනද? ඒ කියන්නේ විදර්ශනය. ඒතර ඇහෙනකොට තියෙනවා. සිතක් ඇති වුණා. මේක ඇති වෙලා ඉවරයි. දැන් උන තමයි මේක විදර්ශනා කරන්නේ. කනට සද්දේ එකතුණා විඥානයේ කනේදී ක්‍රියාත්මක වෙලා. කනේදී තමයි විඥානේ ක්‍රියාත්මක වෙන්නේ. වනහයි ක්‍රියාත්මක වෙලා ඇහෙන්නේ නැහැ. තමන්ට ඒක තේරෙන්න ඕනේ හරියට. කනේදී ක්‍රියාත්මක වෙලා ඇහිමේ සිත ඇති වෙනවා. හරිද? හ්ම්. දැන් පුහුණු වෙන්න කරන්න ඕන. විනාඩි කිහිපයක් තමයි දෙන්නේ. ඔය දිගටම අත්හරින්න නැතුව කර කර ඉන්න ඕනේ. හරිද? හ්ම්. ස්පියාගන්න කොන්ද කලින් තියානවා හරියලා. දැන් පහසුවෙන් ඔය කියන විදිහට විදර්ශනීය කරන්න. තමාම තනියෙන් කරගන්න අවබෝධය Tamanටයි තියෙන හින්දා මේක වෙන කාගෙත් එක්කවත් සම්බන්ධතාවයක් නැහැ. තම තමාම හරියට කරගත්තොත් Tamanට අවබෝධය ලැබෙයි. <coughs> දැන් ඇස් පියාගන්න කොඳ කෙලින් තියාගෙන දැන් මේ විදිහට කරා. දැන් ඇස් අරින්ට පේනකොටම සිතක් ඇති වුණා කියලා හිතන්න. දැන් ඇස් අරගෙන හිතුවට කමන්නේ නැහැ. තමන් ඇස් අරගෙන හිතන්න. එතකොට අවබෝධය Tamanට එතකොට පැහැදිලිව තේරෙයි. ඇහැට රූපයක් එකතු වුණා විඥානයේ හැට එකතු වීමෙන් විඥානයේ ඇහි එකතු වෙලා ක්‍රියාත්මක වීමෙන් පෙනීමේ සිත ඇති වුණා හරිද දැන් කොහොම හිතේ තනන තමන්ට ඔක තේරෙන්න ගන්න ඕනේ හරි මෙහෙම සබ්දායන් තුනක් දැන් ඇස් වහගන්න දැන් යොමු වෙන්න කනට දැන් ඇහෙනකොට හිතන්න සිතක් ඇති වුණා කියලා මොකද්ද සිත ඇසීමේ සිත ඒවත් තේරෙනවා කොහොමද ඇති වුණේ කියන එකයි දැන් ඊළඟට විදර්ශනා කරන්න කනට බාහිරින් සද්දේ එකතු වෙලා විඥානයේ කනට සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වීමෙන් ඇහිමේ සිත ඇති වුණා. කාලය ගියාට ගමන්නේ තමන්ම දිගට හරියට හිතන්න එක. දැන් යොමු වෙන නහයට දැන් හුස්ම ටිකක් අරගෙන ගඳක් සුවඳක් දැනනවාද කියන එක අඳුරන්න දැනෙනකොටම සිතක් ඇති වුණා කියන එක තමන් තේරුම් කරගන්න. මොකද්ද සිත? ගඳ දැනීම සිත. කොහොමද ඇති උනේ? නාසයට ගන්ධයක් ආවා. විඥානයේ නාසයේදී ක්‍රියාත්මක වෙලා ගඳ දැනීමේ සිත ඇති වුණා. දැන් යමු වෙන්න දිවට රසයක් දැනනවාද කියලා බලන්න දිවට කියලා ටිකක් හරි අරගෙන රසයක් දැනෙනකොටම සිතක් ඇති වුණා කියලා එකත් අතර ගන්නවා. මොකද්ද සිත? රස දැනීමේ සිත. කොහොමද ඇති වුනේ? දිවට රසයක් එකතු වුණා බාහිරින් විඥානයේ දිවේදී ක්‍රියාත්මක වෙලා රස දැනීමේ සිත ඇති වුණා. දැන් යමු ඉන්නේ ශරීරයේ ස්පර්ශයක් දැනෙනවා. තමන් කය හොල්ලලා ස්පර්ශ හදාගන්න එපා. දැනෙන ස්පර්ශයක් විඳුරන්න ඕනේ. ස්පර්ශය දැනෙනකොට සීතලක් හරි රිදෙනවා හරි මොනවා හරි දැනේ. දැනෙනකොට සිතක් ඇති වුණා. ස්පර්ශ දැනීමේ සිත. කොහොමද ඇති වුනේ? කයට බාහිරින් ස්පර්ශයක් ලැබුණා. විඥානයේ කයට එකතු වෙලා ස්පර්ශ දැනීමේ සිත ඇති වුණා. හරිද? හ්ම්. දැන් යමු වෙන්නේ මොලේට මොනවා හරි මතක් වෙනවද කියලා අඳුරගෙන මතක් වෙනකොටම සිතක් ඇති වුණා කියලා අඳුරගන්න. මොකද්ද සිත? මතක් වීමේ සිත. කොහෙටද ඇති වුනේ? මොළයට. කොහොමද ඇති වුනේ? මොළයට සිතුවිල්ලක් බාහිරින් ආවා. විඥානයේ මොළයේදී ක්‍රියාත්මක වෙලා මතක් වීමේ සිත ඇති වුණා. හ්ම්. ආයිත් ඇස් අරිනවා පේනකොටම සිතක් ඇති වුණා කියලා හිතනවා. ඇහැට රූපයක් එකතු වුණා. විඥානයේ ඇහිදී ක්‍රියාත්මක වෙමින් පෙනීමේ සිත ඇති වුණා. දැන් ඇස් වහගන්න ආයෙත් කනට යන්න. දැන් තමන් තනියෙන් කරා. සමාධි බසීවා කියලා මම කියන එක තමන්ටම තනියෙන් තේරෙන්න ඕන. මෙන්න මෙහෙම වෙනවා. දැනගත්තට බෑ තමන් ඔක ඒ විදිහට භාවිතයේ තියෙන්න ඕන. දන්නවා තමයි දැන් කරුණ ටික දැනගත්තට බෑ. අවබෝධය ලැබෙන්නේ භාවිතා කරන්න දිගට දිගට දිගට දිගට. සිත කියන්නේ ස්ථීර යමක් නෙවෙයි පෙර තිබුණු යමක් නෙවෙයි වර්තමානයේ කොටස් තුනක් එකතු වෙනවා කියන හේතුවෙන් හටගන්නේ. එතකොට අභ්‍යන්තරයේ ආයතනය බාහිර ආයතනේ විඥානය කියන ස්වභාවයන් තුනේ එකතු වීම නිසා හටගන්න එකක් තමයි මොකද්ද? සිත. එහෙම නැත්නම් දැනීම. හරිද? නැත්නම් ඒක ක්‍රියාවක් කියලා කිව්වා. හරි. එතකොට දැන් Taman දැනට තේරුම් කරගෙන ඉන්න தත්ත්වය අනුව Taman හිතාගන්නේ විඥානය කියන එක. පණ කියලා අපි දැන් සම්මුතිය කතා කරන එක මරුණාම පණ යනවා. නමුත් ධර්මයේ තුල කියන්නේත් එහෙම තමයි. චුද්ධෝ අපේත විඥානං විඥානය කියලා එකක් චුත වෙනවා. දැන් ඒතකොට හිතාගන්නේ විඥානය කියලා එකක් තියෙනවා. ඒක යනවා. නමුත් දැන් බුදුහාමුදුරුවෝ අදාරනවා එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කියන එක තහවුරු කරන්ඩ අපි විඥානය ගැන දැන් දැනගන්න වෙනවා. දැන් අනිත් ඒවා ගැන අපි දන්නවා දැන් ඈ. අනිත් ඒවා ඔක්කොම අපි දන්නවා. අභ්‍යන්තර ආයතන මොනවාගෙන්ද හැදෙන්නේ? සුද්ධාස්තයෙන්. කවද්ද හැදෙන්නේ? කොච්චරද අවශ්‍ය තියෙන්නේ ඒකට? ජීතකයෙන් 17යි. බාහිර ආයතන මොනවාගෙන්ද හැදෙන්නේ? සූදාටගෙන්. කවද්ද හැදෙන්නේ? අවද නැතිනේ. මේ මොහොතේම. උපරිමේ කොච්චර අවශ්‍යද තියෙන්නේ? චේතක්ෂණ 17යි අපි ඒක ඔක්කොම දන්නවා. දැන් ඒතර ඔය දන්නේ නැති කෑල්ල තමයි මොකද්ද? විඥානය කියලා එහෙම නැත්නම් පණ කියලා නමක් දාගත්ත අන්න ඒක මොකක්ද කියලා දැන් ඒක හැදිලා තියෙන්නේ මොකෙන්ද? විඥානය හැදිලා තියෙන්නේ මොකෙන්ද? ඒක මොකෙන්ද ඇදින් දැන් පණ කියලා එකක් කිව්වනේ. ඈ දැන් අනිත් ඒවා නම් දන්නද? අනිත් එක හොයාගත්තනේ මුළු ලෝකේම අනිත් ඔක්කොම බැලුවා. දැන් පණ කියලා එකක් ගැන කතා කරා. ඒක දැන් මොකෙන්ද ඇදින්නේ කියලා. නේ? ඒක මොකෙන්ද? ශක්තිය මොනවද තියෙන්නේ ඒකේ ශක්තිය? දැන් අරකෙනම් තිබ්බ එක එක ශක්තිය. පටවියේ තිබුණා රළු බව සින්දු බව රළු බර සැහැල්ලු ගොරෝසු කොම් ශක්තිය ටිකක්. එහෙම නැත්නම් ක්‍රියා ටිකක්. හ්ම්? ශක්තිය. මොකද ශක්තිය? මොකද කියන්නේ? මොනවද තියෙන ශක්තිය? කර්ම ශක්තිය. කර්ම ශක්තිය එන්නේ ඕක එකතු වෙලා ඊට පස්සේ ඇති වෙන හිතේ. ඒක නිසා ඇති වෙන ප්‍රතිඵලය කර්ම. සිත චිත්ත කර්මය. සිතක් ඇති වුණොත් කර්ම වෙනවා. ධාතු ස්වභාවය තමයි. ධාතුවක් කියන්නේ අපි කිව්වා තනියෙන් තියෙනකොට අඳුරන්න බෑ. එකතු වුණාම විතරයි අඳුරන්නේ. ඒතර විඥානියත් එහෙම තමයි. මේක දැන් භවාංගයේ තියෙනකොට අපි දන්නේ ඇත්තටම මැරිලාද, නිින්ද ගිහිල්ලාද, තියෙන්නේ නැද්ද මොකක්වත් අපිට හොයන්න බෑ. ඒක නෙවෙයි දොස්තරලාටත් වර්ධින්නේ. දොස්තරලා තියෙන එක නම් මේ හෘද වස්තුන් අතර වෙලා එයාගේ දැන් ලේ ගමන් කරන්නේ නැහැ. හුස්ම වැටෙන්නේ නැහැ. ඒ හින්දා එයා මැරලා කියලා. ඕම් පස්සේ නැගිටලා එනවා මේක. ඇයි? හොයන්න බෑවද? එහෙම හොයන්න බෑ. හැබැයි අර එකතු වුණොත් එදා කොහේ වගේ. ඒ දොස්තරලා තියෙන එක නම් අර ඒකත් එක්ක එකතු වෙලා දිනනට එයාට අර දැනීමක් එහෙම තියෙනවද කියලා පරීක්ෂා කරනවා. ඇස්තරලා බලනවා, ඒක ටෝච් එකක් ගහලා බලනවා, එහෙනම් කොහෙට හරි ඇනලා බලනවා. මොකක් හරි සංවේදනයක් තියෙනවා කියලා. ඊට පස්සේ නෑ කියලා. හැබැයි එහෙම නැතුණාට විඥානේ තියෙනවා. හරි? හ්ම්. එතකොට විඥාණය ගැන වෙන කිසිදු ලෝක ධාතුවක කිසිදු කෙනෙක් දේශනා කරන්නේ නැහැ. කිසිම ආගමක කිසිම වෙන දර්ශනයක ඇත්තේ නැහැ. බුදුහාමුදුරු විතරයි ඒක ඔය දෙයට කියන්නේ. විඥාණය යනු මොනවාද? ක්‍රියාවක් කියලා කියනවා. ඒක හරි. ධාතුවක්. ධාතු කියන්නේ ක්‍රියා ස්වභාවයක්. එහෙම නැත්නම් ශක්ති ස්වභාවයක්. හ්ම්. හැබැයි මේක අර කියන தත්වයක් නොවන ක්‍රියා ස්වභාවයක්. පටවියාපෝ තේජෝ වායෝ කියන ඒ ක්‍රියාතා தත්වයන්ටත් වඩා වෙනස් වූ ක්‍රියාවක්. එතකොට මේකෙන් මොකද කරන්නේ? මේකෙන් තමයි සිත් හැදීමේ ක්‍රියාව කරන්නේ. සිත් හැදීමේ ක්‍රියාව. හරි. එතකොට ඔන්න ඔය සිත හදන්න අවශ්‍ය වෙන ක්‍රියා සමූහයක් වෙනවා. එකක් නෙවෙයි ක්‍රියා ගොඩක්. දැන් අර උදාහරණයක් මම කිව්වනේ. අම්මා රොටි හදනවා කියලා. ඒකට පිටිගුලියක් උත්වන, තැටියක් උත්වන. එතකොට ඒ දෙක එකතු කිරීමේ ක්‍රියාවක් තියෙනවා. පිටිගුලිය තුනී කරලා කබලෙන් තියලා ගින්දර දාලා අනිත් පැත්තට කරුණාම් පස්සේ අනිත් පැත්ත පෙරලා ආපහු ඒක ඒකෙන් අයින් කරගන්නවා කියන ක්‍රියාව. දැන් ඔන්න ඔය ක්‍රියා ටික තමයි මොකද්ද? අම්මා කියලා කියන්නේ. දැන් අම්මා රොටි හදනවා කිව්වත් පිටිගුලිය තුනී කරලා කබලෙන් තියලා ගින්දර දාලා අනිත් පැත්ත පිච්චුනාගෙන් පස්සේ අනිත් පැත්ත පෙරලා ආපහු ඒක අරගන්නවා කිව්වත් වෙන්නේ මොකක්ද? වෙන්නේ ඒකම දෙයි. අම්මා රොටි හදනවා කිව්වත් අර විදියට වැඩ ටික වෙන වෙනම කිව්වත් වෙන්නේ ඒක දෙයි. ආන් ඒ වගේ බුදුහාමුදුරුවෝ දක්වනවා විඥානේ එකතු වෙලා සිත් හදනවා කියලා කිව්වත් ක්‍රියා සමූහයක් ගැන කතා කරනවා. එහෙම ක්‍රියාවන් ටිකක් නිසා සිතක් සකස් වෙනවා කිව්වත් දෙකම එකයි. තේරුණා? සාංගේ ක්‍රියාවන් සමූහයක් ධර්මයේ තුල කියනවා. කීයක් තියෙනවද ඒකද? සිතක් හදන්න මේ විඥානය කියන ස්වභාවයෙන් ඇති වෙන ක්‍රියාවන්. දැන් අපි පටවි කියන එක ගත්තාම ඊයේ මම කියලා දුන්නා පටවිය ගත්තාම පටවිය ක්‍රියාවන් ගොඩක් තියෙනවා. රළු බව ඇති කිරීම, සිනිඳු බව ඇති කිරීම, බර ඇති කිරීම, සහැල්ලු බව, කොරෝසු, කර්කශ ඔය විදිහට ගොඩක් තියෙනවා. ඒක දැන් විඥාණයෙන් වැඩ කීයක් කරනවද සිතක් හදන්න. හ්ම්. යතනද කම්පියුටර් දාලා කියන්න බැරිද කම්පියුටර්? නැද්ද වැඩක? අමාරුයි. ඔය දේ කම්පියුටර් නෑනේ. ඒක තමයි වෙලා තියෙන්නේ. කොම්පියුටර් හදලා දෙන්නේ තක දාන්න. ඈ ඈ මේ බුදුහාමුදුර ලංකාවේ ඉඳලා සිංහලෙන් කිව්වනේ මට. ඈ බුදුහාමුදුර සිංහලෙන් කිව්වනේ මොනවාද? බුදුහාමුදුර සිංහලෙන් කිව්වද? ඔයා ලංකාවේ නෑනේ ඔයාට මෙහෙට ඇවිල්ලා ආ කියන්න වෙන මොකක් කරේ කියලා. ඒක තමයි ඕන් නැති භාෂාවල් ඉගෙන ගන්න නැතුව ඒ භාෂාව ඉගෙන ගත්තේ නැත්තේ ඇයි? තමයි ඒක ඉගෙන ගන්න තිබ්බනේ පුංචි කාලේ. ඔය ටිකක් ඉගෙන ගන්න. දෙකනේ. ඕනේ. ඔව්. ඕනේ නැතිව ටිකක් ඉගෙන ගන්න. ඕනේ ඒවා ටිකක් ඉගෙන ගන්න. ඕනේ නැතිව ගොඩක් ඉගෙන ගන්න. <coughs> ඒක තමයි කියන්නේ. හරි. කවන්නේ නැහැ මොනව කන්නේ වෙච්ච දෙයට. විඥානය කියන්නේ ක්‍රියා 52කට. ඒවා තමයි අභිධර්මයේ කියන්නේ චෛතසික කියලා. වැඩ 52ක්. ඔය චෛතසික කියන්නේ වැඩ 52කට. ඔය කාදාවත් ඔය අයට ඕක කියලා නැහැ. කියන්නේ මේ චෛතසික කියන්නේ සිතත් එක්ක උපදින ඒවා කියලා කියනවා ඉතින්ක්කා. මොකක්ද කියලා කියන්නේ? චෛතසික කියන්නේ සිත හදන්න අවශ්‍ය වෙන වැඩ ටිකකට. ක්‍රියා ටිකක්. වැඩ 52ක්. ඒතර බුදුහාමුදුරුවෝ දකිනවා විඥාණයකට තියෙන්නේ විඥාණය යනු මෙන්න මෙහෙම ක්‍රියාවන් 52ක් කිරීමේ ස්වභාවය. මේ ක්‍රියාවන් 52 වෙනම බුදුහාමුදුර දැකලා නමුත් මේ ක්‍රියා 52ක් කෙනෙකුට කියන්න ගියොත් එයා පැටලෙනවා. එයාට තේරෙන්නේ නැහැ. එයාට මේක සංකීර්ණයි. ඒ හින්දා පොදුවේ මොකද කරේ? ඒ ක්‍රියා 52කටම නමක් දුන්නා විඥාණය. ඔච්චරයි. තේරෙනවද? දැන් ඕන්න මතක තියාගන්න. ඒකට පණ කිව්වත් විඥාණය කිව්වම දෙකක් දෙකක්ද ඒකයි. එහෙනම් දැන් චෛතසික කිව්වෙත් මොනකටද? ඔය විඥාණයටමයි. විඥානයේ ක්‍රියාත්මක අවස්ථාවට කියනවා චෛතසික. හරි. සිතසුනමය කියන්නේ චෛතසිකයි රූපයි එකතු වෙච්චම හැදෙන එක. දැන් කියන්නේ විඥාන තිත කිව්වද? හිත කියන්නේ සංකත ධර්මතාවයක්. ඔය කියන ආකාරයෙන් චෛතසික රූපත් එක්ක එකතු වුණාම ඇති වෙන ප්‍රතිඵලය. ලෝභය සහගත සිත. ලෝභය කියන්නේ චෛතසිකයක්. ලෝභයත් එක්ක රූපය එකතු වෙලා හටගන්න එකට කියනවා ලෝභ සහගත සිත. ඒතර දේශය එකතු වෙලා හටගන්නකොට ඕන් දේශ සහගත සිත. ඒතර දේශය, ලෝභය, ඊර්ෂ්‍යාව ඔය ඔක්කොම මොනවාද? චෛතසික. එක්ක කුතර චෛතසික නැත්නම් අකුසල චෛතසික. වශයෙන් කිව්වා. ඔහොමමයි තියෙන්නේ. එතනක තේරෙන්නේ. ඒතර මේ චෛතසික ටිකයි රූපයි එකතු වෙලා හටගන්න ස්වභාවයන් තියෙන්නේ. ඔතරයි සිත 39 ක. ඊට ආදිත් හදගන්න බෑ. ඉතින් බුදුහාමරණ වෙන කවුරුත් කිව්වේ නෑ. ඕවා ඉතින් ඔය විදිහට ඉතින් සූත්‍රය සූත්‍රය කියවනවා ඊළඟට ඔය අභිධර්මයේ කියලා ඉතින් ඒ වගේ තියෙන ඒවා ඔක්කොම ලයිස්තු ගත කරගෙන කටපාඩම් කරගෙන ඔක්කොම සංඛ්‍යාලයකන හදාගෙන ඉන්න හැබැයි මොනවද දන්නේ නෑ. ඒකල සිතයි විඥානය එකයිලු. නේ එහෙම ලියා දෙන්නේ. එතකොට ඉතින් ඔක්කොම හවක්. ඒ කියන්නේ අම්මයි රොටිය එකයි වගේ තමයි. නේ අම්මයි රොටිය එකයිනේ. එකයිද? ඒකට කියන්නේ එහෙමයි. හදන එක නයි හැදිච්ච දේ එකයි කියලා. එතන හදනවා කියන්නේ ක්‍රියාවලිය වෙනයි ලැබෙන ප්‍රතිඵලය වෙනයි ඈ. ඉතින් සිත කියන්නේ නිර්මාණයක් සංකත ධර්මතාවයක් ඒවා චෛතසික රූපත් එක්ක එකතු වුණා. ඒ කියන්නේ මොනවද? ඔන්නෝම මේ සිත හදන්න අවශ්‍ය වැඩ 52ක් තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ දක්වන ওই 52ම හැම සිතකම යෙදෙන්නේ නැහැ. ඒතර ඒකේ ධර්මයේ තුල විග්‍රහ කරනවා. ඒකෙන් සාධාරණ වශයෙන් හැම සිතකටම සාධාරණම සිදුවෙන වැඩ තියෙනවා. හරිද? ඒවට කියනවා සබ්බචිත්ත සාධාරණයි. ඒතර ඒවත් එක්ක යෙදෙන ඒවා තව තියෙනවා. ඒවත් එක්ක යෙදෙන්නේ නැති ඒවා තියෙනවා. ඒවට කියනවා කුසල කියන චෛතසික තියෙනවා, අකුසල චෛතසික තියෙනවා. ඒතර කුසල චෛතසික යෙදෙන අවස්ථාව කාදාවත් අකුසල චෛතසික යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝභයක් ඇති වෙන අවස්ථාවක කාදාවත් අලෝභය ඇති වෙන්නේ නැහැ. ද්වේෂය, තරහ ඇති වෙන අවස්ථාවක මෛත්‍රිය හටගන්නේ. හරිද? මෝහය ඇති වෙන අවස්ථාවක ආදාත් ප්‍රඥාව ඇති වෙන්නේ නැහැ. ඒවා එකට යෙදෙන්නේ නැති වැඩ තියෙනවා. එතන එකට යෙදෙන්නේ නැහැ. රන්නේ විදිහට මේ සිතක් හටගන්න හැබැයි ආව වශයෙන් සාධාරණව ඒකාන්තයෙන්ම යෙදෙනවා වැඩ හතක්. සබ්බ චිත්ත සාධාරණ කියන එක හැම සිතකටම සාධාරණ චෛතසික. එන්න. චෛතසික කියන්නේ සිත් නෙවෙයි. චෛතසික කියන්නේ මොනවද එතකොට? ක්‍රියා. වැඩ චෛතසික කියන්නේ ක්‍රියාවන් ටිකක්, වැඩ ටිකක්. මොකද්ද ඒකෙන් වෙන්නේ? සිත් හැදෙන එක. දැන් සිත හදාන්න කරන වැඩ. දැන් මම කිව්වේ පිටිගුලිය රොටියක් බවට පත් කරන්න කරන වැඩ. පිටිගුලිය තුනී කරන්න ඕනේ. කබලෙන් තියන්න ඕනේ, ගින්දර දාන්න ඕනේ. ඒක රත් කරුණාවෙන් පස්සේ අනිත් පැත්තට පෙරලන්න ඕනේ, ආපහු ගන්න ඕනේ. දැන් ඔන්න ඔය වැඩ ටික වෙන වෙනම කියන්නේ නැතුව පොදුවේ කියනවා අම්මා. පිටිගුලිය අම්මා තැටිය එකතු වීමෙන් රොටියක් ආවා. ඒ රොටියක් ආව ගමන් මොකද උනේ? වැඩ ටිකක් උනේ. අන්න ඒ වැඩ ටිකට නමක් දෙනවා අම්මා කියලා. ආන් වගේ ඇහැ රූපය විඥානය එකතු වෙලා සිතක් හැදෙනවා කියන එහෙම නැත්නම් පෙනීම හට ගන්නවා කියලා කිව්වට වෙන්නේ මොකද්ද? ඇහැයි රූපයයි චෛතසික ක්‍රියාකාරීත්වය නිසා පෙනීමේ සිත හටගන්නවා. දැන් හරිද? එහෙනම් දැන් Tamanට ඔක හොයන්න බෑ. හොයන්න උත්සාහ කරන්නත් එපා. ඒක ලේසියෙන් තේරෙන්නේ සාමාන්‍ය කිසිම කෙනෙකුට. ඔක සරියුත් මහරහතන් වහන්සේවත් ওই බුදුහාමුදුර දක්වපු ධර්මයෙන් දන්නවා කියලා දක්වන්නේ නැහැ. එහෙනම් ඔය අභිධර්ම කොච්චර පාඩම් කරනවා පාඩම් කර කර හිටියත් කමක් නැහැ. හරිද? හැබැයි ඒවා තේරෙන්නේ නැහැ. මේක දල වශයෙන් අවබෝධ කරගන්න දෙයක් තියෙනවා. ඒක දැනගත්තාම ප්‍රමාණවත්. ඊට යාදමට මේවා කොහොමද වෙන්නේ? කොයි ආකාරද වෙන්නේ? මේක මෙහෙම නෙවෙයි මෙහෙම වෙන්නේ කියන්නේ කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ. එහෙනම් එයා අනිවාර්යෙන් බුදු වෙන්න වෙනවා. තේරෙනවද මේ චිත්ත නියාමය මේ කියා දෙන්නේ චිත්ත නියාමය සිත කියන එකක් සකස් වීම පිළිබඳව නියතයක් මේ ලෝකේ තියෙනවා කොතනකාරී දෙවියන්ට බඹුන්ට මනුස්සයන්ට තිරිසනාට ආදී කිසියම් සත්‍යයකට සිතක් අට ගන්නවා නම් ඒකට සාධාරණ නියමයක් ආන් එක තමයි මේ කියා දෙන්නේ චිත්ත නියාමය ඒවා දකින්නේ බුදුහාමුදුරු විතර. එහෙනම් ඔය ගැඹුරු අභිධර්මය කිසිම තැනකදී බුදුහාමුදුරුව මිනිසුන්ට කියා දීලා නැහැ. හේතුව ඒ ඇටව තේරෙන්නේ. තෝරන්න බෑ. ඒවා තෝරගන්නව නෙමෙයි. මේවා ඔක්කොම පටල ගන්න. ඕක වෙලා තියෙන්නේ. ඊට පස්සේ අර කොහෙද අර සූත්‍රේ මෙහෙම තිබ්බා වේදනාව මෙහෙ තිබ්බා අර මේක තිබ්බා. ඒක කොහොමද වුනේ? අර කොහොමද වුනේ කියලා අහනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ කියලා මම දන්නවා. නියාමයේ නියාමයේ ඒක නියාමයේ. ඒක කාටද වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න බෑ. ඒක හොයන්න බෑ. ඒ ඉන්න තියෙන විදිහට පිළියරන් නිකයින්. ආ ඒක කරන්න සූදානම් නැති තමයි වෙලා තියෙන්නේ වැඩි. දැන් එහෙනම් ඒක අපිට වැඩකුත් නෑ. ඒකෙන් දැනගන්න ඕන ටික කියා දෙන්නම්. ඒක දැනගන්න ඕන ටික දැනගත්තාට පස්සේ ආන් එයාට ඒක තේරෙනවා නම් එයා අනිවාර්යයෙන්ම මේ සත්‍ය අවබෝධය සඳහා මහා වීරියක් ගන්නවා. ඔව් ඒක කියන්නේ. ඒක තේරෙනවා නම් වීලජ්ජාවක් එහෙම තියෙනවා නම් gedera යන්නේ නැති එක. තේරෙනවද? ඒකයි. ඔව්. දවස් හතක් ඕනේ එක දවසෙම පුළුවන්. ඔව්. හරිද? එහෙම බෑ. එහෙම බෑ. එහෙම බෑ. එහෙම හොදාගෙන නැතිකම සංඛ්‍යාලයකට දාගන්න. එහෙම බෑ. හේතුව අකණ්ඩව අකුසලයට යෙදෙන්නේ නැති වෙන්න සිත පාත් ගන්න. ඔව්. ඒතර ආයෙත් ආයෙ අකුසලයට යන්නේ යනවනේ. අකුසලයට වෙලා ඉන්නේ බසී කියලා කියනවනේ. ඒක තමයි. බහින්න නැතුව ඉන්න ඕනේ. බහින්න බෑ. බහින්න බෑ. බහින්න නැතුව අකණ්ඩව ඉන්න කියලායි කියන්නේ. පැය 24 ඒවා හතක් අකණ්ඩව කියන ආකාරයෙන් ඉන්න අකුසලයට යෙදෙන්නේ නැති වෙන්න එතකොට හරි. ඔය කියන ක්‍රමේ හරියන්නේ නැහැ. අයි බැස්සාම ආපහු ආය කුණු එක්ක අහුවෙනවා. يعني කුණු එක්ක අහුවෙන්නේ නැති වෙන දිගටම කුණු අස් කරන්න දිගටම දිගටම දිගටම දිගටම දිගටම දිගටම දින හතක් කරන්න ඉවර වෙනවා. ඒකයි මේ කිව්වේ. දැන් අරක ටිකක් කුණු ටික අස් කරලා ආය බහැලා ආය තව කුණු ටිකක් වක් කරගන්නවා. එතකොට එතකොට 160 දෙකින් හරියන්නේ. <laughs> හරිද? නෑ 12 තුනක් 12 තුනක් වල හරියයි කියලා හිතා නැති. කොහොම කරලා. 12 තුනක් නේ තව කියයි අවුරු කල්ප දෙක තුනක් විතර කරන්න ඒ ඔහොම කරලා. හරි. අර කී විදිහට කරත් නම් හරියයි ඈ. එතකොට දැන් මොනවාද මේ චෛතසික කියන්නේ කියලා අපි දැනගන්න ඕනේ. චෛතසික කිව්වහම ඔන්න කිව්වා 52ක් තියෙනවා. එතකොට 52 මොනවාද? 52ක් මොනවාද? ක්‍රියා, වැඩ. වැඩ 52ක්. කොහෙද වා සිද්ධ වෙන්නේ? ඈ මොළ සිතක් හැදෙන වෙලාවට විතරයි. තේරෙනවද? දැන් කියවනේ විඥානේ වැඩ කරන්නේ කොයි අවස්ථාවේද? දැනෙනකොට. දැනීමක් නැත්නම් විඥානේ හොයන්න පුළුවන්ද? බෑ. දැනෙන අවස්ථාවක විතරයි මේ විඥානේ ওই ක්‍රියා ටික අපිට අඳුරන්න පුළුවන්. තේරෙනවද? නමුත් අපිට අඳුරන්න බෑ ඇත්තටම ඕක. ඒක ඇයි? ඒ තරම් වේගයෙන් ඕක සිද්ධ වෙනවා. හරි දැන් ඇස් අරිනකොට මොකද වෙලා තියෙන්නේ? පෙන්ලා ඉවරයි. පෙන්ලා ඉවරයි කියන්නේ විඥාණයෙන් කරන්න ඕනි වැඩ ටික කොල්ල ඉවරයි. පෙරලා ඉවරලා විඥාණය වෙන වැඩකටත් ගිහිල්ලා එතකොට කොහොමද හොයන්නේ? මම ඒකයි කිව්ව හොයන්න බෑ කියලා වැයට. හොයන්නේ අපිටවත් හොයන්න බෑ. හොයන්න බෑ. හොයන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි එහෙම ඒ සිදුවීමට අනුව Tamanට ඇති වෙලා තියෙන හානිය සහ අවබෝධ කළ යුතු දේ දැනගන්න. එතකොට ප්‍රමාණවත්. හරිද? හ්ම්. එතකොට කියා දෙන්නකෝ දැන් මොකද කරන්න ඉන්නේ කියලා. දැන් විඥානය කියන්නේ වැඩ ටිකක්. ඒතර බුදුහාමරේ වැඩ ටිකට නම් දෙනවා. මොනවද නම්? පස්ස කියන්නේ වැඩක්. වේදනා වැඩක්, සංඥා වැඩක්, චේතනා, මානසිකාර, ජීවිතේන්ද්‍ර ඒකාග්‍රතාව තව ඒවා ටිකක් අපිට උඩ කලින් හම්බුණා. ඒවා අපි දැනට දන්නවා. ඒ තමයි ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව, විතක්ක, ਵਿਚාර ඒවා ඔක්කොම වැඩ. මම කිව්වේ විතක්ක කියන්නේ වැඩක්, ਵਿਚාරය කියන්නේ වැඩක්. ප්‍රීතිය කියන්නේ තමන්ට එහෙම හිටියාම ඇති වෙන වැඩක්. ස්වභාවය, ක්‍රියාවක්. හරිද? ඒවා අපි දන්නවා දැන්. ඒ වගේම අපි අනිත් තව ටිකක් දන්නවා. මොනවාද? අකුසල ඒවා ටිකක් දන්නවා. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තේන මිද්ද ඒවා කොහෙද තියෙන්නේ ඒවත් මේකේ තියෙන්නේ විඥානේ තියෙන්නේ ඒක ඇතුළේ වෙන කොහෙවත් නැහැ ඒවා හරිද තව එකක් හොඳටම දන්නවා අර මෝඩකම මොහේ ඒකත් ඔගේ තියෙනවා හරිද ඒවා කොහොම මොකක්ද තියෙන්නේ වෙන කොහෙවත් නැහැ හරිද දැන් ඒවත් අපි දන්නවා ඒතර ඒවා යෙදෙන විදිහක් දැන් දැනට දන්නවා ඒකට අපිට හොයන්න බෑ කොහොමද යෙදුනේ අරම හරි එතකොට හැබැයි ඔය කොයි එක යෙදුනත් බුදුහාමුදුරන සිත හැදුනත් දෙයයන් හැදුනත් බ්‍රහ්මයාට හැදුනත් රහතන් වහන්සේට හැදුනත් අනිවාර්යයෙන් මේ ටික යෙදෙනවා ඒකයි කියන්නේ සබ්බ චිත්ත සාධාරණ. මොනවාද? පස්සය, වේදනාව, සංඥාව, චේතනාව, මානසිකාරය. දැන් ඔකෙනුත් මේ පහ තමයි වැඩිදුර කතා කරන්න හේතුව ජීවිතේන්ද්‍රය සහ ඒකාග්‍රතාවය කියන්නේ මේ වැඩ ටික එකට පවත්වනවා. එකටම නැති වෙනවා කියලා කියනවා. මේ වැඩ ටික ඔක්කොම සිතක් ඇති වෙනකොට සිතත් එක්කම ඇති වෙලා සිත නැති වෙනකොටම නැති වෙන. ඒක උපාද ඒක නිරෝධයි කියලා කියනවා. එකටම ඇති වෙලා ඒකට නැති වෙන ධර්මතා ටිකක්, වැඩ ටිකක්. දැන් තමයි වැඩි දිර හිතන්න ඕනේ. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අර කිව්ව උදාහරණේ. රොටියක් හදන්න පටන් අරගෙන රොටිය හදලා නිමා වෙනකොට අර වැඩ ටිකට මොකද වෙන්නේ? වැඩ ටික ඉවරයි. ආන් එහෙම එකක් මේ. සිත හදන්න පටන් අරන් සිත හදලා ඉවර වෙනකම් මේ වැඩ ටික සක්‍රීයව පවත්වා ගැනීම හැකියාව තමයි ක්‍රියාව තමයි ජීවිතයෙන්ද කියන්නේ. මේ ටික ඔක්කොම තියෙනවා. ඒකාග්‍රතාවය කියන්නේ ඒ ඒ ගත්ත අරමුණේ මේ ටික පවත්වා ගැනීම හැකියාව. හරි? ඒක නැතුව මේක වෙන්නේ. ඉතින් ඒ දෙක ගැන වැඩි කියන්නේ නැහැ. මේ ටික ගැන කියලා දෙනවා දැන් කොහොමද වෙන්නේ? හරිද? එතකොට මෙන්න මේ ක්‍රියාකාරීත්වය මෙහිමයි සිද්ධ වෙන්නේ. එතකොට තමයි දැනීමක් හටගන්න නම් මෙන්න මේ ක්‍රියාකාරීත්වයේ මුලින් ක්‍රියාත්මක වෙනවා මානසිකාර කියලා එක. මානසිකාරයෙන් කරන වැඩේ තමයි අරමුණට යොමු වෙනවා. අරමුණට අදාළ අරමුණ තියෙන තැනට යොමු වීම කියන කාර්යය කරන්නේ. මානසිකාරයෙන් තමයි එතෙන් එතෙන්ට යොමු වෙන්නේ. ඊළඟට මොකද කරන්නේ? අරමුණට යොමු වෙලා එතන තියෙන අරමුණු වලින් එකක් වෙන් කර ගැනීමේ ක්‍රියාව. අරමුණු එකක් වෙන් කර ගන්නවා පස්ස. ඊට පස්සේ අරමුණට ලකුණක් දානවා. මොකද්ද ලකුණ? එක්ක කැමැත්ත, එක්ක අකමැත්ත. නැත්තම් මධ්‍යස්ථ. උකට තමයි වේදනාව කියන්නේ. හරිද? ඊළඟට සංඥාව ගැන. සංඥාව කියන්නේ ලකුණු කිරීම. මොකද්ද ඒකෙන් කරන්නේ? ඒ අරමුණ මොන ස්වභාවයක්ද කියලා ලකුණු කරනවා. ඒක රූපයක්ද, ශබ්දය අරමුණක්ද, ගන්ධයක්ද, රසයක්ද ස්පර්ශයක්ද සිතුවිල්ලද අරමුණු එතකොට 6යි තියෙන සංඥා 6යි තියෙන ඒකෙන් එකක් ගන්න හරි වැඩි දුර හිතන්න ඕනේ තමන් තරල දැනගන්න චේතනාවට එන්න මොකද කරන්නේ චේතනාවෙන් කරන්නේ මේ ටික ඔක්කොම සකස් කරලා ඕම් දැනීම කියන එක නිර්මාණය කරනවා හරි මේක සකස් කිරීමේ කාර්යය කරනවා ඒකේ පැහැදිලි ඕම් මොහොම වැඩ ටික මොකද වෙන්නේ යොමු කිරීම කියන කාර්යය එකක් ගැනීමේ කාර්යය එකක් නැත්නම් අල්ල ගන්නවා වෙන් කර ගන්නවා කියන එක ලකුණු කිරීම, ලකුණක් දැමීම, සකස් කිරීම. දැන් මේ ටික කොහෙද වෙන්නේ? දැනීමක් හට ගන්නකොට. හරිද? දැන් අඳුර ගන්නකෝ. අපි හිතමු ඔන්න ඇහුණා. දැන් මොකද උනේ? වැඩේ ඉවරයි. දැන් කොහමද උනේ? ඕම් ඇහෙන්න නම් කනට යොමු වුණා. යොමු වෙන්නේ නැතුව ඇහෙන්නේ හරිද? දැන් සද්ද එකද තිබුණේ? කනට ඔක්කොම සද්ද ඇවිල්ලා තියෙන මේ වෙනකොට. කතා කරන සද්දේ, උලන් සද්දේ, වප්පුඩි සද්දේ, කහින සද්දේ අර මේ ඔක්කොම දෙන. හැබැයි එක සද්දයයි එක පාර ගන්න. ආන්න එක තමයි පස්සේ ගියා. එකක් ගත්තා. ඒකට කැමැත්ත ඇති වෙන්න පුළුවන් අකමැත්ත මැදස්ත. ඒක ඒ අවස්ථාවට අනුව තීරණය වෙනවා. වේදනාව. තුනේ එකයි. ලකුණක් දාම ඒක සද්දයක් සකස් වුණා, ඇහුණා. ඕම මෙතන එනකොට සිත හැදිලි කරේ. හරි? හැබැයි ওই ටික විතරක් ඇදිලා සිත හැදෙන්නේ නැහැ. තවත් ඒවා එදෙනවා. එතකොට ඕකට ලෝභය යෙදෙනවා, දේශය යෙදෙනවා. එතකොට මෝහය යෙදෙන්න පුළුවන්. ඔකට ඔය කියන ආකාරයෙන් ප්‍රීතිය, සුඛය, අරවා මේවා එකතු වෙනවා ඒ අවස්ථාවට. හරිද? එතකොට චේතනාවට එනවිලා සිත සකස් වෙලා නිමා වෙනවා. හරි? දැන් මේක හොයන්න පුළුවන්ද? ඕක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් තමන්ට ඇහැ අරිනකොටම පෙන්ල ඉවරයි. පෙන්ල ඉවරයි කියන්නේ වැඩ ටික වෙලා ඉවරයි. ඒකයි මම කිව්වේ හොයන්න බෑ. තේරෙනවද? ඒ ඉඳන් බුදුහාමර කියලා තියෙන නිසා අපි මේක මෙහෙම කියනවා. මිස අපිටවත් කිසිදාක හොයන්න බෑ. නේද? එඳා Tamanට කියන්නේ කෙනෙක් කියයි නෑ වේදනාවට පස්සේ සංඥාව වෙන්නේ. සංඥාවට පස්සේ තමයි වේදනාව වෙන්නේ. එහෙම අපිට කියන්න බෑ. ඒක බුදුහාමර කියලා තියෙන්නේ එහෙමයි. කොහමද? චක්කුංජ පටිච්ච රූපේ ඇහැට රූපේ වැටුනහම උපජ්ජති චක්කු විඥාන චක්කු විඥානය කියන එකක් පහළ වීම වුණා. මේ චක්කු විඥානේ පහළ වීම යනු මොකද්ද? තින්නම් සංගති මේ සංගතිය මේ තුනේ එකතුව. ඇහැයි රූපේ විඥානය එකතු වෙයි. තින් අංක වේ තුනක් එකතු වෙනවා. ආන් ඒකට කියන්නේ මොකද්ද? පස්සය. පස්ස කිව්වෙ මොකද? මේ තුනේ එකතු වීම නිසා තමයි ඒක හැටි ඇතිලා තියෙන්නේ. ඒක වෙනම ආව නෙවෙයිද? ඒ ටිකම තමයි මේ විඥානය කිව්වත් මේ ටික කිව්වත් එකයි. එහෙනම් පස්ස. හරිද? පස්ස පච්චයා වේදනා. යං වේදේති සං සංජානාති. තං සංජානාති තං ප්‍රපංචේති කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක තමයි මේ කිව්වේ. පස්සේට පස්සේ වේදනා, වේදනාවට පස්සේ සංඥා, සංඥාට පස්සේ චේතනාවගේ යොමු වෙනවා. හරිද? එහෙම නැත්නම් අපිට ඕන හින්දා නෙවෙයි. ප්‍රපංචය කියන්නේ තණ්හා මාන දිට්ඨි වශයෙන් තමන් ඇති කරගන්නා වූ අකුසල ධර්මතාවයට යන එක. ප්‍රපංච කියන්නේ චේතනාව. චේතනාව නේ තමයි අකුසල වෙන්න පටන් ගන්න එතනින් සිතෙන්නේ. හරිද? එතකොට එතන එනකොට වැඩි වෙලා. ඒ හින්දා මේවා තමන් ගැඹුරෙන් හොයන්න ඕනේ නැහැ. දැනගන්න ඕනිත් නැහැ. මේවා නොදැනගත්තා කියලා නිවන් දකින්න බැරි වෙන්නෙත් නැහැ. හරිද? හැබැයි මේක පටල ගත්තොත් වැඩ ඔක්කොම වර්ධිනවා. හරි? ඒ පටල ගන්නවා කියන්නේ ඇයි? නාම ධර්මතා කියලා මේවට නමක් යොදනවා. මොකක් නිසාද? මේ වැඩ ටික හැම විටකදීම රූපය ඇසුරු කරගෙන රූපයට නැඹුරු වෙලා ක්‍රියාත්මක වෙනවා. දැන් රූපය නැත්තම් මොකද වෙන්නේ මේකට? දැන් හැම වෙලෙම භවාංගයේ තියෙන විඥාන ක්‍රියාකාරීත්වය භවාංගය කියන්නේ ඒක වස්තු ප්‍රසාදය. එතන තියෙන රූපයක්. ඊළඟට ඒක කොයි හරි ආයතනයකට එනවා. කියන්නේ ආයතනය කියන්නේ මොනවාද? රූපයක්. ඒතර ආයතනෙන් හැම වෙලේම අරගන්නේ මොනවාද? රූප. ඇහෙන් ගියොත් රූප රූපය, කනෙන් ගියොත් ශබ්ද රූපය, නායෙන් නම් ගන්ධ රූපය, දිවෙන් රස රූපය, කයෙන් ස්පර්ශ රූපය, මොලෙන් සිතුම් රූපය, ධම්ම රූපය. එහෙනම් හැම වෙලේම රූපයට නැඹුරු වෙලායි තියෙන්නේ. එහෙනම් මේකට කියනවා නාම ධර්මතාවය කියලා. ඒතකොට දැන් ඔකට නම් ගොඩක් තියෙනවා. පණ කියනවා සාමාන්‍ය ලෝකේ. ඒකට විඥානය කියලා පොදුවේ බුදුහාමුදුරු කියනවා. මේ විඥානයේ ක්‍රියාත්මක භාවයේදී චෛතසික කියලා අභිධර්මයේදී කියනවා. ඒතර මේ தত্ত্বය පොදුවේ ආයත් කියනවා නාම ධර්මතාවය කියලා සූත්‍රයන් තුලදී. ඔක්කොම එකයි. හරිද? ඔක්කොම එකයි. ඒක යෙදෙන අවස්ථාවන වෙනස් විදිහට නමක් කියලා. අර මේ ක්‍රියාකාරීත්වය විතර වෙන්නේ. දැන් ඕකේ වැදගත් දේ තමයි තමන්ට මේ කියා දෙන්නේ. මොකද්ද වැදගත් දේ? මොකද්ද? දැන් තමන්ගේ තිබුණ අදහසක් මැරෙනකොට විඥාණය අයින් වෙනවා කියලා. හරිද? හරි විඥාණය තමයි අයින් වෙන්නේ. දැන් හිතාගෙන ඉන්නේ ඒ විඥාණය යනවා කියලා නෙහි. දැන් විඥාණය කියන්නේ මොකද්ද? වැඩ ටිකක්. හරිද? දැන් පෙනීම හට ගන්නකොට මේ වැඩ ටික මොකද වෙන්නේ? අපි හිතමුකෝ ඔන්න වුණා. දැන් පෙනීම නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ වැඩ ටික නැහැ. ඒ කියන්නේ කෝ විඥානේ ආය නැහැද? දැන් ආයත් පේනකොට ආය තිබුණේ ඒවද? නැහැ. අලුතෙන් හට ගන්නවා. හ්ම්. එහෙනම් දැන් මැරෙනකොට ඒ ඇතිවෙච්ච විඥාන ක්‍රියාකාරීත්වය ඒකයි. හැබැයි ඒ ක්‍රියාකාරීත්වය නතර කරගත්තේ නැති හින්දා ආය අලුතෙන් විඥාන ක්‍රියාකාරීත්වයක් හට ගන්නවා. මේ වැඩ ටික හට ගන්නවා. මිස කලින් තිබිච්ච ඒවා නෙවෙයි. දැන් තේරෙනවද? එහෙනම් දැන් මෙහෙ තියෙන විඥානයක් යනවද? ඈ? නෑ. ආනක තමයි බුදුහාරු කිව්වේ. තේරෙනවද? එහෙනම් මෙහෙ පණක් එහෙ යන්නේ නැහැ. මෙහෙ තියෙනවා ක්‍රියාකාරීත්වයක්. ඒ ක්‍රියාත්මක භාවයන් ටිකක් ඇති වුණා. එතකොට ඒක නැති වෙනවා. එතකොට ඒ ක්‍රියාත්මක භාවය නතර කරගත්තේ නැත්තම් ආයත් වෙනත් ක්‍රියාකාරීත්වයක් විදිහට ඒක සිද්ධ වෙනවා. හැබැයි මේ ක්‍රියාකාරීත්වය නිසා වෙන්නේ. මේ ක්‍රියාකාරීත්වය නතර කරගත්තා නම් ආය ක්‍රියා කරන්න විදියක් නැහැ. ඒකට තමයි කිව්වේ Tamanට ඔය කියන ආකාරයෙන් පවත්වන්න හේතු සැපයුවා. හේතු නතර කරා. විඥානයේ ක්‍රියා කරන්න අවශ්‍ය හේතු නැවැත්තුවාම විඥාණයට යන විදියක්. ඇයි? ඒක දැන් දැන් බලන්න Tamanට දැන් මේ මොහොතේ වෙන වැඩේ. එතකොට පෙනීම ඇති වෙනකොට ඇති වුණා. දැන් මොකද වෙන්නේ? නැති වුණා. දැන් ආයෙත් පේනකොට කලින් තිබිච්ච ඒවා දෙනවා. නෑ අලුතෙන් අට ගන්න. එහෙනම් මේ මොහොතේම විඥාණය කියන ස්වභාවය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. තිබුණ එකක්වත් නෑ. රූපය තරම්වත් කාලයක් විඥාණය පවතින්නේ නැත. රූපය චිත්තක්ෂණ 17ක් අඩු ගන්න තියෙනවා. මේක එකපාරයි. ආයෙ නැහැ. හරි. දැන් ගන්න පුළුවන්ද ඔක? ඔක මගේ කියලා කාට හරි වෙන් කරලා ගන්න පුළුවන්ද? මට ඕන විදිහට තියාගන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඕම් ඔය නාම ධර්මතාව ටිකත් අනිත්‍යයි ඒක අනාත්මයි මම මගේ කියලා තියන්න බෑ. පැහැදිලිද? ඔච්චරයි තේරෙන්න ඕනේ. එහෙනම් පෙනීම අට ගන්නකොට මෙහෙම වැඩ ටිකක් වුණා. ආන්ගේ වැඩ ටිකට කියනවා මොකද්ද? පොදුවේ කියනවා විඥාන කියලා එහෙම නැත්නම් චෛතසික කියලා කියනවා වෙන වෙනම ක්‍රියාකාරීත්වයන් අරගත්තොත් එහෙම නැත්නම් නාම ධර්මතාවය කියලා කියනවා. ඇයි මේ නාම ධර්මතාව කියන්නේ රූපයට නාමන වෙන. රූපයට නැමිලා රූපයත් නැඹුරු කරගෙන ඇසුරු කරගෙන පහළ වෙනවා. රූපයක් නැත්නම් පහළ වෙන්න බෑ. හරිද? ඉගෙන ආයතන ආයතන හැම නැත්නම් මෙඩිටේට් කරනවා නේද? ආයතන හැම නැත්නම් මෙඩිටේට් කරනවානේ ආයතන හැම නතර කරනවා නම් rahat වෙනවා. ආයතන හයෙම ඔක යන්නේ නැත්නම් එක්ක නිදි නැත්නම් දීය නැහැ නැත්නම් රහත් වෙලා. භාවනා කරන්න කොහම පොඩ වෙලාවයි තමයි ඔක එක තැනක තියාගෙන ඉන්නේ. කොහොමද පර්මනන්ට් කරනවා? පර්මනන්ට් කරන්න පුළුවන් වෙච්ච දාට හරියනවා. භාවනා කරන වෙලාවට ඉතින් පොඩ වෙලාවක්වත් එක තැනක තියාගෙන ඉන්න බෑනේ ඔක. අර ඒ කහනවා මෙහෙ කහනවා අර ඒ දඟලනවා මෙහෙ දඟලනවා එතකොට එක තැනක තියෙනවා. එක තැනක එක තැනක තියාගෙන තමයි ඉතලා පුරුදු කරේ. ඒක තමයි භාවනාවෙන් කරන්නේ. එක තැනකදී ඔය කියන විඥාන ක්‍රියාකාරීත්වය පැවැත්වුවා. හුස්ම තුළටම මේ ක්‍රියාකාරී. නැවත හුස්ම අඳුර ගන්නවා. ඒකම අල්ල ගන්නවා. ඒකට ඔය කියන ආකාරයෙන් ලකුණක් දාලා ඒක හුස්ම කියලා තමන් අඳුරගෙන ආන් එතන මෙතනම සිය පවත් ගන්න. ඕක කර කර ඉන්නකොට මෙහෙ කහනවා, මෙහෙ දඟලනවා, අර හැඹරෙනවා, මෙහෙ හැඹරෙනවා. එතකොට ඉතින් මොකද වෙන්නේ? විඥාන එහෙත් වැඩ එතකොට. ඉතින් කොහෙද එක තැනකදී? එක තැනක පවත් ගන්න බැරි කෙනා කොහොමද ඕක නතර කරන්නේ? ඈ භාවනා කර කර ඉන්නවා කියලා ඒ දඟලන දාලා හිටියට හරියන්නේ නැහැ. තේරෙනවද ඒතර වැඩි? භාවනා කරන වෙලාවට කරා වෙච්චරයි එක අරමුණක ඔක පවත්න ගත එක. ඉතින් කොයි භාවනාවත් එකයි කියලා මම කියන්නේ ඕම් කොයිද? තමන් බුදුගුණ හිතුවත් එකයි, ධම්මගුණ හිතුවත් එකයි, ධම්මගුණ හිතුවත් එකයි, මොනවා හිතුවත් එකයි, ආදාන විඥාන වෙන්නේ එක තැනක පිහිටව ගන්න පුරුදු වෙන එක විතරයි. ඒ වෙලාවේ නීවරණ ඇති වෙන්නේ නැති වෙන්න. එච්චර අවශ්‍යයි. ඊට පස්සේ මේකට ආය අකුසල් එන්නේ නැති වෙන්න තමන් වැඩ කරන්න ඕනේ. හරි? හරිද? ඔය මචාවින්. දැන් Tamanට මේක පේනකොට මොකද වෙලා තියෙන්නේ? විඥානය ඇතිලා නැතර ඉවරයි. දැන් ඒක ආපහු ගත්ත හැකිද? ඒ විඥානය ගත්ත හැකිද? බෑ. ඒක අනිත්‍ය වෙලා ගියා. ඒක නැවත මගේ කියන්න බෑ. අනාත්ම වෙලා ඉවරයි. දැන් ඇහුවා. ඇහුණා කියන්නේ මොකද උනේ? ඕම් සෝත විඥානය කියලා මේ ක්‍රියා ටික හටගත්තා. දැන් නැහැ. ඉවරයි. එහෙනම් මේක හොයන්න බෑ. තමන්ට මේ ඕම් පස්සේ ආවා ඕම් වේදනාව ආවා ඔහොම මේ කියන්නේ මේක දැන් වෙන වෙනම මෙහෙම කිව්වට කිසිදාක වෙන වෙනම කාටවත් තේරෙන්නේ නෑ බුදුහාමුදුරට හැරෙන්න. ඇයි එහෙම කියන්නේ? මේක එක විට ඇති වී එක විට නැති වෙන. ඒවට කියන්නේ පෙර පසු නොවි සිදුවෙන වැඩ කියලා. පෙර පසු නොවි. මේකට පෙර මේක පස්සේ මේකට පස්සේ මේක කියලා එහෙම කිව්වට හරිද? එහෙම හොයන්න බැරියෝ. දැන් එහෙම එකක් උදාහරණයක් කියන්නේ. ආ මේ උදාහරණ යනවා Taman තීරණය කරගන්න මේ පෙරපසු නොවි වෙන වැඩ මොනවාද කියලා. දැන් Taman මෙහි ඉඳන් කොහේ හරි තැනකට යනවා කියමුකෝ අපි දැන් මෙහි ඉඳන් දැන් ඔන්න තමා යනවා ලොස් ඇන්ජලිස් වලට. දැන් මෙහි ඉඳන් යන්න පටන් ගත්ත වෙලේ ඉඳන් තමන් මේ මෙතනින් ඈත් වෙන එකයි අර ලොස් ඇන්ජලිස් වලට ලං වෙන එකයි දෙකම එකට වෙනවා. දැන් මෙහි ඉඳන් එහෙට යනකොට යනකොට මෙහෙන් ඈත් වෙන එකයි අරහෙට ලං වෙන එකයි දෙකම දැන් මෙහෙන් ඈත් වෙලා ඊට පස්සේ දාරේට ලඟ වෙන්නේ නෑ මෙහෙන් ඈත් වෙන ඈත් වෙන ඈත් වෙන ඈත් වෙන කියන හරියට ලඟ වෙයි ලඟ වෙයි ලඟ යනවා හරි එහෙනම් නැත්නම් දැන් තමන්ට තරල එකක් කියන්න දැන් තමන්ට ඕන අඳුරු කාමරයට කියලා තමන් ලයිට් එකක් දාන්න හරිද ලයිට් එක දානකොට මොකද වෙන්නේ කාමරේ අඳුර නැති වෙනව නැද්ද දැන් කාමරේ අඳුර නැති වෙලා එළිය ආවද එළිය ඇවිල්ලා අඳුර නැති වුණා ආන් එක දෙකම එකට එනවා කියේ කාලේ මනින්න බෑ. ආන් එක තමයි අකාලික ධර්මතාව කියේ. එහෙනම් මෙන්න මේ චෛතසික හැම විටකදීම සිතක් එක්කම ඉපදිලා සිතත් එක්කම නැති වෙනවා. එයින්ද අපිට ඒකුපාද ඒක නිරෝධ කියලා ධර්මයේ තුල කියනවා. අපි මෙහෙම වෙන වෙනම නම් වශයෙන් මේවා පැහැදිලි කරාට කවදාවත් වෙන වෙනම හොයන්න බෑ. තේරුණා? කවුරු හරි වෙන වෙනම ඔක දන්නවා කියලා කිව්වොත් හරිද? කවුරු හරි දන්නවා කිව්වොත් මට වෙන වෙනම වේදනාව තේරෙනවා. මම ওই වේදනාව පස්සනාවෙන් වැඩනවා කියලා කට්ටිය කියනවනේ. මට වෙනම වේදනාව දැනෙනවා. මට ওই සංඥාව එහෙම දැනෙනවා වෙනම. ඈ මට එහෙම තේරෙනවා කියලා කිව්වොත් එහෙම එයා කවුද? ඒකාන්තයෙන් බුදුහාඳුරු කෙනෙක්. හරි? අද තියාගන්න. එහෙම තේරෙන්නේ නෑ. මේක දැනුණාට පස්සේ ඒ වෙනුවෙන් ඇති කරගත්ත කැමැති අකමැති තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒවා ඊට පස්සේ ඇති කරගත්ත හිත්. හරිද? දැන් රිදෙනවා කියන්නේ රිදෙනවා කියලා දැන් තමන් හිතනවා මිසක් ආ රිදෙන අවස්ථාවේ ඇතිවෙච්ච වේදනාව අපිට තෝරන්න බෑ. ඒකට අකමැත්ත හරි කැමැත්ත හරි එක තමන්ට ඕන් ඇති වෙන රාගය, දේශ ආදී ස්වභාවයන්ගෙන් හටගන්න තත්වයක් තමන්ට තේරෙනවා. මිස අරක තේරෙන්නේ නැහැ. හරිද? මේ චෛතසික ධර්මතාවයේ තියෙන වේදනාව තේරෙන්නේ. මේවා ඇති වෙලා ඊට පස්සේ ඒක හින්දා ඒක අනුව තමන් ඇති කරගත්ත තවත් සිතුවිලි පරම්පරාවක් එහෙම නැත්නම් සිත් ගොඩක් අණුව ඇති වෙන තත්වයක් තමයි අපිට තේරෙන්නේ. මොකද මේක අධික මම කියන්නේ මේ අසුරු සැනකදී කෝටි ලක්ෂ වාරයක් මේක වැඩ කරනවා. හරි. එහෙම. එතන වේදනාව ප්‍රශ්න වැඩි හැකිද? එහෙම වඩන්න පුළුවන් නම් බැරියයි. එහෙම. එහෙම වැඩින්නේ. ඒ වගේ අපි වෙලා නැති වෙලා කියන අපි සාමා හරහා තව ඒවා ඇති කරගන්න එක කියන්නේ සිතුවිලි. තරහා කෝපේ වගේ. ඔය ඒක හරහා උපාදාන කරගත්ත නේදත් උපාදාන වෙනවා. දැන් තව ටිකක් කියා දෙන්න. එතකොට තේරෙයි වෙලා තියෙන වින්නේ අයියා. උපාදාන වෙන්නේ ඊට පස්සේ තමන්ට මේක වෙනකොටම වෙන්න ඕන ටික වෙලා ඉවරයි. හරිද? හ්ම්. දැන් මේ මෙහෙම ක්‍රියාවලියක් වෙනවා කියලා මතක තියාගන්න දල වශයෙන් ඒක අපිට අඳුරා ගන්න බැරි තරම් වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. හරි? එතකොට ඕම් ඕකෙදී මෙන්න මේ දේ තමයි මතක තියාගන්න ඕනේ. මොකද්ද වැඩේ? දැන් Tamanට යමක් පේනකොටම මම කිව්වා මේ කියන චෛතසික ටික විතරක් නෙවෙයි යෙදෙන්නේ තව චෛතසික ඔක්කොම ගත්තාම වැඩ කීයක් තියෙනවද 52ක් තියෙනවා. ඒකෙන් මෙතන පහක් විතරයි මේ කතා කරේ. එතකොට සාමාන්‍යයෙන් සෑම සිතකටම අනිවාර්යෙන් මේ පහත් එක තව දෙකක් කිව්වම හතක් තියෙනවා. ඒ හත යෙදෙනවා. ඊට අමතරව තවත් ඒවා එකතු වෙනවා. හරිද? ඒකට ලෝභය එකතු වෙන්න පුළුවන්, ද්වේෂය එකතු වෙන්න පුළුවන්, මෝහය එකතු වෙන්න පුළුවන්. ඊළඟට ඒකට හිරි ඔතප්ප ඊළඟට සද්දා මෝහ ප්‍රඥා ඔය ඕන එකක් එක තියෙන්න පුළුවන්. ඒක ඒ සිත හැදෙන හැටියට තිද වෙනවා. දැන් මේක තියෙන බැඩේ තමයි. දැන් Tamanට තේරලා තියෙන්න ඕන ටික මතකද දැන්? මේවා අපිට අඳුරන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒතර මේ ක්‍රියාත්මක භාවය ඇති වෙන්නේ කොයි වෙලේද? සිතක් හැදෙනකොට. ඒතර සිතක් හැදෙනකොට මේක ඇති වෙලා ඒකට මොකද වෙන්නේ? නැති වෙනවා. ඒතර මේක කලින් තිබිච්ච ඒවාද? නෑ. එහෙනම් ඒක ඇති වෙන්නේ කොයි වෙලේද? මේ මොහොතේම. එහෙනම් ඒ මොහොතෙන් මේකට මොකද වෙන්නේ? නැති වෙනවා. එහෙනම් ඒක නිත්‍යද අනිත්‍යද? එහෙනම් දැන් ඒක මම මගේ කියලා තියාගන්න පුළුවන්ද? බෑ. දැන් ඒතර ඒක ඔටෝ සිද්ධ වෙන ක්‍රියාවලිය කාටවත් වළක්වන්න බෑ. බල්ලෙකුටත් ඕක සිද්ධ වෙනවා. පූසටත් ඕක වෙනවා. දෙයියන්ටත් වෙනවා. හරි? දැන් තියෙන ප්‍රශ්නේ මතක තියාගන්න. එතකොට දැන් ආන් ඒක Tamanට කියලා දෙන්න. දැන් අපි හිතමු Tamanට මේක පේනවා. හරිද? පේනවනේ. මේක දැක්ක ගමන් Taman ගන්න තීරණය මොකද්ද? මොකද්ද මේක? පීරිසියක්. හරියට හරි. එතකොට පීරිසියක් කියලා දැක්ක පමණින්ම Tamanට ඇති ආපහු සංසාරේ යන්න කර්ම රැස් වෙලා නිමා වෙනවා. නැවත භවයට කර්ම හදාගෙන ඉවරයි. ඕනක තමයි වින්නැහිය වෙලා තියෙන්නේ. හරිද? මේක සතර මහා ධාතුන්ගේ බොරුවක්. දැන් ඔය අය මේකට දානකොටම මෝහය දාලා ඉවරයි. එතකොට හැදෙන්නේ ඔක්කොම මෝහ සහගත අකුසල සිත්. මේක පිළිදියද? මෙච්චර දාතක් කියලා දෙනවා මේක සතර මහා භූතයන්ගේ බොරු කියලා. තාම මේක අඳුරන්න තේරෙන්නේ නැහැ. ඇයි? අර පරණ කර්ම ටික තියෙනවනේ. පුරුදු කරගත්තා. සම්මුතිය හව මොක ඇහුවත් එච්චරයි. මම කියන්නේ. සම්මුතිය හව මොක ඇහුවත් Taman දැනගන්න සම්මුතිය හව මේක මොකක්ද කියලා මේක ඔක සතර මහා භූතයන්ගේ බොරුවක් කියලා කියන්නේ. එච්චරයි. ඇහුවනේ. ඒ සුද්දාට එක්කම ඉවියා කියවලේ තමයි. නමුත් එහෙම කියන්න බෑ. ඒකනේ වෙලාදී. එහෙම කියන්න බුරුද නෑ තාම. එතන මොකද වෙන්නේ? එතන මතක තියාගන්න. එතන තමන්ට කොච්චර අකුසල වෙලාද කියලා දැන් හිතාගත්ත හැකි නේද? අර දවස් හත කොහොමද ඉන්න ඕනි කියලා. හිතාගන්න. ඒක කොහොමද ඉන්න ඕනි කියලා. මේ දැන් අපි අපේ වාස්තුව අපි උපදීම සෝවාන් වෙන්නේ. ඈ සෝවාන් වෙන්නේදී සෝවාන් වෙන්නේදී ඕන් කොහොම ඉන්න ඕනි. අකුසල නොවන ආකාරයෙන් හිත පවත්නකොට පවත්නකොට ඉබේට ඒක විහිදි එයි. ඒ හින්දා අකුසල හදා හදා ඉන්නකොට ඕක වෙන්නේ නැහැ කතාව. මොකක් මොළ මං කියවෙන කොහෙවත් තියෙනවද දැන් සිතක් තියෙනවද මොළේ ඇතුලේ මොකක් වන්නේ මොකක් වන්නේ නැද්ද නාම ධර්මතාවය තියෙනවා රූප ධර්මතාවය තියෙනවා නැති වෙනවා එච්චරයි බලන්න එකෙක් නෑ හිතාගෙන ඉන්නවා එකෙක් කියලා ඒක ඒක තමයි වෙලා තියෙන්නේ සෝවාන් වෙන්න ඕන කියලා හිතා හිටියොත් කාදා සෝවාන් වෙන්නේ නැහැ. මේ කරන්න තියෙන වැඩේ විඥාණයට ඔය කියන ආකාරයෙන් අකුසලයේ දෙන්නේ නැති වෙන කුසලයේ යොදව ගත්තොත් නිකම්ම සෝවාන් වෙයි. එන්න සෝවාන් වෙන්න ඕනි මං සෝවාන් වෙන්න ඕනි මං සෝවාන් වෙන්න ඕනි කියලා හිත හිතා හිටියොත් එතනත් මම කියන මෝඩකම තියෙනවා. ඒ මෝඩකම තියෙනකම් ඒක නිවන් දකින්නේ. එන්න සෝවාන් වෙන්න එකෙක් නැහැ. එන්න මේකේ කුසලයේ වැඩ වඩා හිටියොත් වැඩි හරියි. ඇයි කුසලයේ වඩන්නේ? අකුසල වෙන්න වෙන්න ඉබේම අකුසලයේ ඔකේ තියෙනවා. මම කියන අවිද්‍යාව තියෙන හින්දාමයි යෝග වෙන්නේ. හිතන්න නැතුව නිකන් ඉන්න. එච්චර කරන්න ඕනේ. හිතන්න නැතුව නිකන් ඉන්න බෑ. ඒක හින්දා කුසලයේ හිතන්න එතකොට හිතන්න දෙයක් නැති වෙලා නතර වෙනවා. එච්චර කරන්න. හිතන්න කෙනෙක් ඉන්නවා කියලා හිතේ තා ඉන්නකම් සෝවාන් වෙන්න කෙනෙක් ඉන්නවා කියලා හිතේ තා ඉන්නකම් සෝවාන් වෙන්නේ නැහැ. රහත් වෙන්නේ නැහැ. අනාගාමී වෙන්නේ නැහැ. සකදාගාමී වෙන්නේ නැහැ. හරි? මම මේක ඉන්නවනේ. තෝවාන් වෙන්න මට මං තෝවාන් වෙන්න ඕනේ මං කොහොම හරි තෝවාන් වෙනවා කියලා. ඉතින් මං භාවනා කරනවා එතකොට. එතන මන්නේ භාවනා කරන්නේ. එතන එතනම අකුසලෙ හිත වෙලා ඉවරයි. එහෙනම් කුසලයේ වඩ වඩා ඉන්න කියලා ඉදලා බුදුහාර කිව්වේ සබ්බ පාපස්ස කරණං කුසලස උපසම්පදා කුසල් වඩ කුසල් වඩනවා කියන්නේ Tamanට යෙදෙන්න බෑ මේ හැදෙන සිතක ලෝභය, දේශය, මෝහය, හිරි, ඔතප් ඊළඟට තව තියෙනවා ඔගේ අකුසල චෛතසික 19ක් 30ද කොයි තියෙනවා. ඒවා යෙදෙන්න බෑ. ඒවා නොයෙදෙනවා නම් විතරයි කුසල් වෙන්නේ. නමුත් දැන් ෂණේම Tamanට වෙන්නේ අකුසලයට යෙදලා ඉවර වෙනවා. දැන් එතකොට උපන්දා ඉඳන් මේ දක්වා Taman විදර්ශනා නොකරන භාවනා කරාම කියලා වැඩක් නැහැ. විදර්ශනා භාවනා නොකරන මේ කුසලය මෙනෙහි නොකරන හැම මොහතකම සිත මොකද්ද? අකුසලයි. හරිද? එහෙනම් දින හතක් වාසය කරන්න සිත එසේ අකුසල නොවන ආකාරයෙන් හැම සිතක්ම පවත්වලා ඒකාන්තයෙන් රහත් වෙනවා. ඔච්චරයි ගන්නවා. හරිද? දැන් ඔය කියලා තියෙන එක තෙල්ලන් වැඩද බුදුහාමර කියලා තියෙනවා 17ක් ඉන්න හැටි. 17ක් ඉන්න ඕනේ මම කියනවා එක දවසක් ඉන්නවා අනිවාර්යෙන් රහත් වෙනවා. අකුසල හිතක් එන්නේ තියෙන්නේ. සිහියෙන් යුක්තව අකුසල සිත් එන්නේ නැති වෙන්න අකණ්ඩව සිත් හදන්න කුසලයේ අනිවාර්යෙන් එක වෙනවා. හරිද? දැන් තේරෙනවද වැඩි? වෙලා තියෙන වින්නේ ඕන්න ඔය එක තමයි බුදුහාමුදුරු කිව්වේ චේතනා හම්බික්ක වේ කම්මං වදාමි. චේතනාවට එන තැන කර්මය සිදු වෙලා නිමා වෙනවාය. හරිද? චේතනාවට එනකොට වැඩ ඉවරයි. මේ චේතනාවට එනකොට අනිත් වෙන්න ඕන ටිකත් එකහුව වෙලා ඉවරයි ඈ. ලෝභය, දේශය, අරවම් මෙවත් ඇවිල්ලා තමයි චේතනාවට එන්නේ. එතකොට හබක් වැඩි. දැන් තේරෙනවා චේතනාව හැදී. දැන් මෙච්චර දවසක් කියා දුන්නේ මොකද්ද? ආ චේතනාව හින්දා කර්ම වෙනවා. චේතනාව හින්දා කර්ම වෙනවා. චේතනාව මොකක්ද දන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැ අරිනකොට මොකද වෙන්නේ? අකුසලයක් වෙලා ඉවරයි. දවන් දකින්නකොට බුදු පිළිමේ කියලා මේක හිතපගම ඉවරයි. ඕකත් ඇති. සංසාරේ යන්නේ. හරියට තේරුම් කරගන්න. මේ බුදු පිළිවෙන්න තියෙන සතර මහා භූත ගොඩක් ඉදර ඔය හැබැයි පෙරලි පෙරලි වැන්දත් ඉතින් බඳින්න සතර මහා භූතයන් ඉදර. ඒක හොඳයි නේ හැබැයි පව් නෑ. මතක තියාගන්න. පව් නෑ. අකුසල් කියන්නේ පව් නෙවෙයි. අපායන් නෑ. හරිද? හැබැයි සංසාරේ යනවා උපදින්න වෙනවා. බයන ලෝකයේ. ඒ කොහෙද? Tamanට ආයේ කොහේ හරි උපදින්න වෙන්නේ. ඉපදුනා කියන්නේ ඉතින් කවුද දන්නේ ඊළඟ ආත්මය ආයුපදිනකොට තමන් මිත්‍යා දෘෂ්ටික වෙලා ආපදීද තමන් ඔය කියන ආකාරයෙන් දෙය වෙලා ආපදීද මොකෙක් වෙලා ආපදීද දන්නේ නැහැ ඒතකොට බුද්ධ ශාසනයක් තියෙයි දන්නේ නැහැ ආහඬ බණ ආහඬ බැරි තැනක උපදීද දන්නේ බැරි වෙන විදිහට කනක් නැතුව උපදීද දන්නේ නැහැ කවුද දන්නේ ඒවා අපි දන්නේ හැබැයි උපදී ඕනක තමයි භයානකම දැන් තේරුම් ගන්න තියෙන්නේ ඔච්චරයි එහෙනම් මෙන්න මේ විඥානය කියන්නේ මම මගේ කියලා එකක් නෙවෙයි ඒක ක්‍රියාවන් ටිකක් විතරයි එතකොට මේ ක්‍රියාවන් ටික පොදුවේ නාම ධර්මතාව එහෙම නැත්නම් චෛතසික කියලා කියනවා. එතකොට ඒ ටික වෙන වෙනම වෙන වෙනම කියද්දී චෛතසික එහෙම නැත්නම් නාම ධර්මතාව කියනවා. පොදුවේ කියනවා විඥානය. සම්මුතිය කියනවා පණ. හරිද? ඔය මොකක් කිව්වත් එහෙම ක්‍රියාකාරීත්වයක් මිස පණක් නෑ. දැන් කෝ එතකොට පණ. දැන් පණ තියෙනවද? පණ කියන්නේ මොකද්ද? ක්‍රියාවන් ටිකක්. ඒතර ක්‍රියාවකට පණ කියලා රැවටුණා මිස පණක් තියෙනවද දැන් කෙනෙකුට? ඈ? දැන් පණ තියෙනවද? ධර්මතාවය සිදුවෙනවා. ඒතර පණ කියලා වෙන එකක් තියෙනවද? හ්ම්. පණ ගියා කියන්නේ පණ තියෙනවද? ඔව්ද පණ කීපාරක් පණ ගිහිල්ලාද දැන්? දැන් කොහොම පණ? ඈ? ඔය ඇද ඇද තමයි ඉන්නේ හැම වෙලේම අදිනවා තමයි ඔය. ඔක අහටත් අදිනවා මෙහාටත් අදිනවා. එක වෙලාවකවත් ඒක මොහොතකවත් නැහැ. ඒකාන්තයෙන් කෝටි ලක්ෂ වාරයක් අසුසනක් ඇතුළතදී පණ ඇද ඇදා පණ මෙරි මෙරි ආයේ ඉපදිලා. එහෙනම් හැම වෙලෙම පණ යනවා. ඒ හින්දා තමයි කිව්වේ පණ යනවා කියලා. දැන් උදේ තිබිච්ච පණ දැන් තියෙනවද? දැන් මොහොතකට කලින් තිබිච්ච පණ තියෙනවද? දැන් මේක ඇතුළේට ඕම් පණ ඇතුළේනවා දැන් ඉවරයි. කොහොමද දැන් පණ? ඒ මරිචාම දැන් ඕක ඕක මගේ කියලා දැන් හිතාගෙන ඉන්නවනේ. පණ. එතකොට ආන්ගේ අවිද්‍යාවෙන් ශක්තිය ඉතුරු කරගන්නවා මේකට ආය ක්‍රියාත්මක වෙන්න. කර්මයේ කිවිකට තමයි. අවිද්‍යාවෙන් ඇති කරගත්ත ශක්තිය. හරිද? ඒ පරණ කර්මයත් එක්ක සම්බන්ධයක් නැහැ. පරණ කර්මයත් එක්කම හැදී හැදී හැදී හැදී එනවා. දැන් දැනීම හට ගන්නකොට ඒකත් එක්ක බවාංග වෙනවා කියන්නේ. බවාංග වෙනකොට ඒක අර කර්මයට අනුව හැදෙනවා. ආයත් බවාංග ඉඳලා ආය අලුත් එකක් හදා ගන්නකොට ඒකට අනුව හැදෙනවා. ඒ හැම ආත්ම භාගෙදම කරපු කර්මයට අනුව තමයි හැදි හැදි ආවේ. හරිද? ඒතර පෙර කර්ම වෙනවා කියන්නේ මොකද්ද එතකොට? ඒ අවස්ථාවේ තමන් ඇති කරගන්නවානේ අලුතෙන් සිතුවිලි ටිකක් ආන් ඒ සිතුවිලි නැවත මේකට එකතු කර ගැනීමේ ශක්තිය දෙනවා. හරි? වැඩි හිතන්න එපා මොලේ අවුල් වෙනවා. සරලව නිකන් කියා දෙන්න. හොඳ හෝ නරකෝ. හරි? දැන් තමන්ගේ ෆෝන් එක ඕෆ් කරලා තිබ්බහම අරහෙන් SMS ආවට එනවද? නැහැ. දැන් කොහේ හරි ගිහිල්ලා ෆෝන් එකට Taman ඕන් කරපු වෙලාවට ආයේ මොකද වෙන්නේ? අර ජාත්‍රික ඔක්කොම එනවා. ආ දැන් Taman එතකොට ඔය කියන ආකාරයෙන් දැන් ෆෝන් එක ෆෝන් එකෙන් ඔය chip එක SIM එක මාරු කරලා ඔය જાතිය නැති වෙන ෆෝන් එකකට දාගන්නවා. හරිද? හොයන්න වෙන දැන් අපි හිතමු ඔය කියන ආකාරයෙන් MMT අරවා ඔය කියන ආකාරයෙන් වීඩියෝ අරවා මේවා නැති අර ඇනලොග් පොඩි ෆෝන් එකකට දාගත්තා. දැන් ඒතකොට අරවා එනවා. ආවට දැන් මොකද වෙන්නේ? අරවා ගන්න බෑ. ක්‍රියා කරන්න බෑ. ඇයි ඒකට ඒ සුදුසු බලේ නෑ. ආන් ඒ වගේ තමයි ඔය කියන ආකාරයෙන් මැරිලා ගිහිල්ලා ඔය විඥාන ශක්තිය අර කියන කර්ම ස්වභාවයට අදාළව ක්‍රියාත්මක වෙන්න බැරි තැනක් නම් තියෙන්නේ විපාක දෙන්න විදියක් නෑ. සුදු තැනක් ආවොත් එනකන් තියෙනවා. ආයත් කරක ගලවලා ආය අරජාති ෆෝන් එකට දාපු ගමන් ආය අර වෙනවා. ආන් ඒ වගේ කර්මෙත් ඕමම එනවා කියලා දැනට නිකන් හිතාගන්න මම දලා අදහසක් විතර ඇකිලි ඊට වඩා සංකීර්ණ ක්‍රියාවලියක් ඕක වෙනවා. ඒ කියන්නේ මොනවා කර්ම කරලා තියෙනවා තමයි දැන් හොඳ වැඩ කර කර ගියොත් ඒක එන්න බෑ. විපාක දෙන්න බෑ. දැන් විදියන්නේ. ඒකද වෙලා තියෙන්නේ. ඒක තමයි මේ බුදුහාම කරේ. සංසාරේ කරලා තියෙන්නේ ඔක්කොම අකුසලයි. කුසල කරා නම් දද උපදින්න විදියක් නැහැ. රෙපලේ බලවත් වෙලා බලවත් වෙලා ගියා නම් උපදින්නේ නැති වෙච්ච ගමන් අර කොච්චර ඒවා තිබ්බත් ආය ස්විච් එක ඕන් කරන්නේ නැතුව නිකන් හිටියම විපාක දෙන්න විදියක් නැහැ. එහෙනම් ආය ස්විච් කරගන්න නැතුව නිකන් ඉන්න. ඔය ගිහිල්ලා ප්ලග් කරන්න නැතුව නිකන් හිටියම හරි. ස්විච් එක ඔෆ් කරලා නිකන් ඉන්න. හරිද? එහෙනම් තමයි බුදුහාම කිව්වේ ඕන් ඔය විඤ්ඤාණයට ආය කොහොම ප්ලග් වෙන්න දෙන්න නැතුව නිකන් ඉන්න කියලා. ඒතකොට ඉවරයි වෙන්නේ. ඒ ඒ හැබැයි රහත් තුන විතරයි නේද? සෝවාන් වුණොත් සෝවාන් වුණාට මගක් තුලට යනවනේ. අපාය විපාක දෙන්න එනව නැතිනවනේ. අපායේ විපාක දෙන්න තියෙනව නැති වෙනවයි. නැවත එයා සතර අපාය උපදින්නේ නැහැ. එතකොට ආනන්තරේ ඒව කරලා තියනවනම් සෝවාන් වෙන්නේ නැහැ. ආනන්තරේ පාප කර්ම කරපු කෙනෙක් මේ ආත්මයේ සෝවාන් වෙන්නේ නැත. ඒකයි අබුල් මාර බේරුනේ නෝ. ඔව්. අඟුලිමාල අම්මා මරන්න යන වෙලේ නවත්තවුවා. අම්මා මරුවා නම් ආයෙ ගලවන්න හම්බෙන්නේ නැහැ. මොගලණාවර රාත්‍රනේ මොගලණාවර මේ ආත්මේ කරපේ අනේ ආත්ම කෝටි ගණකට කලින් කරපේකට ඉතුරු වෙච්ච පොන්ජි කර්ම ටිකක් වගේ ගෙව්වේ. ශේෂ කර්ම කියලා කියන්නේ. ඒකට මුගලන්නාමට ආත්ම ගණනාවක් කෝටි ගණනාවක්ම අපායේ ඉඳලා දුක් විඳලා ඔක්කොම කරලා ඇවිල්ලා ඉවරලා ඉතින්. මේ ආත්මේ මේ මේ ආත්මේ හරිද? දැන් තේරෙනවද? දැන් Tamanට වෙලා තියෙන ඉන්නේ ඇයි මොකද්ද කියලා. ඒ කියන්නේ ඇහැරලා බලාගෙන ඉන්න තාක්කල් මොනවද වෙන්නේ? අකුසල් වෙනවා. හ්ම් දැන් තේරෙනවනේ. ඊතර ගෙදර ගිය ගම මොකෑ වෙන්නේ? ඈ. එහෙනම් දැන් එතකොට අර දවස් හත කොහොමද ඉන්න ඕනේ? ඒ ආයේ ෆෝන් එක ඔෆ් කරගෙන. ඒ තමයි බුදුහාමරගේ මේ ෆෝන් එක ඔෆ් කරාගේ තමයි මොකද හොයන්නේ කිව්වේ. අරමුණුත් එක්ක සම්බන්ධතාවය නැති කරලා සමාධිය වඩ වඩා වඩ වඩා වඩ වඩාම විදර්ශනා කර කරාම කර කරාම ඉඳ නැත්තම් අකුසල් එන එක නතර වෙන්නේ නැහැ. තමන් මේ බණ දැනගත්තට වැඩන්නේ මේවා ඔක්කොම දැනගෙන ආයත් ආ gedara මතක් වෙනකොට ආ gedara මතක් වුණා කියලා හිතපු ගම අකුසල් ඉවරයි. වැඩි වැඩි. ඔවම කරේ. මොනවා හිතන්නේද? ඔය කොයි වෙලේ මහානද කියලා කවුද දන්නේ? හිතන්න ඕනේ ඉතින් බුදුගුණ ආදී මොනවා හරි තමයි මේ කියන ආකාරයෙන් මේ විදර්ශනා කරන මොනවා හරි හිතේ දා හිටියොත් හොඳයි. එහෙම නැතුව ඉතින් කවුද දන්නේ කොයි වෙලේ මැරෙයිද කියලා මේක. දැන් කවුද සාතියක් දැන් තා පැය භාගයකින් මැරෙනවා තා විනාඩි 10කින් මැරෙනවා කවුද දන්නේ? ඒ ඉඳ තමයි කලින් වැඩේ කරලා තියාගන්න කියලා කිව්වේ. එහෙනම් ඒ වෙලාවට මම තෝවාන් වෙන්නම් ඒ වෙලාවට මම රහත් වෙන්නම් කියවට හරියන්නේ නැහැ. හැබැයි අවසාන මොහොතේ රහත් වෙන අය ඉන්නවා එහෙම වීරියෙන් කර කර යනකොට ඒ වෙලාවේ තමයි කර්මය ඔක්කොම ජය වෙලා ඒ වෙලේ රහත් වෙනවා. හරිද? එහෙමත් වෙන්න බඩු පුළුවන්. ඉතින් මම නැහැ කියන්නේ. හරි? ඒ අපිට ෂුවර් තත්ත්වයක් නෙවෙයි හින්දා කලින් කරලා තියාගන්න කියනවා. හොඳා නෙමෙයි එහෙම තමයි තියාගන්න ඕනේ. එහෙම නැත්නම් අකුසල් වෙනවා. ඒ විදිහට හිටියොත් විතරයි මේකෙන් ගැලවෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යෙන් ඒ හැම සිතක් පාසාම තමයි අකුසල කර්මයක් සිද්ධ වෙනවා. එහෙනම් පේන හැම වෙලාවකම මේක බිත්තියක් පුටුවක් මේ දෙයක් අම්මා තාත්තා මලක් බත් එකක් අරක මේක කියලා හිතන්නේ නැහැ. තමන්ට මතක් වෙනකොට ඕම් රස්තාවට යන්න තියෙනවා. අර වැඩේ කරන්න තියෙනවා මේ වැඩේ කරන්න තියෙනවා මං දැන් යන්න ඕනේ. ඕවා හිතනකොට ඔක්කොම අකුසල තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මතක් වෙනකොටම සිතක් කියලා එකම නතර කරලා එතන ඉවර කරන්න වැඩේ ඉවරයි. ඒක තමයි මම කිව්වේ. මතක් කෙනෙකුට සතර මහා භූතයෝ ටිකක් ඇති වුණා නැති වුණා මොලේට සිතුවිල්ලක් එකතු වුණා විඥානය ඇවිල්ලා මතක් වුණා කියලා තේරුණා නෝ මොලේ සිතුවිල්ල විඥානය එකතු වෙලා මතක් වුණා. ඒක ඇති වුණා නැති වුණා. ආයේ නෑ නේ ඉතින්. දැන් ඕක ඇතුණා. දැන් ඉවරයි. දැන් ඉතින් මේ ආයෙත් ආගෙන ඉන්නවා කවුරු හරි මොන හරි කිව්වහම ආ ඒක මට බැන්න මම ඕකට බයින්නකො. ඕක මට පස්සේ අවුෙච්ච ආවකො. ඉතින් දැන් මුන් හිතයි දැන් අරක ඉවරයි. ඉතින් ඕක තමයි කරන්නේ මෙතන ගල ඔය ජීවත් වෙන ගල ඔය සංතාරය. මොකක් හරි දැක්කාම ඒක ඉවරයි. එහෙන් අහනකොට ඒ පෙනීම ඉවරයි. ආයෙ උනට මම දැක්කා ඒ ජාතිකක් ෂෝක් එකක් මටත් ඒ ජාතිකක් තිබ්බනම් ෂෝක් නේ කියලා ඉතින් ආයෙ හිතනවා. ඔය මම ගොංකම නවත්ත ගන්න කියලා කිව්වේ මේ. ඇයි ඒක වැඩක් නැහැ. ඒක ඉවරයි එතන. නමුත් කරන්නේ මොකද? කරන්නේ මොකද? ඉතින් ඒක නවත්තන්න නම් ඒක පිළිබඳව සත්‍ය දකින්න ඒවා සතර මා ධාතුන් ඇතිච්ච ඒවා ඒවා අපි කිව්වා කෙනෙක් දැකන ඒවා කෙස්ලොම් නියදත් කියලා කැල් 32ක් කියලා හිතන්න ඒක ඔය කෙන ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ වලටපත් වෙනවා කියලා හිතන්න ඒතකොට හිතවනම් හරි. එහෙම නැත්තම් අකුසලයි. දැන් ආනපනසයි තමයි දැන් පටන් ගත්තේ. නේද? ඊට පස්සේ කරන ගමන් අර මේ මේ සමාධියට පස්සේ විදර්ශනයට බසී අන්න ඒක මොනවා සමාධියට බහින්න කිව්වෙත් නැහැ විදර්ශනාවට බහින්න කිව්වෙත් නැහැ බහින්න නැතුව නිකම්ම හැමදාම ඉන්නවා එහෙකට හරි සමාධිය කිව්වා සමාධිය දෙන්නේ නැහැ සමාධිය නැහැ ඉතින් ඔය සමාධිය නැහැ කියලා මම දාන්නවා සමාධිය තිබ්බනම් බහින්න දෙයක් නැහැ ඔය සමාධිය තිබ්බනම් මං කියන එක ඇහෙන්නේ නැහැ ඔව් එතකොට මොකද කරන්නේ ඒතර සමාධිය වඩන්න තව වැඩිච්චා පස්සේ මං කියන්න සමාධිය වැඩිච්චාම කියන්න තාම වැඩිලා නැහැ ඒක තමයි ඔව් එහෙනම් වඩන්න වැඩුවාම තේරෙයි සමාධිය කියන්නේ මොකක්ද කියලා. තාම සමාධියට ඇවිල්ලා නැහැ. සමාධියට ආවනම් මම කියන එක ඇහෙනවා කියන එක වෙන්න විදියක් නැත. හරිද? ඊට පස්සේ ඉතින් බහින්න ඕනේ නැහැ. එදින විදර්ශනා කරන්න දැන් ඔය කියා දුන්නේ දැන් දවස් ටිකක් තිස්සෙම හෙටි කර කර ඉන්න. එහෙනම් එහෙනම් දැන් මේකෙන් ගැලවෙන්න අපිට මේ ක්‍රියාවලිය නවත්තන්න පුළුවන්ද? බෑ. ඒක ස්වභාවයෙන් සිදුවෙන ක්‍රියාවලියක්. දැන් අපි මොකද කොහොමද මේකෙන් ගැලවෙන්නේ එතකොට? හැම වෙලේම මේකට දෙන අරමුණ පිළිබඳව අපි සත්‍ය දකින්නේ. ඇයි ඒ? බුදුහාමුදුරු දක්වනවා මේ විඥාණය මායාවක්. මායූප මාච විඥාන. විඥාණය මායාවක්. මායාවක් මායාකාරයක් නෙවෙයි. මැජික් හදන කෙනෙක් නෙවෙයි. මැජික් එකක් කියලාමයි කියන්නේ ඒක. ඒ කියන්නේ විඥාණයම මැජික් එකක්. ඒ කියන්නේ විඥාණයම බොරුවක්. ඔකයි. හරිද? ඒකෙන් හදන ඒවා බොරු. ඇයි එහෙම කිව්වේ? මෙතන තියෙන ස්වභාවය තේරෙන්නේ නැතිකම. මොකද්ද ස්වභාවය? විඥාණයෙන් හැම වෙලේම මොකද කරන්නේ? හැම වෙලේම රවට්ටනවා. බොරුවක් තියෙන එළියේ ඒක ඇත්තක් කියලා දක්වනවා. දැන් ආනේ තමයි මායාව කියලා කියන්නේ. තේරෙනවද? ඒතර අපිට කරන්න තියෙන වැඩේ ඕක. මොකද්ද වැඩේ? මේ බාහිරේ තියෙන ඒවා ඔක්කොම අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව දක්වනවා. එතකොට විඥාණය වට ග්‍රහණය කරන්නේ. විතරයි. ඒ තමයි කියේ කායනිපසනාව හරියට කළා නම් කායනිපසනාව කර කළා යනකොට රූප ලෝකයේ පිළිබඳවම සත්‍ය තමන් අවබෝධ කරා නම් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා විඥාණයට ආය බැස ගන්න තැනක් නැහැ. හන්දියා. ඔච්චරයි. බර. දැන් තමන් පුංචි කාලේ ඉඳන් උත්ෝක කළා. නමුත් තාම තේරිලා නැති හින්දා ආයෙත් ඒක කර කර ඉන්නේ. පුංචි කාලේ තමන් දැන් බොනික්කෝ නෙලෙවද නැද? ඈ? බොනික්කෝ නෙලෙවද? ඈ? නෙලෙවද නැද? නැලෙන්නේ නැද? නැලෙවනේ. ආ. දැනුත් දැන් බොනිකෝ නලවනවා. ඈ? බොනිකෝ? බොනිකෝ නේ මං අහන්නේ බොනිකෝ නලවනවාද කියලා. ලොකු එම් පොඩි කියලා මට කමන්නේ නැහැ. ලොකු හරි පොඩි හරි බොනිකෝ නලවනවාද කියලා අහන්නේ. ඈ? නෑ. ඇයි? ඒක සෙල්ලම් බඩුවක් වැඩක් නැති එකක් හිස් දෙයක් කියලා. ආන් ඒක දැනගත්තාම ඉබේම ඒ ක්‍රියාව නතර වුණාද නැද්ද? අන්න ඒක තමයි නිවන් දකින්නවා කියන්නේ. තමන් විඥාණයට නිරන්තරයෙන්ම ගන්න හැම අරමුණක්ම බොරුවක් බව තහවුරු කරන්න විඥාණය නිකම්ම නතර වෙයි. දැන් නිවන් දකින්න අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඉබේ වෙයි මාර්ගඵල ලබන්න කියලා අමුතුවෙන් භාවනා නැහැ. තමන් විඥාණයට හැම විටකදීම ගන්න අරමුණු බොරු බව දක්වන්න දක්වන්න දක්වන්න විඥාණය ඉබේ නතර වෙයි. ඔච්චරයි. එහෙම නොදකින හැම විටකදීම මතක තියාගන්න අකුසලයක් සිද්ධ වෙනවාමයි නැවත උපදින්න. සසරේ යන්න අකුසලයක් තියෙනවා. ඉඳ ගැලවෙන්න ඕන නම් දෙකටම දෙකටම කුසලේ වැඩ. කුසලේ වටන කාලේ වැඩි නම් ඉක්මනින් යයි අඩු නම් කාලයයි. අඩු වෙනවා කියන්නේ හේතුව අකුසල් වැඩි වෙනවා. එනවා කුසලේ වඩනවා වඩන්නේ නැතුව ඉන්න හැම වෙලාවකම අකුසලේ සිතේ. එක්ක කුසල සිතක් එක්ක අකුසල සිතක්. ওই දෙකෙන් එකයි තියෙන ලෝකේ. සිත හැදෙනේ වර්ග දෙකයි. එක කුසල සිත ඈ දෙකක් දැන් ඔය එක කියලා දුන්නේ පළවෙනි දවසේ. දැන් ආය අහන්න එපා. කන පැලෙන දෙකක් දෙනවා. පාරු? පව් කියන්නේ වෙන එක. අකුසලයේ කියන්නේ උපදින්න හේතු වෙනවා. අකුසලයේ කියන්නේ නිවන් දකින්න උදව් වෙන්නේ නැහැ. ඔය බලත් උපදිනා තමයි. අකුසලය කිව්වේ පිනුයි පව්යි දෙකටම. හරිද? දැන් මේක දැක්කම පිරිසය කියලා හිතන එක පවුද? පවුද? ආ මේක තමයි අකුසල කියන්නේ. ඔකට පින්ද එතකොට? පිනුත් නැහැ. තේරෙනවද? හ්ම්. පව කියලා මං කිව්වේ පළවෙනි දවසේම අනුන්ට කරදර වෙනවා නම් අනුන්ට තමන් යතින් ලෝභය ද්වේෂය මෝහය හින්දා ඒ අයට හානියකුත් වෙනවා නම් අනිවාර්යෙන් පව්. අනුන්ට හානියක් නැතුව තමන් ඔය කියන ආකාරයෙන් එසේ දන් දෙනවා, සිල් රකින්න මොනවා හරි එකක් කරනවා. හැබැයි ඒකෙන් තමන් ආසාවක් බලාපොරොත්තු වෙනවා ලෞකික වශයෙන් පිං. හරිද? දැන් මේකෙන් තමයි ආසාවකුත් නැහැ, තරහකුත් නැහැ, අනුට කරදෙකුත් නැහැ. හැබැයි මේක තමන් පිළිසෙ කියලා දකින්න තාක්කල් අකුසල. ඔය ඉතින් හරියට තේරෙන්නේ නැනවා. ඉතින් මේ මාර්ගේ යන්න නෑ. ඔවා තේරුම් ගන්න නැතුව අරම මේ ඔකර කර හිටියට හරියන්නේ නැහැ. හරි දේ හරි විදිහට කරොත් පුංචි වෙලාවයි කරන්න ඕනි. හරියනවා. ඔක හරියට දන්නේ නැතිඳා ඔක වෙලා තියෙනවා. ඒවා මේ ඒවා වෙයි කරන්න දෙන්නේ කරනවාකෝ. ඒක නිකම් වෙනවා. ආ විදර්ශනා ඥාන අමුතුවෙන් කරන්න දෙයක් නැහැ මේක කරනවා. ඒවා නව මහරි දස මහරි වෙයි ඒක. වෙන්න තියෙන එක. එහෙනම් ඔය ඔය ඇයිදේ ඇති වෙන්නේ ඔය හොයන්න පුළුවන් ඒවද? ඈ ඒ ඇති වෙච්ච සිත් પરම්පරාවක් කියනවා Tamanට මේ මාර්ගඵලය ලැබෙනකොට. ඉතින් කාට තේරෙන්නේ ඔය? තේරෙන්නේ නැහැ. ඉතින් ඔය පොතේ තියෙන ඉඳන් ඔය උන් ඉතින් හිතා ඉන්නවා අරක වැඩි වුණා මට දැන් නව මහවිදර්ශනා ඥානෙ පහළ වුණා. පහළ වෙනවා කියලා තේරෙන්නේ බුදු කෙනෙකුට විතරයි වෙන්නේ ඒක. ඒක පහළ වුණා මේ සිත පහළ වුණා මේක වුණා මේක සිත පහළ මේක වුණා කියලා හඳුනන්න පුළුවන් ඒ බුදුහාමුදුර විතරයි. අනිත් ඇයට ඔය කිද්දේ ටික මේ කියන ටික කර කර හිටියම ඉබේ වෙනවා ඒක. දැන් ඒද නව මහ විද්‍යාදනා යන ඔක්කොම පහළ වෙයි තමන් කරන්න තියෙන දේ කරොත්. එහෙනම් ඒව පාඩම් කර කර හිටියනම් ඥානෙ පහළ වෙන්නේ නැහැ. ඒව පාඩම් කර කර ඉන්නවා කියන්නේ තවත් තමන් සංඥා ටිකක් දාගෙන ඔය කියන ආකාරයෙන් අර විඥාණයට අකුසලයක් පුරුදු කර කර ඉන්න එක විතරයි. ධර්මයේ කොච්චර ඉගෙන ගත්තත් වෙන්නේ ඉගෙන ගන්න ඉගෙන ගන්න ඒක අතින් තමයි භාවිතා කරන්නේ නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්මතාව වශයෙන් මොකද වෙන්නේ? අකුසලයක් විතරයි. ධර්මයේ දැනගත්ත කියලා හරියන්නේ. වැරදි නෑ දැනගනි. හැබැයි වැඩක් නෑ. වැරද්ද කියන්නේ ඉවරයි. දැන් තේරෙනවද වෙලා තියෙන වැඩේ එතකොට? එහෙනම් හැමතැනකම මොනවද අටගන්නේ? අකුසල ධර්මතා. ඒතර ඔය කියන ආකාරයෙන් බුදුහාමුදුර දැක්වුවා. එතකොට මේ සිත කියන එක මොකද්ද? නාම සහ රූප ධර්මතා එකතුවක් පමණයි. දැන් නම් පෙනීමක් අට ගන්න දැන ඇස තියෙන්න ඕන කියලා අපි දැන් ඉස්සල්ලා පරීක්ෂා කරා. රූපය තියෙන්න ඕන කියලා අපි දැනගත්තා. ඒතර ඒ ඇහැයි රූපය තිබ්බට බෑ විඥානයක් ඕන. ඒතර විඥානය කියේ මොකද්ද? ක්‍රියා සමූහයක්. ඒ ක්‍රියා සමූහය කියන්නේ මොනවාද? නාම ධර්මතාව. ඒක යොමු වෙන්නේ කොහාටද? රූප ධර්මතාවයට. හරිද? එහෙනම් ආන් ඒ නිසා මේ පෙනීම යන මොකද්ද? නාම රූප කියන ධර්මතාවයන් දෙකේ එකතුවක් විතරයි. හරිද? ඒතර නාමයක් මම නෙවෙයි, මගේ නෙවෙයි, රූපයක් මම නෙවෙයි, මගේ නෙවෙයි, ක්‍රියාවන් සමූහයක් පමණයි. වචරයි. එහෙනම් පෙනීමක් කියන්නේ මොකද්ද? නාම රූප එකතුවක්. එහෙම නැත්නම් අපි ඉස්සල්ලා අඳුරගත්ත ඇහැයි රූපේ විඥානයි ඒක හතරයි හරිද නාම කියන්නේ මොකද්ද බොරුවක් මායාවක් ඇයි මේක පෙර තිබුණෙත් නැහැ ඇති වූ සනින්ම නැති වෙන ධර්මතාවක් විතරයි පෙර නැහැ පෙර නොතිබීම හටගත්තා ඉතිරි නැතුවම හරිද එතකොට රූප ඔක්කොම මොනවාද දිරණ ಜಾති රුප්පතිති රූපං දිරනවා. එහෙම නැත්නම් අනිත්‍ය කියන දර්ශනයට යටත් ඒවා ඔක්කොම රූප. එහෙනම් විඥාණයෙන් හැම වෙලේම අඳුරන්නේ මොනවාද? දිරණ ಜಾති. හරි. දිර විඥාණය මොකද්ද? බොරුවක් ඒකෙන් අඳුරනවා දිරච්චා. හ්ම්. එහෙනම් දැන් සිත කියන්නේ මොකද්ද එතකොට? බොරුවකුයි දිරච්චයි එකතු වෙච්චා. ඔච්චරයි. ඒ රූප ඔක්කොම දිරණ જાති. ඒක රූපත් රූපදේ දි රූපං කියලා බුදුහාමර කියනවා රූපං ජීරති මච්ඡානං කියලා නැත්තම් කියනවා රූපං ජීරති රූප දිරණ. ඒතර ඒගලන්ට කියන්නේ නාම ගෝත්‍රය කියනවා නාම කියලා මේ ධර්මතාවය මොකද කියන්නේ? දිරණ જાතියට අයිති නෑ ජීරති දිරණ જાතියට අයිති නැති බොරුව. එදැයි. හරි. ඒතර මොකද? දිරච්ච බොරු එකතුවක්. බොරුවයි දිරච්ච එකතුවක්. ආමයි. ඔව් සිත කියන්නේ බොරු දිරච්ච කියලා මතක තියාගන්න. මොනවද තියෙන්නේ? බොරුයි දිරච්චයි. විතරයි. මොනවද බොරු? විඥානයි. දිරච්ච මොනවද? රූප. යාතත හා පොඩක්වත් එහාට මෙහාට යන්න බෑ. අර කතා කරන්න එපා. කණ්ඩත් බෑ, වැසි කියන්නත් බෑ. ඔහොම ඉඳගෙන ඉන්නවා. මෙච්චරයි. අයියා අටක් වෙනවා. අය මොකද කන්නේ? කවුද කන්නේ? මම ෂුවර් නෑ. ෂුවර් නෑ තමයි ඒක. නෑ මොකද කවුද කන්නේ? කාටද කන්නේ? ඉතින් මොකටද වන්නේ කාටද? බෑ තමයි. ඔය කෙනෙක් කරන්න බෑ. පුළුවන් නම් කරලා කරන්න අනිවාර්යෙන් වෙනවා. එහෙම කරන්නේ ජීවිතය අත්හැරලා ජීවිත ආසාව නැති කෙනෙක් පමණයි ඒ කාර්යය කරන්නේ. එයා rahat වෙනවා. කාණ්ඩ කෙනෙක් නෑ, බොණ්ඩ කෙනෙක් නෑ, නැගිටින්න කෙනෙක් නෑ, වැසිකිලි යන්න කෙනෙක් නෑ, නිදියන්න කෙනෙක් නෑ. කෙනෙක් ඉන්නවා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කන්නේ කාටද, බොන්නේ කාටද, නැගිටින්න වෙන්නේ කාටද? අණ්ඩෝනේනේ නාම ධර්මතාවයද, රූප ධර්මතාවයද? ඈ බොරුව එකටද ඕනේ, දිරච්චයකටද ඕනේ? කණ්ඩෝනේ. කණ්ඩෝනි අවිද්‍යාවට. එහෙනම් ඒක වෙනවා. මං කියන්නේ නිවන් දකින්න ඕන නම් ජීවිත ආසාව අතාරින්න. ජීවත් වීමේ ආසාව අතෑරීමයි නිවන් දැකීමයි දෙකක් නෙවෙයි එකක්. එහෙනම් ජීවත් වෙන ගමන් නිවන් දකින්නේ හදන කිසිවෙකුට නිවන් හම්බෙන්නේ නැහැ. එහෙනම් ඔයාලට ඔක හම්බෙන්නේ නැහැ කියලා මම දන්නවා. ඒකට හේතුව ඔයාලට අර දෙකම ඕනේ. පෞල් කණ්ඩත් ඕනේ නිවන් දකින්නත් ඕනේ. එහෙනම් දෙකක් වෙන්නේ දෙකෙන් එකයි වෙන්නේ. එක්ක නිවන් දකින්න එක්ක පෞල් කරනවා. දෙවියන් අතන්න පුළුවන්. හ්ම් අතන්න පුළුවන් හම්බෙයි අරක. අත්හරිනකොටමයි හම්බෙන්නේ. නිවන් ලැබීමයි අර කියන එක අතහැරීමයි දෙකක් එකට එකට වෙනවා මිස දෙක දෙවතාවකට වෙන්නේ නැහැ. හරිද? ලෝකය අතහැරීමයි නිවන් දැකීමයි දෙකම එකට වෙන්නේ. එහෙනම් ආර්ග පස්සේ කළා මේක පස්සේ අතාරින්නම් කියලා එහෙම හරියන්නේ නැහැ. ඒක ඉබේ වෙයි. ඒක මගේ ඔටෝ වෙයි කරන්න තියෙන වැඩ කරා. එනවා වැඩේ. ඒකදී බුදුහාරෝවා දැනගෙන ඔය කියන කියලා පිළිබඳ සියලු පරිේෂණ කරලා තමයි බුදුහාර කිව්ව ආවමාසෙන් දින හතක්වත් අකණ්ඩව අකුසල යෙදෙන්නේ නැති වෙන සිත පවත්වා ගන්න දක්ෂ වුණොත් ඒකාන්තයෙන් රහත් වෙනවා කර්ම ශේෂයන් වුණොත් අනාගාමී වෙලා නැතර හරිද හරි මම මචරයි මට කියන්නේ ඔය කර කර ඉන්නේ Tamanට දැනෙන හැම වෙලාවකම මොකක්ද තියෙන්නේ නාම රූප ධර්මතා දෙකයි කියලා හඳුනනවා නාම රූප නාම රූප විතරයි. දැන් නම් පේනකොට මොකද හිතන්න ඕන? සිතක්. එහෙම නැත්නම් ඇහැ රූපේ විඥානය. එහෙම නැත්නම් දැන් හිතෙනවා නාම රූප බොරු දිරච්චා එකතු වුණා. එතන මොනවාද බොරු විඥානය කියන පස් වේදනා සංඥා චේතනා කියන බොරු ඇහැ රූපේ කියන සතර මා ධාතුන් ඇතිච්ච දිරණ જાති. බොරු දිරච්චා. ඇහෙනකොට එතන නාම රූප මොනවාද නාම කියන්නේ? විඥානයේ ක්‍රියාකාරීත්වයේ නාම කියන කණයි සද්දේ කියන්නේ රූප එහෙනම් නාම රූප ඇති වුණා ඇති වුණා පවත්තන්න බෑ පවතින්නේ නැහැ පෙර තිබෙත් නැහැ පස්සේ ඇත්තෙත් නැහැ ඔතන දැන් රෝගෙන් තේරෙන්නේ මොනවද දැන් මෙතෙක් කල් හිතාගෙන ඉඳියන්නේ පණ කියලා එකක් තියෙනවා කියලා දැන් තියෙනවද පණක් දැන් තිතක් කියලා එකක් තියෙනවද එතකොට ඈ දැන් තිත කියන එක නිත්‍ය එකක්ද එතකොට දැන් හිතාගිය හිතක් තියෙනවා කියලා. හරිද? දැන් මැරෙන්න පණක් තියෙනවද පණ යන්න? එහෙනම් පණ යන එක නවත්ත ගන්න කියලා බෙහෙත් දෙන්නේ. ඈ මොකටද බෙදේ? ඒ කියන්නේ පාට්ට බොරු කර කර ඉන්නේ. බොරු කර කර ඉන්නවා. ඔක්කොම බොරු කරන්නේ. ඒ හිතන්නේ බුදුහාම අපිට වැදගත් කරන්න එපා කිව්වේ. එයාලන්නේ බොරු වැඩ කළා මොකද? මැරෙනකම් මැරෙනවාමයි. තා ටිකක් ආසාව වැඩි කරන්න ඉතින් ඔය බොරු වැඩ ටිකක් කළා දෙනවා. නේදන්නේ? වැඩන්නේ? එතරයි. හරිද? ඔයගේ තාම ගැඹුරු භාවනාවක්. Tamanට ඉතින් සරලව කිව්වේ Tamanට කාලයක් තිස්සේ පුහුණු කරන්න වෙනවා. Tamanට ඇහෙන, දැනෙන හැම අවස්ථාවකම, පෙනෙන, ඇහෙන, ගඳ දැනෙන, රස දැනෙන, ස්පර්ශ දැනෙන මතක් වෙන හැම විටකදීම නාම රූප ඇති වෙනවා, නැති වෙනවා කියලා දකින්න. හරිද? හ්ම්. දැන් ඔය මොකයි භාවනාව? කොහොමද කරන්නේ? දැන් අර විදිහටම කරන්න. දැන් විනාඩි 10ක් 15ක් පුහුණු වෙන්න. ඉතින් විනාඩි 10ක් 15ක් දෙන්නම් පුහුණු වෙන්න. හැබැයි විනාඩි 10න් 15න් වෙන වැඩක් නෙවෙයි. ඕක දීර්ඝ කාලයක් අකණ්ඩව කරන්න වෙනවා. හරිද? හ්ම්. කොහොමද දැන් කරන්නේ? දැන් තමයි තේරුණාද? හැම දැනීමක් තුළම ඇති වෙන්නේ මොනවාද? නාම ධර්මතාවයි රූප ධර්මතාවයි. එතන. එහෙනම් ඇස්තරල පේනකොට මොකද හිතන්නේ දැන්? නාම රූපයක්. එහෙම නැත්නම් සිතක් කියලා හිතුවත් ප්‍රශ්නයක් නැහැ. දැන් තමයි දන්නවා. එහෙම නැත්නම් ඇහැ රූපේ විඥානය කියලා හිතුවත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි ඒක ඇත්ත හිතන්නයි ඕනේ. හරිද? එහෙම නැත්නම් පේන එකටම කැලේ දිද්ද එකක්. නැත්නම් පේන එකටම පට වියාපු තේජ වලින් හැදිච්ච එකක්. හරි. ඇති වෙනා නැති වෙනවා. හරි? ආ එහෙනම් 10ක් එකක් පුරුදු වෙන්න දැන් ඊළඟට ওই නාම රූප ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවයක් Tamanට ඊළඟට පැහැදිලි කරන්න තියෙනවා. එහෙනම් තේරුණා? Tamanට වැඩි දුර මෙහෙම පස්සේ වේදනාව මොකද්ද? අරක මොකද්ද? ඒව මොකක්වත් හිතන්න යන්න ඕනේ නැහැ. ඒ ටික ඔක්කොම එක ගුලියටම ඇති වෙලා නැති වෙනවා කියලා Tamanට තේරුම් ගත්තා නම් ඇති. ඒ ටිකට කියන්නේ නාම ධර්මතාවය. එහෙම නැත්නම් චෛතසික. එහෙම නැත්නම් විඥානෙ. එහෙම නැත්නම් පණ. හරි. ඒතර ඒක දැනගන්න ඕනේ දේ. ඒතරයි ඒක ඒ වෙලේ ඇති වෙනවා ඒ වෙලෙම නැති වෙනවා. තමන්ගේ කියලා තියාගන්න බෑ. කලින් තිබ්බෙත් නෑ, පස්සේ ඇත්තෙත් නෑ. ඕමකයි වැටෙන්න ඕනේ. හරිද? නාම සහ රූප කියන ධර්මතා දෙකම ඇති වී ඒ සනින්ම නැති වෙනවා. හරිද? මොකද රූපය පැවතුනත් විඥානයක ග්‍රහණය කරන්න එක චිත්තක්ෂණයයි ඒ ග්‍රහණය කරාට පස්සේ ආය රූපය වැඩන්නේ නැහැ විඥානට. ඒකත් ඉවරයි. රූපෙත් නැහැ, නාමෙත් නැහැ. දැන් හරි. හ්ම්. එහෙනම් දැන් පටන් ගන්න බලන්න. ස්පියාවන කොඳ ගලින් තියාගෙන දැන් තමන් භාවනා කරන්නේ මොකක් කියලාද? හැම දැනීමක්ම නාම රූප එකතුවක්. හරි. උදව් කරන්නම් එක වටයක් ඊට පස්සේ තමන් ඒ අනුව කරගෙන යන්න. දැන් ඇස් පියා ගන්නට පහසුවෙන් ඉඳ ගන්නට දැන් ඇස් අරින්ට පේනකොටම නාම රූප එකතු සිතක් ඇති වුණා කියලා ඉතින් නාම රූප එකතු සිතක් මොනවාද නාම රූප කියන්නේ කියලා දැන් තමයි විමසීම කරන්නේ විඥාන කියන ක්‍රියාකාරීත්වය නාම ධර්මතාවය පස්සේ වේදනාව සංඥා චේතනාව කියලා තමන් ඒක දන්නවා නම් කමක් නැහැ. දැන් හිතන්න ඒක ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් එනවා ඉන්නාම ධර්මතාවය. ඒතර ඇහැයි රූපයයි කියන්නේ සුද්ධාෂ්ටක වලින් සකසිච්ච රූප ධර්මතා. ඒක දැන් කලින් අපි දැනගත්තා. ඒක ඊයේ ඉඳන් පරීක්ෂා කරේ. එහෙනම් පෙනීම යනු නාම රූප ධර්මතා දෙකේ එකතුවක් සිතක්. දැන් ඇස් වහගන්න එතකොට Tamanටම තේරෙනවා නාම රූප දෙකම නැති වෙනවා. දැන් ওই විදිහටම කනේදිත් ඕකම වෙනවා. දැන් කනට යොමු වෙන්න ඇහෙන නාම රූප එකතු සිතක් කියලා මොනවද නාම කියන්නේ? පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන මේ ක්‍රියාකාරීත්වයන් ටික විඥාණයට නාම කියලා කියනවා. ඒ ටික ඇති වුණා කනේදී සද්දයක් එකතු නිසා. කන සද්දේ දෙකම සුද්ධාෂ්ටකයෙන් සැකසෙන රූප ධර්මතා. එහෙනම් ඇහිීම යනු නාම සහ රූප ධර්මතා එකතු සිත. දැන් යමු වෙන්න නහයට මොකක් හරි ගඳක් සුවඳක් දැනෙනවද කියලා පරීක්ෂා කරා. දැනෙනකොටම නාම රූප එකතු සිතක් කියලා ඉතින්. මොකද්ද නාම රූපය? පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන ඒ ක්‍රියාකාරීත්වය නාසයේදී සිද්ධ වුණා ඒ ක්‍රියාකාරීත්වය නාම කියනවා ඒ ටික සිද්ධ වුණේ නාසයට ගඳ එකතු වෙන නිසා නාසයයි ගඳයි සුද්ධාෂ්ටකයෙන් සකසිච්ච රූප ධර්මතා ඒවා දිරණ જાති එනම් විඥාණය රූපත් එක්ක එකතු වුණා ඒවා නාම රූප එකතු සිතක් දැන් යොමු වෙන්නේ දිවට රසයක් දැනෙනවද කියලා බලන්න. රස දැනෙනකොටම තමන් නාම රූප එකතු සිතක් කියලා හිතන්න. මොකද්ද නාම රූපය කියන්නේ? තමන් බලනවා දැන් නාම කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන විඥාන ක්‍රියාකාරීත්වයට නාම කියනවා. ඒ ටික ඇති වුණා දිවේදී රසයක් එකතු වුන නිසා. දිව සහ රසය කියන්නේ සුද්ධාෂ්ටකයෙන් දැන් ඇති වෙච්ච රූප ධර්මතා. එහෙනම් රස දැනීම යනවා නාම සාරූප ධර්මතා එකතු සිතක්. දැන් යමු එන්න ශරීරයට ස්පර්ශ දැනෙනවාද කියලා බලන්න. ස්පර්ශය දැනෙනකොටම නාම රූප එකතු සිතක් කියලා හඳුනගන්න. මොනවාද නාම රූප කියන්නේ? පස්සේ වේදනා සංඥා චේතනා මානසිකාර කියන ක්‍රියාකාරීත්වය නාම කියලා කියනවා. ඒ ටික සිද්ධ වුණා කයේදී ස්පර්ශයට. කයයි ස්පර්ශයයි කියන්නේ සුද්ධාෂ්ටංග දිට්ඨිය රූප ධර්මතා. එනම් ස්පර්ශ දැනීම නාම රූප එකතු සිත. දැන් යමු එන්න මොලේට යමක් මතක් වෙනවද කියලා බලන්න. මතක් වෙනකොටම නාම රූප එකතු සිතක් කියලා එකත් අඳුර ගන්න. දැන් ඒ අනුව විදර්ශනය කරන්න. පස්ස වේදනා සංඥා චේතනා මාසිකාර කියන ක්‍රියාකාරීත්වය මුලේදී සිද්ධ වුණා. ඒ ක්‍රියාකාරීත්වයට නාම කියනවා. ඒක සිද්ධ වෙන්න මුලයයි සිතුවිල්ලයි අවශ්‍ය වුණා. මුලේ සහ සිතුවිල්ල සුද්ධාෂ්ටකෙන් ඇදෙන රූප ධර්මතා. එනම් මතක් වුණා කියන්නේ නාම සහ රූප ධර්ම ඇති වුණා සිතක්. දැන් ආයිත් ඇස් අරින්ට වෙනකොට ආයිත් දන්න නාම රූප ඇති වූ සිතක්. මොනවද නාම කියන්නේ? පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන ක්‍රියා ටික ඒ ටික සිද්ධ වුණා. ඇහිදී ඒ ක්‍රියා ටිකට නාම කියනවා. ඒක දැන් ඇති වුණා. මොකක් නිසාද? ඇහැට රූපය එකතු වුණා. ඇහැ රූපයයි කියන්නේ සුද්දාෂ්ටකෙන් ඇදිච්ච රූප ධර්මතා. එහෙනම් පෙනීම යනු නාම රූප එකතු වූ සිත. දැන් ඇස් වහගන්න ඒව නැති වෙනවා නාම සාරූප නැහැ. ඒක තමන් දල වශයෙන් අඳුර ගන්න. හරි. ඊළඟ දැන් තමන් තනියෙන් කරාണ്ട് සමාධි වසීවා කියලා එක එක ආයතනයක එකක් එකක් හරි තමන් හරියට වටහා ගන්නයි ඕනේ මේ මොනවද නාම මොනවද රූප කියන්නේ. හරි? හ්ම්. සමාධිය බස් වේවා. දැන් එමින් ඇස්සරින්ට දැන් Tamanට ලෝකය කියලා බෙදාගත්ත ජීවි අජීවි යන ස්වභාවයන් දෙක පරීක්ෂා කිරීම අතනින් නිමා වෙනවා. ජීවි කියලා හිතුවා ඒක සිත කියලා හිතුවා දැන් ඒක පරීක්ෂා කරගෙනාම සිත කියන්නේ නාම සහ රූප ධර්මතා දෙකේ එකතුවක්. දැන් ඊළඟට අජීවි කියලා හිතුවා ඒක කය කියලා හිතලා පරීක්ෂා කරගෙන ගියා. එහෙම ගියාම ආසානේ පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා විතරයි. දැන් ඊට ආලෝකේ මොනාවක් තියෙනවද? දැන් ඊතර නාම සහ රූප ධර්මතා දෙකෙන් එකක්වත් මමද? මගේද? මට ඕන විදිය තියෙනවද? නিত্যද? සුභයි දේවා. දැන් හැම වෙලේම නාම ධර්මතාවය රූපත් එක්ක එකතු වෙන්නේ. රූප කියන්නේ සුභ එකක්ද? අසුභ එකක්. එහෙනම් දැන් තමන්ගේ හිත කියන එක සුභ එකක්ද? අසුබයක්. මොකද අසුබේවත් එක්ක එකතු වෙලා කවදාද අසුබේකක් හදන්නේ? අසුබයි. එහෙම නැත්නම් දුකයි. ඇත්තක් තියනවාද දැන් ඒකකවත්? ඉතුරු වෙනවද? නැහැ. දුක්ඛ ස්වභාවයටයිදී. එහෙනම් ඒවා මම මගේ නෙවෙයි කියලා තේරුම් ගත්තා අනාත්මයි. එහෙනම් දැන් නාම සහ රූප ධර්මතා දෙකම මොකද වෙන්නේ? අනිත්‍යයි දුකයි අනාත්මයි. හරිද? දැන් ඉතින් මොනවද ලෝකේ එතකොට තියෙන්නේ තව? හ්ම්? ඊට යා මොනවද ලෝකේ තව තියෙන්නේ කියලා. ලෝකේ සත්තු හටගත්තා නම් ඒවා නාම සහ රූප එකතු වීම වස්තු තියෙනවා නම් රූප වෙයි. එහෙනම් කොයි ආකාරයේ හැඩතල තිබ්බත් කොයි ආකාරයේ ඔය කියන ආකාරයේ தත්වයන් වල, ඒ කියන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී කොයි ආකාරයේ தත්වයන් වල උප්පත්ති ලැබුවත් ඒ කිනම් විනම් දේවල් සිද්ධ කරත් ඔය කියන ආකාරයේ තියෙන්නේ නාම රූප දෙක විතරයි. හරිද? අනේ කොයි ලෝකෙ ගියත් ඔච්චරයි. ඇදෙරිද? ඉතින් ඔය දෙකටම වෙන්නේ මොකද්ද? ත්‍රිලක්ෂණයට යටත් වෙන්න වෙනවා. ඒක ධර්මතාවයක්. නාම රූප ධර්මතා දෙකම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට යටයි. වෙනස් කරන්න පුළුවන්ද? වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ නේද පාඩම් බෑ. එහෙනම් දැන් මොකද කරන්නේ ඒකට? මොකද? අයින්ද? මොකේ? නාවරු පුරි අයින්ද දැක්කේ ඒ හැම වෙලේම අයින් යනවා. දැන් ඇති වුණා නැති වුණා. ඇති වුණා. තමර නවත්තන්නත් බෑ. පවත්ත ගන්නත් බෑ. පෙර ඒවා පවතිනෙත් නැහැ. අතීතයේ පැවතුනේත් නැහැ. ඉදිරියට පවත්වා ගන්නත් බෑ. මොකද කරන්නේ එතකොට නේද? නේද ඕන් ওই தත්ත්වය අවබෝධ කරගෙන ආන් ඒ தත්ත්වය වැටහෙනකන් තමන් භාවිතා කරන්න. දැන් අවබෝධයක් තියෙනවා අහලා දැනගත්තේ. අහලා තේරුම් කරගත්තා මෙතන <clears throat> නාම රූප කියන ධර්මතා දෙකක් විතරයි සත්‍ය පුද්ගලයෙන් නෙවෙයි. එහෙනම් ඒවා ඇති වෙනව නැති වෙනව කියලා දැනගත්තා. එහෙනම් මම මගේ කියලා තියාගන්නත් බෑ කියලා දැන් දන්නවා. එහෙනම් අන්න ඒ බව දැක දැකා ඉන්නේ. එහෙනම් අන්න ඒ පිළිබඳව තව විශේෂ වශයෙන් දැකිය යුතු ආකාර ටිකක් බුදුහාමුදුරු කියනවා. අන්න ඒ ක්‍රමවේදයන් ටික දැන් කියා දෙනවා. එතකොට අන්න ඒවා දිගට පාවිච්චි කර කර ඉන්න. හරිද? දැන් මෙතෙක් කලේ මොකද්ද? නාමසාරූප කියන ලෝකයේ තිබෙන ජීවි අජීවි කියලා සලකපු தත්වයන් පිළිබඳ පරිේශනයක් කළේ. තේරුණා? ඒවා කවද්ද ඇති වෙන්නේ? කොහොමද ඇති වෙන්නේ? ඒවට මොකද වෙන්නේ කියන එකයි ඔය බැලුවේ. හරිද? දැන් සැක තියෙන්න බෑ. Taman තුලින්ම පරීක්ෂා කරලා වටහාගත්ත නිසා. හරිද? දැන් එහෙනම් ඒ ඉදිරි පරීක්ෂණ අපි ආරම්භ කරමු. කෙටි විවේකයක් අරගෙන ඊට පස්සේ අපි මේ පරීක්ෂණයට යමු. ඊළඟට කීපයක් අපි ගිලම්පස වෙනට විවේකේ අරගෙන ඊළඟට තමන්ට තව පරිේෂණ ටිකක් එල්ලන. දැන් ඕනම තැනක දැන් ඔය භාවනා කරමින් ඉන්න අයෝනේ. කවුරු කතා කරත් කවුරු දැක්කත් නාම රූපයක් සිතක් කැලේ 32ක් වඩ ව්‍යාපෝ තේජෝ වාය කියලා තමන්ගේ දැන් භාවනාව වඩ වඩා ඉන්න. හරිද? එහෙම වඩ වඩා හිටියොත් තමයි තමන්ට ඉක්මන් වෙන්නේ. නැත්තම් ඉතින් දවස් හතට අවුරුදු හතක් නෙවෙයි කල්ප හතක් විතර යන්නත් බැරි නේ. හරිද? හරිද? හ්ම්. එහෙනම් අපි විවේකයෙන් පස්සේ ආය ඒ කාරණාට ගඳුර ගමු මේ නාම රූප පිළිබඳව බුදුහාමුදුරුවෝ දකින්න කිව්ව ආකාරයන් මොනවද කියලා. එතකේනම් තෙරුවන් සරණයි.